ඔව් හැමදිනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් අද දවසේදී ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් අද දවසේදී ධර්ම සාකච්ඡාව සඳහා අපි මහත්කා කරගන්නේ පසුගිය සතියේ වගේම ඒ වස්කාලේ තෝරාගත්තේ සූත්‍ර දේශනාවයි. ඒ සූත්‍ර දේශනාවේ අද පාවිච්චි කරන ගාථාව කුමක්ද කියලා මම පසුගිය සතියේ මතක් කරා. ඉතින් කට්ටිය ඒක පොදු සූදානම්කුත් ඇති. මම ડોક્ટર මාධවට ආරම්භ වශයෙන් මේ වෙන ડોક્ટર මාධව මේ අපිට ඒ පසුගිය සති එක සාකච්ඡා පිළිබඳව කිසියම් මතක් කිරීමක් කරනවා. අද සාකච්ඡාවට අවතීර්ණයක් ලබා දෙන්න ඒ සූත්‍ර ඒ ගාථාව මතක් කරලා ඉන්න අපි සාකච්ඡාවට යොමු වෙනවා. හැමෝටම සම්මා සම්බුත් සරණයි. මම හිතන්නේ අපි ගීතසියේ අර ලාභ කම්යන් නැතිකතියේ ජාතක මතක් කරේ. හැම මේ හැම ජාතාවක්ම ඇත්තටම මේ නිර්වාණය දක්වාම ඒ කියන්නේ ගොඩාක්ම ගැඹුරට යන්න පුළුවන් බව ඒ කියන්නේ හැම වෙලේම අර මම හැම වෙලේම මතක් කරන දේ තමයි මේ ලෝකේ පවතින මං අර ඒ පැත්තක් තියෙන්න ඕන කියන එක. කියන්නේ ආරම්භයක් තියෙන්න ඕන, අවසානයක් තියෙන්න ඕන. ඒකෙම ආපහු ආපහු ඉදීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ අලුත් විදියට මේකේ ඉදීමක් තියෙන්න ඕන. එතකොට තමයි නැත්නම් අපි සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ මේක පවතිනවා නිත්‍යයි මේක මගේ කරගන්න පුළුවන් මේවා අපි වචනෙන් කියන්නේ තව දෙයක් තමයි මේ මම පුඩා කියලාවට දකින්න මට අමතක ඉස්සෙල්ලා මේ උදේ පාන්දරම අපි මතක් කරගන්න ඕන මේ මේ වචන පිළිබඳව ගැටෙන්න එපා. ඒ කියන්නේ මේ මේ වචනේ මෙතෙන්ට හරිද මේ වචනේ මෙහෙමද එහෙම කියන එකට ඉච්චර පාරපස්සේ යන්න එපා. හැබැයි එහෙකින් කියවෙන්නේ නැහැ බුදු වචන පිළිබඳව. බුදුහාමුදුරුවෝ ඒ වචනය යොදාගන්නේ බොහොම පරිස්සමෙන් බොහොම අර්ථව ඇතුව අන්න ඒ වගේ වචනයක් Tamanට තේරෙන්නේ නැත්නම් ඇයි මේ වචනේ මෙතන යොදාගත්තේ කියන එක ඒ වගේ දේවල් ගැන එක්ස්පෙරිමන්ට් කියන්නේ මේ රිසර්ච් කරන්න එහෙම නැතුව කවුරුවත් කියපු වචනයකට මේතන වෙන කවුරුවත් කියපුවත් මේකට මෙතන මේ කියපු එක හරියද මෙතන කියපු එක වැරදිද කියන සම්පතේ ඉන්න එපා. ඒතරින් Taman නිකන් සංස්කාර හදාගන්න එක විතරයි වෙන්නේ. මම මේක කියන්නේ මොකද මේ ගන්න දෙයක් තමයි මේ දෙවෙනි ඥාණයෙන් උඩ දෙවෙනි ඥාණයෙන් උඩ ඉන්න දෙවිවරු ඒ කියන්නේ ඒක විතක ਵਿਚාර නැහැ ඒකට මේ කියන්නේ කතා කිරීමක් නැහැ චිත්තෙන් චිත්තර කතා කරන්නේ ඉතින් ඒක නිසා අපිට අපි මේ මේ මේක මේ අපි මේ මනුස්ස ලෝකෙ විදිහට මේ පහත් තලවල ඉන්න කට්ටිය විදිහට අපි මේ භාවිතා කරනවා මේ මේ කතා කිරීම මේ මොනවාද කතා කිරීම ඇත්තටම මේ පණිවිඩ හුමාරුවක් විදිහට ඉතින් ගොඩාක් ඉහළ තලවල කරන්නේ චිත්ත චිත්තට කතා කිරීමයි කියන්නේ එතන භාෂාවක් අනුගමනය වෙන්නේ මේ අනුකරණය වෙන්නේ නැහැ කියන දේ තමන් හොඳට හිතේ තියාගන්න ඒ කියන්නේ තමන්ගේ තමන්ට තේරෙන විදිහට එයා මේ සිද්ධියක් අසු කරනවා කියන එක මම මේ කියන අදහස් කරේ මේ ඒව ගැන වැඩිදුර මේ ඒව ගැන ගොඩාක්ම හිතන්න එපා මේ තමන්ට තේරෙන්නේ නැති නිසා මම කියන්නේ මේ වචන පස්සේ දුවදුව වචන පස්සේ දුරුව මේ මේවත් කරන්න එපා මොකද ඒක තමන්ගේ ධර්ම ගමනට බාධාවක් විතරක් උදව්වක් නෙමෙයි මම අර හැමදාම කියන විදිහට සමහර තේරෙන දෙයක් නයි තමන්ට කියපු දේ මොන හරි අවුලසහගත දෙයක් නම් ඒක දැනට පැත්තකින් කියන්න මට මේක තේරෙන්න ඒක ගන්නත් එපා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒක මට දැනට තේරෙන්නේ නැහැ කියලා ඒක පැත්තකින් කියන්න මොකද්ද අපි හැම දිනකටම තියෙන ප්‍රශ්නයක් තමයි ධර්මයේ ගොඩාක් දියුණු වුණා කියන ප්‍රශ්නයක් තමයි අනේ මට මේකට මේක වැරදි මේ මට මේකට දෙකක් කියාගන්න තිබුණා ඒක කියාගන්න බැරි වුණානේ මෙයා මෙහෙම අය පැත්තට ඒ දේශක එහෙම නැත්නම් හිතනවා මෙයා මේ ධර්මයේ යන වැරදි මම යද්දා යන ධර්මය හරි මම මෙයාව හොඳ මගට ගන්න ඕන ඒකට මට කියාගන්න උනේ නෑ ඒකට මට හරියට අදහස් දක්වන්න උනේ නෑ කියලා තමන් පසුතැවි තැවි තමන් ඒ ඔස්සේම යනවා මිසක් තමන් මේ මේ ධර්මය තව ඉස්සරහට ගෙනියන්න තමන් භාවිතා කරන ධර්මයේ තමන් පුරුදු පුහුණු කරන ධර්මයේ ඉස්සරහට ගෙනියන්න එකකින් බාධා ඇති වෙනවා ඒක නිසා හොඳට හිතේ තියාගන්න මොනව කරත් අනිත් එක තමයි මම හැමදේම හැමදාම කියන දේ තමයි අර අනිත් අයට සංස්කාර හදන්න තිබුණා අපි ජීවත් වෙනකොට අපි ජීවත් වෙනකොට අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ අනිත් කච්චියට සංස්කාර හදන එක නතර කරලා තියාගන්න. ඒ කියන්නේ පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕන අපේ හැසිරීමෙන්, අපේ සීලයෙන්, අපේ වචන වලින් අනිත් කට්ටියට සංස්කාර හැදෙන එක බොහොම අමාරු දෙයක් කරන්න. ඒ කියන්නේ අනිත් කට්ටියගේ අනිත් කට්ටිය හිතන්නේ අපි විදියට නෙමෙයි, අනිත් කට්ටිය කරන්නේ අපි විදියට නෙමෙයි. අනිත් එක හරි අමාරුයි. අනුන් හිත කරන විදියට අනුන්ගේ හිත වෙනස් වෙන විදියට සංස්කාර මොකද ඉන්න විදියට බඩ කරන්න අමාරුයි. ඒකට බොහෝ දුරට තමන් සීලය පවත්වනවා නම් තමන්ට දස අකුසලයෙන් වැළකීලා ඉන්නවා නම් ඒ කියන්නේ මෛත්‍රී කරුණාව මුදිතාව ප්‍රේක්ඛාව වගේ ධර්මතා තමන් නිතර නිතරම පුරුදුවන් සරණයි ආ තේරුවන් සරණයි අපි සාකච්ඡා පටන් ගත්ත පමණින් ඒක බොහොම වැදගත්. ඔබ පිළිගන්නේ සමාන දර්ශන හරි සංකල්ප දර්ශන වෙනවා. අපි සංකල්ප දර්ශන හරි අපි අතට අපිට මතක් කරන ගාථා මොකක්ද කියන එක ඇවිත් මේ ගාථා දෙකක් මතක් කරලා ඒ මොනවද කියලා මතක් ගන්න. ඔව් ඔව් ඔව් මම ඒකට යන්න මේ ඉස්සර වෙලා මේ ඔව් අපි ඇත්තටම මම අර කියපු කාරණා ටික හොඳට මතක තියාගන්න මේ සංස්කාර නිරෝධයෙන්ම තමයි මේ අපි කවදාහරි ඉවර කරගන්නේ කියන එක. අපි අද මාතෘකා කරගත්තේ ඇත්තටම යස්ස නිස්සයතා නත්ති ඥාත්වා ධම්මං අනිස්සතෝ අනිස්සතෝ කියන එක ඒක ඇත්තටම මේ ඒ ගාථාවයි ඊට පස්සේ ඊට පස්සේ සල්ලහා කියන ගාථාවයි අපි මේ මේ ගාථා දෙක එක එක වචනයෙන් මේ එක එක මේ මේ ගාථා දෙක කොටසක් අරගෙන අපි බලමු ඉස්සරහට යන්න මට චූට්ටක් වෙලා තින්න මම මේ ඕපන් කරගන්නකම් යස්ස නිස්සත් ඒ කියන්නේ අපි ඇත්තටම මේ මේක නිස්සය කියන්නේ ඇත්තටම මේක සංහා නිස්සය දිට්ඨි නිස්සය කියලා දෙකක් තියෙනවා කියලා මෙතන මේ සඳහන් වෙනවා ඒ සංහා නිස්සය දිට්ඨි නිස්සය කියන දෙක ඇත්තටම අපිට සරල විදියට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ තණ්හාවෙන් අල්ලා ගැනීම, දික්කෙන් අල්ලා ගැනීම මේ දෙකම ඇත්තටම මම අර හැම වෙලෙම කියන්නේ මේ මේ ධර්මය බලනකොට මේ මේක බලන්න එපා මේ හරි සැහැල්ලුවට මේ කියන්නේ මට මේක තේරුණා කියලා බලන්න එපා. මේ හැම ධාතාවක්ම අර හැම වෙලෙම මතක තියාගන්න මේ අපේ මේ සැලුත් හාමුදුරුව මොගලන් හාමුදුරුව වගේ කියන්නේ ගාථාවේ පද දෙකක් අහලා කියන්නේ ගැඹුරට ඒක ධාරණය කරගෙන ඒ ගැන හිතන හිතපු නිසා ඒ කච්චිය එවෙලෙම සෝවාන් ඵලය ලැබුවා. ඉතින් ඒකට ඇත්තටම පෙර කරපු කුසල කර්මයන් ගොඩාක් වැදගත් වෙනවා. හැබැයි ඒකින් කියවෙන්නේ නැහැ මේ එක ධාතාවකින් අපිට ගොඩාක් දුර මේ පල්ලෙහාට හිතන්න බැරිය කියන එක. මේ මේ මේක මේ මම මේ බලන්නේ ඇත්තටම මේ අර මේ මේ පොතේ තියෙන මේ මහානිත්‍ය පාළියේ තියෙන 332 මේ පුරාබේද සූත්‍රයේ විස්තර කිරීමයි මේ බලන්නේ. ඒක කියලා තියෙනවා මේ තණ්හා නිස්සය, දික්ඛ නිස්සය කියලා. අපි ඇත්තටම මේ අරගන්න මේ බුදුහාමුදුරෝ කියනවානේ මේ මේ මොන මේ මේ මුළු ලෝකෙම තියෙන දුකයි අපි අවශ්‍ය ප්‍රසත් එක මුළු ලෝකෙම තියෙන දුකයි දුකට හේතුව සංහාවයි ඒ සංහාවන් නිරෝධ කිරීම මේ ඒක නිරෝධ කිරීමේ මාර්ගය තමයි සතරසත් කියලා එහෙම සතරසත් කියන ගමම්ම ඊට පස්සේ අපි ගත්තොත් අපි ගත්තොත් අයෝධම්ම සූත්‍රය වගේ අර ධර්ම තුනතුන කතා කරන වෙලේ හොඳට මතක තියාගන්න එතන තියෙනවා මේ ජාති ජරා මරණ ජාති ජරා මරණ කියන මේ තුන නැත්තම් බුදුවරු පහළ වෙන්නේ නැහැ මේ ලෝකේ ඒ ජාති ජරා මරණ ඇති වෙන්නේ මේ රාගදේශ මෝහ කියන නිසා තියෙන නිසා ඒ රාගදේශ මෝහ නැති කරන්න ඉස්සර වෙලා මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය නැති කළ ඉන්න ඕන කියන එකන විශේෂයෙන්ම මතක් කරනවා මේ සම්මා දිට්ඨිය ගැන. මේ අපි හැම වෙලේම මේ අපි හැම වෙලේම මෙතන මේ තණ්හා නිස්සය දිට්ඨි නිස්සය කියන නිසාමයි මම මේක වැඩිදුර විස්තර කරන්න ගත්තේ. මෙන්න මේ දිට්ඨිය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ සමුදයක් තියෙනවා සංගමයක් තියෙනවා මේ කරත්මක් තියෙනවා ඒකේ ආදීනව ආදීනව ඒක වෙන විස්තරණය සමන්ට අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ අපේ තියෙන අර විෂයක්කා විෂයාකාර සක්කාය දිට්ඨිය ගන්නකො අනිත් දිට්ඨියට අමතර ඒ කියන්නේ අනිත් දිට්ඨියන් සමන්ට නැති නැති කරත් අර සක්කාය දිට්ඨිය කියන එකක් තියෙනවනේ ඒ සක්කාය දිට්ඨිය විෂයක්කාර සක්කාය දිට්ඨිය රූපය මම කියලා ගන්නවා. ඒ ටික අපි ඔක්කොම ගන්නවනේ. රූපය වේදනාව සංඥාව සංකාර විඥාන කියන එක. ඉතින් මෙන්න මේ දික්කිය මෙන්න මේ දික්කිය කියන එක හරීම වැදගත්. මොකද මම මේ ළඟදී කරපු භාවනාවකදී මට හරියට ඒක ගොඩාක් දුරට පැහැහිීමක් ආවා මෙන්න මේ අයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මෙන්න මේ දික්තිය හරි වැදගත් කියන එක. මොකද අපි මට අවස්ථාවක් සැලසුණා වාසනාවක් ඇති වුණා ඇත්තම මේ සාමාන්‍ය ජීවිතේදී අපි මේ කොහොමද මේ රූපයක් දිහා බලන්න ඕන කියන එක. දැන් අපි අපි හැම කෙනෙකුටම අතීතයේ මතකයක් තියෙනවා. ඒ අතීත මතකය අපිට තියාගන්න පුළුවන්. හැබැයි අපිට බැරි වෙලා තියෙන දේ තමයි අපිට කරගන්න බැරි වෙලා තියෙන දේ තමයි මේ අතීතය කියන එක. ඒ මගේ ඒ රූපයත් ඒ මගේ චක්කු චක්කුවත් මගේ මගේ ඇසත් මගේ චක්කු විඥානයත් මේ තුන ගැටිලා ඇතිවෙච්ච ඒ අතීත සිදුවීම එතෙන්දි සිද්ධ වෙලා ඉවරයි ඒ වේදනාවයි කවදාවත් මට ගන්න බැහැ කියන හැඟීමක අපි නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් පුතත් ජීවිතයේ මේ ක්‍රියා කරන විදිය මම හැම වෙලෙම බලන්නේ අර වේදනාව ආපහු ගන්න හරි එහෙම නැත්නම් ඒ වේදනාව මට ලැබෙනව නම් ඒ වේදනාවට යම් කිසි සමානතාවක වේදනාවක් ලැබෙනව නම් ඒ වේදනාවට වඩා තව වේදනාවක් සුඛජන ජීවිතය තුළ තව තවත් තණ්හාවෙන් ඇලෙන්න තව තවත් ඉස්සරහට යන්න කාර් එකක් තියෙනවා නම් හෙලිකොප්ටරයක් ගන්න හෙලිකොප්ටරයක් තියෙනවා නම් ප්ලේන් එකක් ගන්න ප්ලේන් එකක් තියෙනවා නම් මේ විශ්වයේ මේ අභ්‍යවකාශගාමියෙක් වෙන්න ඒ වගේ මේකේ ඉවරයක් නැහැ. මේකේ සංහාවේ අනන්ත ඉවරයක් නැහැ කියන එක තමයි හොඳට මේ වටහා ගන්න ඕන. මෙන්න මේ දික්තිය කියන එක හරි වැදගත්. ඒ කියන්නේ සම්මා දික්තිය. සම්මා දික්තිය කියන එක හරි වැදගත්. ඒ සම්මා දික්තිය කියන එක ඇත්තටම මෙන්න මේ සමුදයක් තියෙනවා සංගමයක් තියෙනවා ඒ ඇතිවන ප්‍රඥාවම තමයි මේක හොඳටම තේරුම් ගන්න බලන්න සම්මාදිට්ඨිය කියන සූත්‍රය මේ සරියුත් සාමුදුරෝ කියන සම්මාදිට්ඨි 16 ආකාරකින් විස්තර කරනවා. ඒ විස්තර කරන දේවල් හොඳට Taman හිතට ගන්න. මම මේ ගොඩාක් මේ මම මේ ගොඩාක් මේක ඇතුළට යන්න හදන්නේ මේ එක ගාථාවක් මම පෙන්වන්න හදන්නේ මේක එක ගාථාවක තියෙනවා ඇත්තටම අන්තිමටම මේකේ මේ යන යටට යන විදිය. ඒ කියන්නේ එතුමාද ප්‍රමාණයෙන්ම අපි මේ මූලික වශයෙන් පොඩි අර්ථයක් අරගෙන අපි පස්සේ දීර්ඝවස සාකච්ඡාවට එමු. මොකද මම පැටි සම්බන්ධ වෙන්නේ කටි පොඩ්ඩක් ගන්න ඉන්නෝට ගන්න කියලා හිතන මට මුලින් නැත්නම් කටි මේකද කියලා. ඒ නිසා මේ ඔබතුමා තාත්තා පොඩ්ඩක් ඉතින් මේ ගාතය ඒ ගාතගෙන් තව යමක් කියන්න තියෙනවා නම් ඉතින් කරලා අපි සාකච්ඡාවට විස්තර කරමු. ඊළඟට අපි යම්රෝට යන කාරණාවට සමාවෙන්න ඕනේ. බොහොම හොඳයි. Um, අපි uh, එහෙමනම් ගාථාව uh, uh, ගාථාව ගැන ආයි එහෙම ආරම්භ අප පොත කාගට කරන දොක්නාද කියන ගන්න ගන්න පාඩක පාඩක කරන කියලා Uh, අපි දැන් මම මෙහෙම ගමු කතාවක්. දැන් අපි මේ ගාතාවේ කියන කියු කියවිච්ච ගාතාවේ අදගත් ගාතාවේ අර්ථයේ හැටියට තියෙන්නේ කිසියම් uh, ශ්‍රමණේකට කිසියම් කෙනෙකුට uh, තෘෂ්ණා දිස්ත්‍ය ඒ නිස්සය බව නැත්ද ඒ වගේම um, ඒ පුද්ගලයාට ඒ සියලු ධර්මයන් දැන අනිශ්චිත වූයේද භව දෘෂ්ටිය හෝ විභව දෘෂ්ටිය තෘෂ්ණාව අවිද්‍යාමාන වෙද්ද ඒ පුද්ගල උපසාන්තය කියලා කියනවා. උපසාන්තය කියලා කියන්නේ රහත් වුණා කියන රහත් පුතන් වහන්සේ කෙනෙක් ජීවන බාරපත් වුණා කියන එක කියලා අපි කලින් තේරුම් ගත්තා. එතකොට ප්‍රමාදව අපිට පැහැදිලි කරලා දුන්නා මේ පොතේ කියන විදිහට තණ්හා නිශ්චයත් දෘෂ්ටි නිශ්චයත් කියලා දෙකක් තියෙනවා කියලා. දැන් මම එතනින් නතර වෙලා අපි ඒ කොටස ගැන සාකච්ඡා කරමු. මොකද්ද ජීවිතේ යම් යම් දේවල් මම කරනවා තණ්හාව නිසා. මම යම් යම් දේවල් සමග ඇලෙනවා, ගැටෙනවා තණ්හාව නිසා. ඊළඟට සමහර වෙලාවට ධර්මයේ යම් යම් අවබෝධයන් නිසා එහෙම නැත්නම් ධර්මය අහලා තියෙන නිසා ධර්ම ශ්‍රවණය කළා තියෙන නිසා ඊළඟට තණ්හාව උට මේවෙන් ඇදෙන එක වටින්නේ නැහැ කියලා ඒවෙන් ටිකක් අයින් වෙනවා. අයින් වුණාට කාලයක් අයින් වෙලා ඉන්නවා. නමුත් කෙසේ වෙතත් ඊට පසුව අදහසක් එනවා නෑ උනාට කමක් නෑ පොඩ්ඩක් මේක කරාට කියලා. ඉතින් මම දැන් මෙයා දන්නවා මේවා මම අල්ලගන්නේ නෑ මේවා අතාරිලා තමයි ඉන්නේ මම කියලා ඒ වුණා ඒ වුණාට කමක් නෑ කියලා කරනවා. අර දිට්ඨිය නැවත සැරයක් මතුවෙනවා කොහොම හරි. ඒ මේකට සාමාන්‍ය ජීවිත උදාහරණයක් ගත්තොත් එහෙම සමහරවිට අපි හිතමු මේ සිගරට් බොන කෙනෙක් කියලා සිගරට් බොන එක හොඳ නැහැ කියලා සිගරට් බීම නතර කරනවා මේ මේක දැන් මේ මේක දෙද වෙනවා කැන්සර් හැදෙනවා අරම දැනගෙන ඒක නතර කරනවා ඉතින් මේ දොස්තරලා කියලා තිනවා බොන හොඳ නැහැ කියලා ඉතින් නතර කරලා නතර කරලා හිටියට කාලයකට පස්සේ ඉන්ධන හිරලා එකක් බිව්වට කමක් නැහැ කියලා දිට්ඨියක් ඇති වෙලා ඉතින් ඒක වෙනවා. ඒතකොට මම කියන්න ගන්නේ අර සමහර දේවල් අපි තණ්හාවෙන් කරනවා. ඒක වක්ජොබ් දෙස් ඒක ගැන කතාවක් නෑ. අපි දන්නවා තණ්හාවෙන් ඒකට කැමැත්ත නිසා, ඒකට ඇලීම නිසා, ඒකට තියෙන ආසාව නිසා, ගිජු බව නිසා අපි දේවල් අල්ල ගන්නවා. සමහර දේවල් ඒවට තියෙන ඒ ගිජු බව නිසා ඇතිවන්නා වූ හානි කරන බව දැන දැනත් ඒක නරක බව දැන දැනත් අපි කරනවා ඒ අපි ඒ දිට්ඨිය නිසා කියන කාරණාව. එතකොට මේ ඒ දේ අපි තේරුම් ගන්නවාද එහෙම නැත්නම් ඒ සියල්ල සියල්ලටම මුල තණ්හාව කියලා තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පුරාම දේශනාවේ වෙන බව සත්‍යයි. එතකොට නමුත් මේ එතකොට මොකද මේ දිට්ඨි රෝල් එක. එතකොට ඒ දිට්ඨිය ඇති වෙන්නේ තෘෂ්ණාවම නිසා වෙන්න ඕනේ. කෙසේ වෙතත් අපි මේ සාකච්ඡාවට යමු. අපි මේ කරන ක්‍රියාවන් තම තමන් තම තමන් ගැන හිතුවොත් එහෙම ඒ තමන් කරන හැමදේම තෘෂ්ණාව නිසාද ඒ තෘෂ්ණාව කිසියම් දුරට අඩු කරගෙන කරන අවස්ථාවලදී අර වික්කින් ලැබෙන පුෂ් එක නැත්නම් පුල් එක මොකද්ද මේ වැඩේ ඒ අපි ඒ පැත්තට ගෙනියන්නේ තම තමයි කියන එකේ. ඉතින් අර අපි අර කියනවා වගේ මේ ධර්ම සාකච්ඡාවේදී කිසිම දෙයක් අපි කරන්න කරන්න එපා කියලා කියනවා එහෙම කතාව නෙවෙයි. අපි අපි තුලින්ම අපිව බලන්න උත්සාහ කරන නිසා අපි අපි තුලින් අපිව බලමු. මම මේ ගෞරවයෙන් යොමු වෙන සාකච්ඡා මණ්ඩපයේට මේ මේ කාරණාව පිළිබඳව ටිකක් අවශ්‍යල ගමු බලන්න මේ මම යොමු වෙනම් දිල්රුක් මහත්මයාට ඒ වසන හැමදෙනාටම මෙතනදී මේ වචන කීපයක මම හිතන්නේ මට නම් පැටලීමක් නෙමෙයි මේ යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යද කියලා හිතනවා දැන් මෙතනදී මේ දලුවත් මහත්මයාතර කලින් කතා කරපු මාත්‍යත් මේ සඳහන් කරා මේ ධිට්ඨිය මේ යම් යම් දේවල් පිළිබඳ තණ්හාවල් ඇති වෙලා ඊට පස්සේ ඒවා තුලින් ඒ යම් යම් ධිට්ඨි ධිට්ඨි නිසා ඒවට නැවතත් යොමු වෙනවා කියලා මට හිතෙන මේ කතා වෙලා දිට්ඨි කියන එකද මෙතන මේ රහතන් වහන්සේ ගැන කතා කරන නිසා දිට්ඨිය කියන එක ගැන විශේෂයෙන්ම සඳහන් වෙන්නේ අර මේ මේ මේ නියතව පවතින ආත්මයක් තියෙනවා කියන මේ ඒ දිට්ඨිය එහෙම එහෙම තිබෙන මම හිතන්නේ ඒකට සාස්ත්‍රවාදී මම හිතන්නේ එන්ටලිසම් ඊට අමතරව මේ අර මේ ආත්මෙන් මේක ඉවර වෙනවා කියන ඡේදවාදී දෙකේ ඒ දෙක තමයි එතන දිට්ඨිය කියන එක මට හිතෙන්නේ මෙතන සඳහන් වෙන්නේ කියලා මොකද මේ මේක මේ රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන වචනයක් නිසා ඊළඟට අර මේ දැන් වේදනාවක් ගැන කතා කරත් දැන් වේදනාවල් තියෙන තුනයි මම දන්න හැටියට. සැප වේදනාවයි දුක් වේදනාවයි. සැපත් නැති දුකත් නැති. ඒවා කොහෙටවත් සම්බන්ධ වෙච්ච ශරීරයට සම්බන්ධ වෙච්ච හිම එකක් නැහැ කියලා මට තේරෙන්නේ. ශරීරයේ වේදනාවක් දැනෙනවා නම් ඒක ශරීර ඒක ඒක වේදනාව හැටියට මම දකින්නේ නැහැ. ඒක ශරීරයේ තිබෙන තත්ත්වයක්. වේදනාව වේදනාවක් වශයෙන් තමයි දැනෙන්න ඕන කියලා මට හිතෙනවා. ඉතින් මේ වේදනාව දැනින් දැන් එතුමා මම දැන් මට හරියට ඇහුණද කියලා මේ එහෙම වේදනාවක් නොදැනෙන නොදැනින විදියක් නැහැ කියලා මට හිතෙන්නේ කාටවත්. මොකද වේදනාව කියන එක මේ කර්මය නිසා ඇතිවෙන නිසා කර්මයේ ප්‍රතිඵලය හැටියට තමයි මම දකින්නේ වේදනාව. අපිට ලැබෙන අපි කරලා තියෙන කර්මවල විපාක හැටියට ලැබෙන්නේ වේදනාව. ඔය වෙන මොකුත් නෙවෙයි. වේදනාව ලැබෙන්නේ කර්ම විපාක හැටියට තමයි මම දකින්නේ. ඉතින් කර්ම කර්ම විපාක අපි කාටත් පොදුයි ඒක නිසා වේදනාව පොදුයි එකම තියෙන්නේ අර අපි දැන් මෙතන මේ ගාථාවෙත් කියන්නේ අර දෘෂ්ටිය ගැන එතන දෘෂ්ටියදී කියන්නේ අර මේක මම මේක දැන් ආත්මයක් පවතිනවා කියන එකකින් අදහස් වෙන මේ හැමදේම රූපය මම රූපය මගේ මම රූපය ආත්මය රූපය මගේ ආදී වශයෙන් ඒ උපාදානස්කන්ධ පහටම ගැන හිතන විදිය ඒ විදියට හිතන විදිහෙන් අල්ලා ගැනීම. ඉතින් මෙතනදී දැන් වේදනාව ගත්තත් ඒ විදිහට තමයි අපිට අල්ලන්නේ. ඉතින් අර රහතන් වහන්සේ කෙනෙක් වේදනාව තිබුණත් ඒ විදිහට ඒක දන්නේ නැහැ කියන එකයි මත් මගේ අදහස. අර මේ දැන් අලුවත් මහත්මයා සඳහන් කළ සමහර දේවල් වලට ආපහු එනවා කියන එක ඒක දෘෂ්ටියට වැඩි ඒවා මොහොම කෙලෙස් වශයෙන් තියෙන ඒවා කියලායි මට මට තේරෙන්නේ ඒවත් ඒවත් අර මේ කෙලෙස් වශයෙන් අපි පුරුදු කරන් අපේ දේවල් ඒවා හරියට අර බැහැවීම වගේ ඒවා හරිය අමාරුයි නවත්තන්නේ ඉතින් මේ අපි කතා කරන දුක් බීම වගේ ඒවා මොලාරික වශයෙන් මේ ආත්මේ වගේ ඒවත් ඒ ඒ ඒ වගේ අපි දැන් ඔය කතා කරන්නේ අපි දන්න දෙයක්. ඉතින් අපි කොච්චර කාලෙක ඉඳන් පුරුදු කරගෙන ඉන්නේ නැද්ද මේ කෝට් ප්‍රකෝටි ගණන් ජීවිතවල ඒවා ඉතින් අත්පටින්න එක එහෙම ලේසි නෑ එහෙම එහෙම මේ මම හිතන්නේ හිතට එහෙම මේ හිතාගන්න එකත් හොඳ නෑ එහෙම මේ හැමක් අතාරින්න බැරි නම් කාට හරි එකපාරටම අඩු ගන්න මේ වගේ යම් කිසි ආරම්භයක් හරි ලබාගෙන නම් ඒ ගැන සතුටු වෙන්න ඕන ඒකෙන් ඒක ඒක තුලින් තමයි මේ ඉදිරියට යන්න ඕනේ. ඒක මම සමහරලා කිස්මානේ මම හිතන්නේ මම සාකච්ඡාවේ සඳහන් කරා සමහර භාවනා විදි ලැබෙන සැප වේදනා ඒ වගේ අර සුඛය සැනසෙල්ල මම නම් ඒකට ටිකක් ඇලෙනවා ඒක ඒක වෙන්නේ ඒකෙන් තමයි තව ඉස්සරහට යන්න උදව් වෙන්නේ මට නම් නැත්තම් මට එතෙන්ට යන්නවත් හිතෙන්නේ නැහැ ඒ වගේ මේ අර එහෙම තත්ත්වයක් තමයි මට හිතෙන්නේ මම හිතන්නේ මේ තවත් අනිත් පැයටත් ඒක ගැන අදහසක් දක්වන්න පුළුවන් නම් හොඳයි තේරුවන් සරණයි තේරුවන් සරණයි දෙලුක් මාතා බොහොම පිං ඒ වගේම බොහොම මේ බොහොම නිවැරදි ඔබතුමා මේ මතක කරනවන් සියල්ලම ඒ මේ භවයු විභාය තණ්හා යසන විජත්ති කියන කොටසදී ඇත්තම අත්‍තරම කතා කියවෙන්නේ ඔබතුමා කිව්වා වගේම ඒ භව දෘෂ්ටි විභව දෘෂ්ටි තෘෂ්ණාව විද්‍යාමාන වෙනවා කියන කාරණාව. ඉතින් එතෙන්දී කතා කල්පනා කරන්නේ අර උච්චේ දෘෂ්ටියත් සාසව දෘෂ්ටියත් පිළිබඳව තමයි. ඒක හොඳයි. මම අනිත් පැත්තත් යොමු කරේ මොකද අපි සමහර අය සම්බන්ධ වෙච්ච අය දන්නවා අපි කලින් සාකච්ඡාවල් සාකච්ඡා කරන ડોක්ටර් මාධවකට මතකත් ඇති අපි ඒ කාලේ කතා කරපු දේවල් වල විදිහට අර දිටින් කෙරෙන බලපෑම ගැන කියන්නේ මොකද දෙපැත්තකින් මේ යොමු යොමුමක් තියෙනවා මේ අර යම්කිසි මනාප වමනාප රූපයක් දැකලා යනුව හිත ක්‍රියාත්මක වෙන ඉතින් ඒකට අභිධර්මයේ අපි කතා කරපු චෛතසික ගැන කතා කරනකොටත් ඒ ගැන මේ කියවුණ චෛතසික කොටසක් අපිට ගැන කල්පනා කරන්න පුළුවන්. නමුත් මේ ගාතව ගැන කියනවා නම් මේ මේ දිලුක් මහත්මයා කතා කරපු දේවල් හරියටම හරි අපි ඒවට සීමාවල යන්න පුළුවන්. ඒ වගේ තුමා වේදනාව ගැන කතා කරා ඒක සුත් ඉතාම වැදගත් සාකච්ඡාවට ගන්න. ඉතින් මම ඒ ඒ කාරණා මතක් කරේ දිලුක් මහත්මයා කතා කරපු දේවල් තුලින් ඒවා පිළිබඳව නැවතත් අනිත් අය අදහස් දක්වනවා නම් බොහොම හොඳයි. මොකද අපි කාටවත් ඒවා හිතෙන දේවල් තියෙන නිසා මම ගෞරවයෙන් ආරාධනා කරන්නම් චිත්තා මහත්මියට පුළුවන් ද මේ අපිට ඒ සම්බන්ධයෙන් ඔබතුමිය කල්පනා කරන විදිය කියන්න අපිට කියන්න ඔබතුමිය කොහොමද ඒ යන දේවල් තේරුම් අරගෙන තියෙන්නේ? ඒනම් සර්ණයි හැමදෙනාටම මේ ගාථාවේ අදහස නම් හරියටම පැහැදිලි වුණේ නැහැ. නමුත් කලින් කතා කරපු මහත්වරු කතා කරපු ඔය දේවල් උඩ තේරුම් ගත්ත විදියට යමක් කියන්නම් කියලා හිතුවේ ඇත්තටම මේ දිට්ඨියයි තණ්හාවයි දෙකේ සම්බන්ධකම කියන එක වගේ තේරුනේ ඒක හරිද ඒ විදිහටද ගාථාවේ තියෙන්නේ දැන් කොහොමද ඔය තේරෙන ඔබතුමී ගාථාව කියුවේ නැහැ කියන එකයි කමන්න ගාථා කමන්න ඔබතුමී ඒද කියන්නකෝ කොහොමද මේ තාක්ෂණව දිට්ඨිය කියන දෙක ඔබතුමී සම්බන්ධ කරගන්නේ? හොඳයි ඒක ඒක එහෙම කියමු හොඳයි. ඇත්තටම කියනවා නම් අපේ දැන් සක්කාය දිට්ඨිය කියන එක ගත්තොත් ඒ සක්කාය දිට්ඨිය කියලා කියන එක දැන් කවුත් අපි හැමදෙනාටම පැහැදිලි. මේ මොක මොනවාද මේ දෘෂ්ටියෙන් මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක මගේ කියනකොට එතනම එනවනේ තණ්හාව කියන එක. එතකොට මේ සක්කාය දිට්ඨිය නිසා මේ තණ්හාව ඇති වෙනවා කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ ඇත්තටම මේ ඊට එහාට හිතන්න තරමට මට ගාතාව පැහැදිලි වුණේ නැති නිසා මම හිතුවේ නැහැ. නමුත් තණ්හාව ඇති වෙන්න හේතුව අර උපාදාන ස්කන්ධ පහ තුලම අපි හැම එකකටම දිල්රුක් මහත්මයා කියවා වගේ රූපය ගැන අපි මොනවටද සංහාව වෙන්නේ කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහටමනේ අපේ තණ්හාව ඇති වෙන්නේ. ඉතින් ඒ තණ්හාව ඇති වෙන විදිය ඇත්තටම අපි උපශාන්ත බවට බලපානවා කියන එකේ තේරුම මට තේරෙන විදිහට නම් අපේ සක්කාය දිට්ඨිය යම් කෙනෙකුගේ නැති වුණේ නැත්තම් ඒ කියන්නේ සෝවන් තත්වයටපත් නොවුණු කෙනෙකුගේ මනසක උපශාන්ත බව ඇතිවීමට මේක හේතු වෙනවා කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ ඇත්තටම. ඊට වැඩිය යමක් කියන්න හරි දේ ඇහුණද කියන එක විශ්වාස නැති නිසා මෙතනින් නවතින තේරුම් සරණයි. තේරුම් සරණයි. හොඳයි. ඔව් ඔය බුදුම මතක් කරා මේ සක්කාය දිට්ඨිය නැති කිරීම සමග තෘෂ්ණාව සම්බන්ධයක් ගැන හොඳයි අපි ඒ කාරණාවත් අපි මම නිකම් බුදුම කියපු දේ ඉස්මතු කරා පමණයි අනිත් පැයට පුළුවන් සාකච්ඡා කරන්න. නමුත් සක්කාය දිට්ඨිය කියන ඒ දිට්ඨිය නැතුණු පමණින් තෘෂ්ණාව නැති වෙනවාද නැද්ද කියන කාරණාව කට්ටියට පුළුවන් කතා කරන්න. අපි එකිනෙකාට එක්ක විදිහට විශ්වාස කරනවා පෞද්ගලික මම විශ්වාස කරනවා තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ කියලා සක්කාදිට්ඨිය නැතුණා කියලා. ඉතින් ඒක නිකන් සාකච්ඡාවට ගමු. හොඳයි මම ගෞරවයෙන් ආර්දනා කරන්නම් අපි චන්ද්‍රදිසනායක මහත්මියට ලංකා මහත්මිය මයිකේ වැඩ කරනවද දන්නේ නැහැ ඔබතුමීත් එක්ක කතා කරන හරි කැමතියි මයිකේ වැඩ කරනවද දන්නේ නැහැ මට පොඩ්ඩක් ඒ ගැන කියන්න ඔබතුමීගේ අතොරතුරු දැනගන්නත් කැමතියි එතකන් මම චන්ද්‍රා මහත්මියට යොමු වෙනවා සර්වන් සර්ණයි දලොත් මහත්මයා තුන් දිනාටම මේ සක්කාය දිට්ඨිය කියන එක නම් හරීම මේ පිටියක් විශාල පරාසයක තියෙන වචනයක්. එක එක්කෙනා එක එක විදිහට තේරුම් ගන්නවා මම තේරුම් අරගත්ත විදිහට මම කියන්න දලුවත් මහත්මයා මම වැරදි නම් කරුණා කළා නිවැරදි කරා සක්කාය දිට්ඨිය කියන්නේ මේ මෙතන පුද්ගලයේ ඉඳගෙන යමක් කරනවා කියන ඒ හැඟීම තමයි සක්කාය කියලා කියන්නේ සක්කාය. මේක මගේ කය කියන එක වගේ. එතකොට අපි මේක කැඩෙන්නේ සෝවාන් සත්‍යයට පැමිණෙනකොට මම කියන එක නැත්තේ නෑ. මම නැත්තම් ඇයි තවත් එතනින් එහාට මම මේ මම හිතන හැටි මම කියන්නේ. සම්මුතියෙන් අපි කතා කරන්න ඕන. අපිට පරමාර්ථයෙන් කතා කරන්න වචන නෑනේ. මම කියන එක්කෙනෙක් නැතිනම් ඇයි අපි තවත් අනාගා සකදාගාමි අනාගාමි සුද්ධාවාතවල කෝටි ගණන් අවුරුදු වල ඉන්නවයි කියනවනේ ඇයි එහෙම යන්නේ මේ මං හිතුව විදිහ එතකොට මම කියන මැනීම තියෙනවා නමුත් සක්කාය කියන්නේ මෙතන හේතුඵල ධර්මයක් මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවා ඒ නැතුව මෙතන කවුරුවත් ඉඳගෙන මේක කන්ට්‍රෝල් කරනවා නෙමෙයි එහෙමනම් මෙතන එහෙම කරන්න කෙනෙක් ඉන්නවනම් අපි වයසට යනවා. අපි ලෙඩ වෙනවා. අපි මැරෙනවා. අපි කැමති දේ නොලැබෙනවා, නොකමැති දේ ලැබෙනවා. කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවනේ. ඇයි එතකොට ඒව අපිට පාලනය කරන්න බැරි මෙතන සත්‍යයක් ඉන්නවනම්. දැන් මට අයිතිව තියෙනවනම් මේ කම්පියුටර් එක මේක මගේ මට ඕනේ කෙනෙකුට දෙන්න පුළුවන්. ඕනනම් විසික් කරන්න පුළුවන්. නමුත් ඒක අර මේ කියන්නේ සම්මුති වශයෙන් අයිතියක් කියලා එකක් තියෙනවනේ මෙතන. නමුත් මේක මගේ ශරීරය. මට අයිති නම්. ඒ මට කියන්න බැරි නෑ. වයසට යන්න බෑ. මේ වෙන්න බෑ. ඔහොම ඉන්න ඕන. බඩගිනි කියලා කියනොත් නෑ. කන දෙන්නේ නෑ. ඔහොම ඉන්න ඕන. කරන්න බෑ. බඩගිනි වෙලාවට ආහාර දෙන්න ආහාර නොදුන්නොත් ඊට වඩා විපාකයක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ මේ හතර ආහාරයේනේ. කම්ම චිත්ත ඍතු ආහාරය. ඒකට ආහාරය කියන එක හරියටම අවශ්‍ය දෙයක් මනුස්සයාට. ඒක මේ කියන්නේ තෘෂ්ණාව නෙමෙයි එතන තියෙන්නේ. ඒක අවශ්‍ය දෙයක්. අවශ්‍යතාවය කියලා එකක් තියෙනවා. ඔන්න ඕකට මේ හොඳම එකක් දේශනාවක මේ මම ඇහුවා අපේ පියදස්සි හාමුදුරුවන්ගේ. පියදස්සි හාමුදුරුවන්ගෙන් අහනවා පාද කෙනෙක්. ඒ දෙන හරි එකතුයි යාළුයි. මේක මේ කියනවා අහගෙන වෙහිටි එකක් ළඟම හිඳලා අහගත් එකක්. මේ පොතක තිබිල කිව්ව එකක් නෙමෙයි. මේ පාද අහනවලු මේ එහෙමනම් ඉතින් කනවයි කියන එකත් මේ තෘෂ්ණාවනේ කියලා. ඒකට ස්වාමීන් වහන්සේ උත්තර දීලා තියෙනවා මේ කනවා කියන එකයි මේ කියන්නේ අවශ්‍යතාවයයි කියන එක දෙකක් කියන එක එයාට පැහැදිලි කරලා දීලා තිනවා කනවා කියන්නේ uh, greed and need greed is something else food you need to survive greed is beyond that කියලා හිතන්න ඒ greed එකට පුරවන්න බෑ අපිට අවශ්‍යතාවයක ගන්න පුළුවන් එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වේ දැන් බඩගිනි වෙනවා නෑ කන්න දෙන්නේ එහෙම ඉන්න බෑ. ඒතකොට මම ඒතකොට සිද්ධ වෙන්නේ නොකා හිටියොත් කීප දවසක් මොකද්ද අපිට වෙන්නේ? මරණය. දෙලින්ම නොකාම හිටියොත් බොරුවට හොරෙන් කනවා නෙමෙයි නොකාම හිටියොත්. ඒතකොට මෙතන තියෙන්නේ සත්‍ය පුද්ගලෙක් නෑ පාලනය කරන්න. අපිට ඕනේ හැටියට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඉඳගෙන ඉඳ නැගිටිනකොට කකුලට දෙන්න ගන්නවා. එතකොට කියන්න පුළුවන් නෑ කකුලට දෙන්න බෑ. කකුල හොඳට තියෙන්න ඕන, මට ඇවිදින්න ඕන. කියන්නේ නෑ. එතන පාලකෙක් නැහැ. අන්න ඕක තමයි කැඩෙන්නේ මේ කියන්නේ සෝවන් වෙනකොට. ඒකට ඉතුරු වෙනවා සක්කාය දිට්ඨි මේ කියන්නේ ওই 10ක් තියෙනවානේ සංයෝජන ධර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨිය කැඩුන ගමන් එතකොට මේ පුද්ගලයාට හිතෙනවා දැන් එයා අර හිතේ තැනින් එයා උසස් තත්ත්වයක් කියන්නේ ප්‍රොමෝෂන් එකක් හම්බුණා නෙමෙයි මානසික වෙනසක් මෙතන ඇති වෙන්නේ. හිතීච්ච ගොරෝසු ගතිය අර වැරදි දිට්ඨිය. දිට්ඨිය කියන්නේ මෙතන මේ වැරදි දෘෂ්ටියනේ. දැන් අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියනවනේ. ඒ දිට්ඨිය නෙමෙයි මෙතන. මේ වැරදි දෘෂ්ටිය තමයි හැදෙන්නේ. එතකොට ඊට පස්සේ යාට හිතෙනවා මේක නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ නේද මේක එතකොට ඒ කැඩීමත් එක්ක අන්න බුදුරජාණන් වහන්සේ දැන් සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය විචිකිච්ඡා අන්න සැකේ නැති වෙනවා සැකේ කියන්නේ බුද්ධ ආදී අටතන ගැන තියෙන සැකේ බුද්ධ ධම්ම සංඝ ධර්මය නැවත ඉපදීම කර්ම කර්ම විපාක sorry ඒ සියල්ලක්ම එයාගෙන් අයින් වෙනවා. එයාට එතකොට අර චල ශබ්දාව කියන එක නෙමෙයි කියන්නේ. අද අපිට කියන්නේ චල ශබ්දාව. ඒකයි අර දලුවත් මහත්තයා ඉස්සෙල්ලා කිව්වේ ඇයි අපි ටික කලක් සිගරට් බීම නතර කරනවා ආයි අපි එක එක මේ අදහසක ඉන්න බෑ අර පැරණි මිනිස්සු කියන්නේ මඩේ හිටෝක ඉන්න වගේ කියලා මේ පැත්තට පහත් වෙනකොට ඒ පැත්තට ලාභෙට ඒ පැත්තට යනවා මේ පැත්තට ලාභෙට මේ පැත්තට වෙනවා මේක ගැන හරි අවබෝධයක් නැහැ ඒක ඔක්කොටම ඉතින් හේතුවක් තියෙනවා සම්පූර්ණයෙන්ම නොදැනීම අවිද්‍යාව එතකොට එතෙන්දී අර සැකය අවිද්‍යාව මේ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව කැඩෙනවා. විචිකිච්ඡාව කැඩෙනකොටම මේ තමයි මගේ ගුරුවරයා කියන බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ එක්කම ඉන්නකොට මේක සම්හාය මෙතනින් එහාට මට කෙනෙක් නැහැ. එතකොට එයා ඊට පස්සේ අර සීලබ්බත පරාමාස කියන ඒ කාලේ කියනවා ඔය කුකුල් කුකුල් මේ හරක් විදිහට බල්ලෝ විදිහට අදෙව්ව නැහැ. අද තියෙනවා සීලබ්බත පරාමාස ඕනේ තරම්. තමයි හොඳ අනිත් දෙයියෝ මල් වට්ටි අරන් යනවා පූජා වට්ටි අරන් යනවා ඒ කියන්නේ දෙවියන්ට කන් ලව් කරනවා බෝධින්නාංශේ ගාව ගිහින් ලඬන එකමයි වැඩේ ඉල්ලන එකමයි වැඩේ බුදුරජාණන් වහන්සේ ඉල්ලන්න කිව්වේ නෑ තමන් පංචශීලයේ හරියට ආරක්ෂා කරනවා නම් ඒ ඉල්ලීම එකක්වත් ඕනේ නෑ ඊට වඩා ඉහළ එන එක අන්න සක්කාය දිට්ඨිය කැඩෙන්න යන සක්කාය දිට්ඨිය කියන එක මං තේරුම් ගත්තේ මම තේරුම් අරගෙන තියෙන්නේ ඔය උතන පුද්ගලයෙක් නෑ පුද්ගලයෙක් නෑ මේක කරන්න මේක හේතුඵල ධර්මයක්. එතනින් එහාට එයා උඩට යනවා තව ටිකක් භාවනා කරලා නමුත් එයාට තියෙනවා කාමරාග ව්‍යාපාද. එතෙන්දිත් කාමරාග ව්‍යාපාද තියෙනවා නම් කාමේ තියෙනවා. කියන්නේ සිගරට් බොන්න කැමති. මද්රබේ බොන්න කැමති. නමුත් ඒ තරම් දරුණුවට නෙමෙයි එතෙන්දි තියෙන්නේ නමුත් කැමැත්ත කියන එක කියනවා. නමුත් ඒගොල්ලෝ නොකරන්නේ අර පස් හය පව් හයක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේසලා වීම ඇඟේ සංඝ ભેදය අනිත් එක මිත්‍යා දෘෂ්ටිය වෙන ශාස්ත්‍රවරෙක් පසුපස යන්නේ නැත්තම් අර කාම මේ කියන්නේ නිවර්ණ පහෙන් ධර්මම දෙක තවම කියනවා. නමුත් අපිට තරන්නේ නැහැ. හීන වෙලා අඩුව තියෙන ඒගොල්ලන්ට. හොඳයි. කියන්නේ ඒගොල්ලන්ගේ ඔව්. හොඳයි මිස්ටර් විසනායක අපි අමෙන කෙනෙකුට යමු බලමු ඊගා තව ටිකක් ගන්න. හොඳයි තේරුවන් සන්නයි. සේන මහත්මයා ලංක මහත්මයා ඉච්ච පුළුවන් කතා කරන්න මේ වෙලාවේදී. මයික් එක වැඩ කරනවද? හොඳයි මම සේන මහත්මයාට මෙන්න. තේරුවන් සන්නයි. සක්කාය දිට්ඨිය ගැන කතා කරනකොට මට තේරුණේ දැන් සක්කාය දිට්ඨිය නැති වුනහම තෘෂ්ණාව නැති වෙන එක නෙවෙයි මට හිතුනේ අනිත් පැත්ත. ඒ කියන්නේ තෘෂ්ණාව නැති වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන එකයි මට තේරුණේ. මම මම හිතාගෙන හිටියේ මොකද අපි දන්නවා දැන් දැන් භාවනා කරද්දී දැන් ආනාපාන සතිය භාවනාවේදී අපි දැන් ඒක එක්තරා අවස්ථාවකදී අපි එනවා කුමුදු සරත් මම දැන් මම කට්ටිය මයිකේ මියුට් කරනවාද? පොදු සද්දයක් එනවා. මයිකේ මියුට් කරන්න. හොඳයි, තේරුවන් සරණයි. ඔව් මම ඒ කියන්නේ මම කියන්න හැදුවේ දැන් අපි දන්නවා දැන් මෙතන භාවනා කරන්නේ ගොඩක් ඉන්නේ හින්දා ගොඩක් මේ අත්දැකීම දැකලා ඇති දැන් භාවනා කරගෙන විශේෂයෙන්ම ආනාපාන සති භාවනා කරගෙන යනකොට එක අවස්ථාවකදී එයාට ඒ කියන්නේ හිත ගොඩක් තැන්පත් වෙච්ච අවස්ථාවකට එයාට පේනවා මේ මේ ආස්වාස් ප්‍රාස්වාස් කියන කීදී වෙන දෙයක් ඒක මේ තමුන් කරන දෙයක් නෙවෙයි තමුන්ට ඉබේ වෙන දෙයක් ඒ කියන්නේ හොඳ ධර්මයේ විදිහට පේන අදහස පේන අවස්ථාවක් එනවා. ඉතින් ඒ විදිහ වෙනකොට ඒ කියන්නේ ඒක තමුන් කරන එකක් නෙවෙයි මේ තමුන් සක්කාය කියන්නේ තමුන් කරන එකක් නෙවෙයි මේක ඉබේ කෙරෙන එකක් කියන එක වැටහීම ගන්න පුළුවන්. නමුත් තණ්හාව නැති වෙන්න ඕනේ ඒ අවස්ථාවේ එන්න. තණ්හාව කියලා කිව්වේ අපි කියන්නේ ලෝභ දේශ කියන එකෙන් ලොකුවට ඒක ලොකු ධර්ම නැති කරගත්තට පස්සේ ඊට පස්සේ ඉර්ෂියුම් විදිහටත් එන අපේ තෘෂ්ණාව. ඉතින් ඒක තමයි මට හිතෙන්නේ මෙතන මේ පදෙන් අනිශ්චිතෝ කියන එක. දැන් ওই පදේ මම බැලුවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අනිශ්චිතෝච විහෙරති කියන එක. මොකද මම පාලි බැලුව නැති නිසා මම අනිත් තැන්වලත් එක්ක සංසන්දනය කරන්නයි තේරුම් ගන්න බලන්නේ. එතන මම කියවගත පුනේ විදිහට නම් බලාපොරොත්තු අයින් වීම කියන එක. ඒතොර බලාපොරොත්තු කියන එක තණ්හාව කියන තණ්හාව නැත්නම් තෘෂ්ණාව කියලා තමයි. එතන මේ බලාපොරොත්තු නැති වෙන එක. දැන් අපේ තියෙන බලාපොරොත්තු දැන් දැන් මේ කතා කරද්දී මට හිතුණොත් දැන් මම මේ කතා කරන එක අනිත් එක්කෙනා තේරුම් ගන්න ඕනේ කියලා. ඒකත් එක්තරා බලාපොරොත්තුවක්. ඉතින් මම එතකොට ඒ බලාපොරොත්තුවේ මගේ වචන ඒ විදිහට හැසිරෙනවා. ඒක මගේ බලාපොරොත්තු නිසා මම ඒ ඒ නිවැරදි පැත්තෙන් මේ වැරදි පැත්තට යන්නේ. ඉතින් බලාපොරොත්තු නැතුව කතා කළොත් ඒ කතා කරන්නේ යම් කිසි දෙයක් අපි කොයිකන ගන්න නැත්නම් අපි තියෙන දෙයක් හරියට වැරදිද කියලා දැනගන්න. ඉතින් හොඳ උදාහරණයක් මට මෙතනදි මතක් වෙනවා දැන් මම ඉස්සෙල්ලා එක සැරකදී අහම් මේ ධර්ම මේ ධර්ම සාකච්ඡාවකදී තැනකදී අහපු ප්‍රශ්නයකදී ප්‍රශ්නයක් නෙවෙයි මම අදහසක් ප්‍රකාශ කළා මොකද මේ මට මතක ඇති කරුණාව හරි මෛත්‍රිය කියන කතාවක් ඒ අපේ සතජීතුමා ඉන්න සාකච්ඡාවකදී එතකොට අපේ දලුවත් මහත්මයා එතෙන්දී අදහසක් දුන්නා අපි මේ මොකද මායා ධර්ම නැත්නම් මොකක් හරි ධර්මයක් වෙන්න ඇති කියලා මේ කියන්නේ. ඉතින් ඒ ඒ අදහස එතුමා පාවිච්චි කළේ ඒ Eh, එතෙන්දී අනිශ්චිත එකයි කියන්නේ බලාපොරොත්තුවක් නැතුව ඒක අනිත්‍යව හදාගන්න නෙමෙයි මෙතෙන්දී මේක පැහැදිලි කරන්න. ඒ වගේ කතාවක් කරන්දී මේ අපේ කතාව හැමතිස්සෙම මතුවෙන්න ඕනේ අනිත්‍යගේ මේ මගේ අදහස ඒත්තු ගන්නවා කියලා කතා කළොත් එතකොට ඒක අනිශ්චිත නෙවෙයි නිශ්චිත විදිහට කතාවක් වෙනවා. අනිශ්චිත කතාවක් වෙන්න නම් ඒක මේ කිසි බලාපොරොත්තුවක් නැතුව ඒ අදහස දෙන එක පමණයි එතනදි කළ යුත්තේ කියන ගැනට තේරෙන්නේ. ඒ වගේම භවආවේ විභවය කියන එකේදීත් මට තේරුනේ අපි දන්නවා භව තණ්හා විභව තණ්හා කියලා තියෙනවා. ඒ සිදුවීමට තියෙන කැමැත්තත් නැත්තම් සිතීමේ යොමු වීමත් ඒක නොසිත වීමට තිබෙන යොමු වීමත් කියන එක. එතකොට මේ සිතවීම නොසිතවීම කියන දෙකටම අපේ එක්තරා යොමු වීමක් තියෙනවා. ඒ යොමු වීම නැති කරගන්න නැති වෙනවා කියන එකේ රහත් වන ඒ රහත් තන්වාසිකේ දෙකම නැහැ කියන එකයි මම හිතන්නේ මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට මේ බව කියන එකට ගොඩක් තැන්වල තියෙනවා දැන් අපි පටිච්ච සම්පාදයේ තියෙනවා භවය කියන එක උපාද උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා. එතකොට උපාදාන ජාති අතර තියෙන එකක් මේ භවය කියන එක කියන අදහස එනවා. ඒ වගේම භවය කියන එක අපේ රත්න සූත්‍රයේ තියෙනවා නැතේ භවං අට්ඨමං ආදියන්ති කියලා. එතන මේ භවය කියන එකට ගොඩක් ආත්ම කියන එක ආත්ම අටක් ජීවත් වෙන්නේ නැහැ කියන එක. එතකොට තවත් ප්‍රශ්නයක් එනවා අනාත්ම කියන එකදී මේ ආත්ම කියන වචනයක් කොහොමද එතනට මතු කරගත්තේ කියලා. ඉතින් මේවා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කාට හරි බොහොම පිං. ඒක තමයි. තෙරුවන් සරණයි සේන මහත්මයා බොහොම බොහොම පින් ගොඩාක් ගොඩාක් හොඳ කාරණාවල් ගොඩාක් විශ්මතු කරලා දුන්නා. හොඳයි. මෙතන ඉන්න තවත් කෙනෙකුට පුළුවන් ද එකතු වෙන්න අදහසකින් ડોક્ટર මාධවට එහෙම වෙන්න කලින් තව කාට හරි පුළුවන් දෙක දෙන්න. හොඳයි. එහෙනම් අපි යොමු වෙමු ડોක්ටර් මාල්ලුට. ඊට ඉස්සෙල්ලා මම කල්පනා කරන විදිහත් කියන්නේ අර මේ මේකත් ඉතින් අර අපි හිතාගෙන ඉන්න මේ පුදුම වැඩේ කියන්නේ යම් කිසි දෙයක් මනස මම කියන්නේ මට අනිත් අය ගැන මම දන්නේ නැහැනේ. යමක් ඉතින් හිතකට ඒක මේක මේ ඉතර තේරුණාමද ඒ තේරිච්ච දේ මේ මේ පළපදියම් වෙලා තියෙනවද එහෙම නැත්නම් මේ යමක් තමන් හිතුවොත් හිතපු දෙයම තමයි හරි කියන ගතියද දන්නේ නැහැ මම මේ කියන දේ මම දැන් හිතන්නේ මම දැන් අවුරුදු 4 5ක් තිස්සේ වගේ දෙක අඩුවක් දෙක තුනක් තිස්සේ මම සක්කාය දිට්ඨියම නැත්නම් සෝතාපන්න වීම ගැන කියන්නේ හැම අවස්ථාවෙදී මම මේක කියලා තියෙන. මෙතන ඉන්න කට්ටිය දන්නවා. මම කියන්නේ මොන දේ කොහෙන් ඇහුණත් අර තමන් හිතන් ඉන්න දේම තමයි ඉතින් හිතේ තියෙන්නේ. ඒක තමයි මගේ හැටි. <laughs> මොකද්ද මේ මම තේරුම් අරගෙන තියෙන්නේ මේ මේ සෝතාපන්න වෙනවා කියන කියන්නේ මේ සක්කාය දිට්ඨිය කියන කතාව ගැන කියනකොට සක්කාය දිට්ඨිය කියන්නේ රබතුමා කිව්වා වගේ මේ චිත්ත මාත්මත් කිව්වා වගේ මේ මේ තමා කියලා පුද්ගලයෙක් ඉන්නවා කියන කාරණාව. ඒතකොට මේ මම කියන පුද්ගලයා මේ මම මං ගැන හිතන්නේ මේ අලිද්දලුවත් කියලා මම කියලා කියලා කියනකොට මේ මම එදා මෙදා තුරු දිගටම පුංචි කාලේ මම කලින් මගේ පින්දුර කතන්දරේ වැඩුවොත් මේ මෙතන තියෙන මේ ඒ ලලිත් දඩුවත්තම තමයි අද මේ අවුරුදු 50කටක් වෙන ලලිත් දඩුවත්තත් මේ එකම මම කියන කතාව තියෙනවා. ඒ වගේම මට එදත් මට මගේ අම්මා හිටියා පොඩි කාලේ අම්මවට කන්න බොන්න දුන්නා. ඉතින් අදත් මම මගේ අම්මට ගිහලා දාන දෙනවා. ඉතින් මේ මගේ කතාවත් එකම විදිහට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මම සහ මගේ කියන එක තමයි මේ මේ සක්කාය කියන කතාවත් එක්ක සම්බන්ධ වෙලා යන්නේ. මම සහ මගේ කියන දේ. ඕකට මේ ධර්මයේ මම අහලා තියෙන්නේ අහංකාරය සහ මමංකාරය කියන දේ. ඉතින් ඉතින්දි මේ මමංකාරය කියන කියන වචනේ පාවිච්චි වෙන්නේ මගේ කියන தത്വයටත් අහංකාරය කියන්නේ මේ මම කියන தത്വයටත් කියන දේ තමයි මම තේරුම් ගන්න දැනගෙන තියෙන්නේ. ඒකට ඒක ගැලපෙනවා වගේ මට හිතනවා දැන් අර මට මම ඉස්සලා කිව්ව මගේ සරල උදාහරණය ලලිත් දරුවත් හිටියා අම්මා මගේ අම්මා ළමන කන්න දුන්නා අද මම මගේ අම්මට දන් දෙනවා ඉතින් මම මගේ දෙක මම පවත්වාගෙන යනවා එතකොට මේ නමුත් කිසියම් අවස්ථාවක් මේ ධර්මයේ පිළිබඳ තේරෙනකොට යම් තේරෙනකොට කිසියම් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා නම් මෙතන තියෙන හේතුඵල ධර්මයක් කියන දේ මේ නැති වෙනවා මේ හැම දෙයක්ම ඇති වෙන හේතුන් නිසා. ඒතකොට මේ පුද්ගලයෙක් කියන මේ මම ලලිත් දලුවත් කියන කෙනා හේතුවක් නිසා එදා තිබුණා. මේ අදත් ඇති වෙන්නේ අද ඇති වෙන හේතු කොට නිසා තමයි මේ අද මේ ඉන්න ලලිත් දලුවත් කියන නම දෙන පුද්ගලයා ඉන්නේ. කියන කතන්දරේ ඒ විදිහට යනවා. එතකොට ඒත් සමග නැති වෙන්නේ අර මම කියලා ගන්න ගැතිය. මොකද මම කියලා කෙනෙක් මෙතන නැත. මේ සියල්ලම අපි අර අපි ධර්මයේ ඉගෙන ගන්නවා වගේ මේ රූප ගොඩකින් හැදිච්ච, චෛතසික චිත්ත ගොඩකින් හැදිච්ච එක තත්වයක් තමයි මේ තියෙන්නේ. ඒ தත්ත්වේ නැති වෙනකොටම තවත් තත්වයක් ඇති වෙනවා හේතු ටික නිසා කියලා. ඔහොම යන කතාවක් බව තීරුමක් අවබෝධයක් ඇති වෙනකොට අර මේ මමය කියන කතාව මේ පොඩ්ඩක් හෙල්ලෙන ගතියක් හෙල්ලෙනවා හෙල්ලෙනවා. එහෙම නැත්නම් මේ අහංකාරය කියන ගතිය අහංකාරය කියන ගතිය නැති නැතිවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාව ඇති වෙන පුද්ගලයාට සෝතාපට්ඨ භාවයේ ඉතින් ඇතු තමයි පිළිබඳ චින්තනය තියෙනවා කියන හැඟීම තමයි මට තියෙන්නේ සෝතපන්න වෙනවා කියන කාරණා. ඒතකොට ඒ පුද්ගලයා තව තවදුරටත් මගේ කියන එක යනවා. තෘෂ්ණාවෙන් මගේ කියන එක යනවා. තෘෂ්ණාවක් තියෙනවා දිගටම තෘෂ්ණා නැතිල නෑනේ. මගේ කියන එක යනවා. දිට්ඨියෙන් ගන්න ගැතිය තමයි නැති වෙන්නේ. තෘෂ්ණා මගේ මගේ කියන එක තියෙනවා. මගේ දරුවා, මගේ අම්මා තාත්තා ඒ ඔක්කොම තියෙනවා. එතකොටම ඒ එක එක විදිහකට මම දැනක දැකපු දැකපු දේව සක්කායදිට්ඨිය කියන කතන්දරයට සම්බන්ධව අනිත් දේ තමයි මේ අපි දන්නවා මේ සියල්ලම අවිද්‍යාවෙන් සිද්ධ වෙන්නේ කියන කතාව මේ මේ ගාථා පුරාම කියනවා භව දෘෂ්ටිය විභව දෘෂ්ටි තෘෂ්ණාව අවිද්‍යාවම වෙනවා ඒ අවිද්‍යාව කියන කතන්දරය යනවා. ඒතර මේ අවිද්‍යාව කියලා කියන්නේ විපල්ලාස 12ක් කියන එක අපි දන්නවා. විපල්ලාස 12ක් ගැන තමයි අවිද්‍යාව කියන එක අපි දන්නේ. ඒක මේ මොනවද අසුබ දේ සුබයි කියලා ගන්නවා දුක්ඛ දේ සුඛයි කියලා ගන්නවා අනාත්ම දේ අත්තා කියලා ගන්නවා ඒ වගේම අනිත්‍ය දේ නිට්ටය කියලා ගන්නවා එතන මේ හතරයි මේ හතර එක එකකට තුනක් තියෙනවා නේද මොනවද සංඥා හැටියට විපල්ලාස කරගන්නවා චිත්ත හැටියට විපල්ලාස කරගන්නවා දිට්ඨි හැටියට විපල්ලාස කරගන්නවා 14ක් තුන 12යි. ඒ ආකාරයට තමයි 12 ආකාරයකට විපල්ලාස වෙන්නේ. ඒ විපල්ලාස 12ට තමයි මේ අවිද්‍යාව කියන බුද්ධාගම කියන්නේ. එතකොට අර සෝතාපන්නට වෙච්ච පුද්ගලයෙක් ගැන කතා කරනකොට ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා මේ අනත්තදේ අත්තා කියලා ගන්න ඒ විපල්ලාසය එයා සංඥා හැටියට ගන්නෙත් නෑ. චිත්ත හැටියට ගන්නෙත් නෑ, දිට්ඨි හැටියට ගන්නෙත් නෑ. ඒ වගේම අනිත්‍ය දේ නිත්‍යයි කියලා ගන්න ගැතිය එයා සංඥා හැටියට ගන්නෙ නැහැ, චිත්ත හැටියට ගන්නෙ නැහැ, දිට්ඨිය හැටියට ගන්නෙ නැහැ. නමුත් අසුබ දේ සුබයි කියලා ගන්න එක එයා සංඥා හැටියටත් ගන්නවා, චිත්ත හැටියටත් ගන්නවා. හැබැයි එයා දිට්ඨිය හැටියට ගන්නෙ නැහැ. අස් දුක දේ සුඛයි කියලා ගන්න ගැතිය එයා සංඥා හැටියටත් ගන්නවා, චිත්ත හැටියටත් ගන්නවා. හැබැයි දිට්ඨිය හැටියට ගන්නෙ නැහැ. ඒතර මේ දිට්ඨිය හැටියට කිසි දෙයක් එයා ගන්නෙ නැහැ. නමුත් අර සංඥා සහ චිත්තවත් වශයෙන් අසුභ දේ සුභයි කියලා දුක දේ සුඛයි කියලා ගන්නවා ගන්නවා සෝතාපට්ට වෙච්ච පුද්ගලයා පවා. ඉතින් මේ විදිහ තමයි ඒවා මේ ඉතින් ඔය කියපු දේවල් නම් ඇත්තටම මේ ප්‍රත්‍යවේක්ෂා අවබෝධය ඥානයක් නෙවෙයි පතපොතේ තිබිච්ච දේවල් මේ මේ මේ ඒවා සූත්‍ර පිටකේ තිබිච්ච දේවල් මේ මට පොත මතක නේද අන්තිම කියපු ටික ඉතින් ওই විදිහ තමයි මට එකතු කරන්න පුළුවන් මේ කියපු කාරණාවලට දේවල් ඒවත් සමග මම ડોක්ටර් මාදවට යමු වෙනවා. බොහොම හොඳ සාකච්ඡාවක් ඇත්තටම විවිධ අදහස් පහළ අපි විවිධ මේ ඇත්තටම මේක තමයි වෙන්න ඕන අර එක්කෙනෙක් මේ කතා කරගෙන යනවට වඩා එක්කෙනෙක් එක්කෙනෙක්ගේ මේ දික්තියෙන් කතා කරගෙන යනවට වඩා එක එක කට්ටිය හිතන විදිය ඒක හරි වැදගත් මොකද කියන්නේ අපිව අපිට මෙතන මේ මේ සක්කාය විත්‍ය ගැනම විවිධාකාරයේ මේ අත්දැකීම් ආවා ඒක බොහොම හොඳයි. ඔව් මම හිතන්නේ ඔක්කොම නිකන් ඉන්න විදිය යම් යම් ප්‍රමාණයක ඒ කියන්නේ අර හැම වෙලේම කියන්නේ මේ සමහරවිට නගින විදි වෙනස් ඒක නිසා පැත්ත වෙනස් ඒක නිසා එක එක විදියට මේක මේ අපි බලාගෙන සිටියේ කියලා මම අර පොඩ්ඩක් මතක් කරේ අර මේ සක්කාය විච්ඡය ගැන කතා කරනකොට මේ බලන අර සම්මාදිට්ඨි සූත්‍රය 16 ආකාරය අපි හොඳටම දන්නවා ඒ එතන තියෙනවා මේ ලෝක ලෝක ගැන තියෙනවා ආහාර ගැන තියෙනවා ඒ වගේම මේ පටිසමුප්පාදයේ දොළොස් පුරුක ගැන කතා වෙනවා එතන අන්න ඒ ඒ පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ ඔකේ එකයි අල්ල ගන්න ඕන ඒක එකක් අල්ලගෙන එතනින් තමන්ට ඒ කියන්නේ කුසල අකුසලය ඒ වගේ තමන්ට ගැළපෙන තමන් පෙර පුරුදු කරපු භාවනාවන් එක්ක තමන්ට එකක් වදිනවා අතරින්. ඒ විදාසයෙන් එකක් හොඳට වදිනවා. අන්න ඒක අල්ලගෙන ඉදිරියට යන්න කියන එක තමයි මට මගේ අදහස වෙන්නේ. මේක අදහසක් විතරයි මොකද ඒක මේ අපි ඇවිල්ලා කවුරුත් මෙතන ගුරුවරු නෙමෙයි. මම හැම වෙලෙම උත්සාහ කරේ කරන්නේ උත්සාහ කරේ ඉදිරියට උත්සාහ කරන්නේ මං යන භාවනා ක්‍රමේ මම ඉදිරියට ගෙනියන භාවනාවන් වල යම් යම් ප්‍රායෝගික දැනීම් මට ආවොත් මම ඒක බෙදා ගන්නයි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඉතින් ඒකෙන් කාට හරි උදව්වක් උපකාරයක් වෙනවා නම් ඒක බොහොම වැදගත්. අනිත් එක තමයි මම ගොඩාක් දේවල් ගොඩාක් පැති අපි අර මම හැම වෙලෙම කියන්නේ මේ දරුවත් මතක් කරා වගේ මේ දිට්ඨීන් අපි දිත්‍ය නිසා තමයි දේවල් කරන්නේ කියන එක බොහොම වැදගත්. මොකද හැම වෙලෙම මතක තියාගන්න අපිට ඒක දිත්‍යක් විදියට අපිට යම් කිසි දෙයක් හොඳයි හරි නරකයි හරි කියලා දෘෂ්ටි විදියට මම මේක අන්තන් ටච් කරා අර අපි ලේබල් ගහනවා කියන එක. අපි ලේබල් ගහලා අර මම කිව්වේ මේ මේ ළඟදී භාවනාවකදී ඇත්තටම ප්‍රායෝගික ජීවිතයේදී මට අර ලේබලයක් නොගහ යම් කිසි දෙයක් දිහා අලුත්ම විදියට බලනවා. ඒ වෙලේ බලන විදියට බලන්න හැකියාව ලැබුණා. ඒක ඇත්තටම හරිම සත්‍යයක්, හරිම පහසුවක්, හරිම සැහැල්ලුවක්, හරිම වාසනාවක් එහෙම බලන්න පුළුවන් නම් යම් කිසි කෙනෙක් දිහා අපි කෙනෙක් දකින්න ඉස්සර වෙලා මෙයා මාල්නී ෆොන්සේක වගේ, මෙයා අරයා වගේ, මෙයා මෙයා වගේ මේ කිසිම චිත්තයක් නැතුව තමන්ට බැලීමේ හැකියාව ලැබෙනවා අර මේ චිත්තයන් හැම දෙයක්ම පෙර තිබිලා නැතිලා ගිහිල්ලා තියෙනවා අර බුදුහාඳුරෝ කියනවා වගේ හැම වෙලෙම මතක තියාගන්න කරන ක්‍රියාව අනුව කරන ක්‍රියාව අනුව යා බ්‍රාහ්මණය කරේ බසලේ කරේ වෙනවා කියන එක එවිලට එවිලට Tamanට එවිලට එවිලට මේ වර්තමානයේ දැන් දැන් ඉස්සර පෙර කුසල කර්ම කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන් පෙර කුසල කර්ම කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒ ඒ වෙලාවේදී ඒ වෙලාවට අලුත්ම චිත්තයක් අලුත්ම විදිහට මේ මනුස්සයා දිහා බලන්න පුළුවන් නම් ඒ චිත්‍රය දිහා බලන්න පුළුවන් නම් අපිට හරිය වැදගත්. මෙන්න මේකත් භාවනාවක් කරගන්න. ඒ කියන්නේ මේ භාවනාව කරන්න මම හිතන්නේ අර අනිත්‍ය ඒ වගේම අනාත්ම භාවය. ඒ කියන්නේ මේක මට පවත්න්න බැරිය කියන එක වගේ දේවල් ටිකක් වැටහීම තියෙන්න ඕන මේ භාවනාව ටිකක් දියුණු වෙන්න නම් ඒ ඒ සත්‍යෙන් දැන් එතෙන්දි මට තීවිච්ච දෙයක් තමයි මේ භාවනා ක්‍රම කියනවා මේක මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය කිය දිගටම කියෝ කියෝ ඉන්න කියන. ඕකට අපි ඕකට ඇත්තටම මම ඉස්සර අර ගොඩාක්ම මේ පහර ගහපු දෙයක් මේක මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය බල බල ඉන්න මේ මේ කිය කිය ඉන්නකින් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. ඇත්තට මේක වැරදි. මොකද එහෙම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කිය කිය බල බල ඉන්නකොට කවදක හරි අපිට අන්න අර මම අර කියපු අර වර්තමානයේ ජීවත් වීම එන්න පුළුවන්. ඒක නිසා අපි කාටවත් ගරහන්න හොඳ නෑ කාටිවත් භාවනා ක්‍රමයක් වැරදි කියන්න හොඳ නෑ මම ඒකෙන් ඉගෙනගත්ත ලොකු දෙයක් තමයි ඒක. දැන් අපි කියනවා මේව හුස්ම හුස්මක් හුස්මක් හුස්මක් කියලා ඒ වගේ එහෙම නැත්නම් ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් කියලා ඒ වගේ භාවනා ක්‍රම වැරදි කියන එක අපේ හිතේ අඩුම ගන්න අපි ගැන නෙමෙයි මම මම ගැන කතා කරන්නේ වැරදිය කියලා නිකන් මෙහෙම කියෝ කියෝ විදියට මේක මේ සාක්ෂාත් වෙන්නේ නැහැ කියන වගේ අදහසක් ඒ කාලේ තිබුණා. දැන් ඔබ මෙන්න මෙදා මේ මේක දැක්කට පස්සේ මට තේරුණා මම මේ දේශයක් දේශයක් දේශයක් කියලා හිතගෙන ඉන්න එක කවදක හරි මට යම් ධර්ම අවබෝධයක් තිබුණොත් මට මෙන්න මේ තත්ත්වයක එන්න පුළුවන් කියන එක. අන්න ඒ වගේ දේවල් හරි වැදගත්. කියන්නේ මම කියන්න අදහස් කරේ මේ අපි හැමෝම මේ අදහස් බෙදා ගන්න එකේ කාගේවත් අදහසක් හරියටම හරි කාගේවත් අදහසක් හරියටම වැරදි කියලා හරියටම හරි එහෙම නැත්නම් වැරදි කියන එක අපිට ඩිසයිඩ් කරන්න බෑ ඒක අපි යම් කිසි ප්‍රමාණයකටවත් ප්‍රගුණ කරලා නැත්තම් ඒක හරි වැදගත් මම හිතන්නේ. ඒ වගේම තමයි අර මම මුලදී මතක් කරන්න හැදුවා වගේ මේ අනිත් කට්ටියගේ මේ දේවල් හරි හෝ වැරදි හෝ හරි නම් අපිට ප්‍රශ්නයක් නෑ ඇත්තට මේක අපිට ගන්න පුළුවන්. වැරදි නම් ඒ ගැන කුකුච්චයක් ඇති කරගෙන තමන්ගේ භාවනාවන් අඩාකප්පල් කරගන්න එපා. මේක මට කියා ගන්න බැරි වුණා මේක මට මේ මනසට තේරුම් කරගන්න දෙන්න බැරි වුණා ඒ වගේ දේවල් බොහොම වැදගත් මොකද ඒක භාවනාවට Tamanට හරියට බලපානවා මොකද අපි හැම වෙලේම අපිට කරන්න බැරි වෙච්ච ওই කුක්කුච්චිය කියන එක හරීම දරුණු මේ වැඩක් ඒ කුක්කුච්චිය ගැන බොහෝම පරිස්සම් වෙන්න Tamanට ඒක තියාගන්න බැරි වුණත් Tamanට ඒක කරගන්න බැරි වුණත් ඒක අතහැරලා දාන්න මම මේ සංසාරේ කොච්චර දේවල් මේ වගේ අතහැරලා දාලා ඇද්ද මට මේ වගේ කන්වින්ස් කරගන්න බැරි වෙලා ඇද්ද හැම වෙලේම උත්සාහ ගන්න මම කරන දේවල් මම කියන්නම් මෙතන කතා වෙච්ච දේවල් එක මම කරන දේවල් මේව හරි කියන එක නෙමෙයි මට යම්කිසි දුරකට යන්න පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ මෙන්න මේකම අනුගමනය කිරීමෙන් කියන එක විතරයි මම මෙතන අදහස් කරන්නේ දැන් ඔන්න ඔය වගේ මොනවා හරි කෙනෙකුට දැන් මම හොඳට පරිහරණය කරන දෙයක් තමයි අර බුදුහාමුදුරුවෝ හැම වෙලෙම අපේ තථාගතයන් වහන්සේ හැම වෙලෙම බැලුවේ පිපෙන්න තියෙන නෙළුම් මල් හොය හොය ගිහිල්ලා ඒක දෙන්න බැලුව නැතුව පිපෙන්න නැති යම් කිසි ධර්මයකට යන්න බැරි කෙනෙකුට මේක ඒත්තු ගන්න උත්සාහ කරේ නැහැ කියන බුදු කෙනෙක් පවා ඒක කරාන්නේ ඒක නිසා අපිට හැම කෙනෙක්ම මේ අපේ මතයට නැඹුරු කරගන්න බෑ. ඒක නිසා ඒ ගැන කුක්කුච්චයක් ඇති කරගන්න එපා. අනිත් එක තමයි මෙතන සඳහන් වුණා අපි කතා කරා මේ සෝවන් කෙනෙකුගේ කියන සත්‍යය ගැන හරින්නේ. මගේ පෞද්ගලික පිළිගැනීම තමයි පෞද්ගලික අදහස මේක ඇවිල්ලා මම කියන්නේ නෑ මෙහෙම ඒව කම්පයා කරන්න එපා හරි මෙහි කියන එක. මොකද අපිට හරිය අමාරුයි කවුවත් සෝවන් වෙලාද කවුරුවත් සකුදාගාමි වෙලාද කවුරුවත් අනාගාමි වෙලාද මම සෝවන් වෙලාද මම සකුදාගාමි වෙලාද මම අනාගාමි වෙලාද කියලා කියන්නේ. හැබැයි එකක් පුළුවන් අපිට කියාගන්න. මම රහත් වෙලා නැහැ කියන එක. Tamanට නිශ්චිතවම දැනගන්න පුළුවන් බව අපි හැමෝම දන්නවා. කියන්නේ ඒක මේ සංහාව කියන එක දෘෂ්ටියෙන් කැපලා ඒක නිසා මම ඇත්තටම මම භාවනා කරගෙන යනකොට මම මේ ජීවිතේ ඉස්සරහට යනකොට සෝවන් වුණොත් මෙන්න මේ දේවල් වෙනවා සකදාගාමී වුණොත් මේ දේවල් වෙනවා අනාගාමී වුණොත් මෙන්න මේ දේවල් නැහැ කියන මේ එකේ මම ඉන්නේ නැහැ. ඔතන මම දකින්නේ ප්‍රමාදය. ඒ කියන්නේ සෝවන් වෙච්ච කෙනෙකුට අපි ඔය යටිහිතේ හරි අපේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඒ කියන්නේ මට සෝවාන් වෙලා හිටියොත් මම සතර පායෙන් බේරිලා මම සතුදාගම් වෙලා හිටියොත් මම ඒ කියන්නේ මේකේ යම් කිසි කොටසක් ගිහිල්ලා කියන එක. ඔතන ප්‍රමාදයමයි මම දකින්නේ මම මේ පෞද්ගලික අදහසක් විතරයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ ගැන ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. මම ඔය මැත්තේ ගොඩක් දේවල් හොයන්න යන්නේ නැහැ. මට තියෙන සංහාව මට තියෙනවා මේ සංහාව මට මේ දෘෂ්ටින් තියෙනවා මම මේ කොහොම හරි ඉස්සරහට තව තවත් අඩු කරගන්න බලලා රහත් බව ටාගට් කරගෙන මේ භාවනාව ගෙනියනවා මිසක් මෙන්න මේ අතරමැද තියෙන දේවල් ගැන මම වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ මට බැරි දේවල් මට අදාහ ගන්න බැරි දේවල් මම පැත්තක තියෙනවා මොකද ඕකේ කුක්කුච්චි හිටියොත් තෝවන්නේ කියලාට මේව තියෙනවද අරව නැද්ද ওই කතාව මගේ ගමනට බාධාවක් කියලායි මම හිතන්නේ. මම මම මම මේක අදහසක් විදිහටයි ප්‍රකාශ කරේ කිසි කෙනෙකුගේ මේ දෙයක් විවාදයකටපත් කිරීමටවත් මේකට නෙමෙයි මගේ පෞද්ගලික අදහසයි ප්‍රකාශ කරේ මම හිතන්නේ අපි මේක තව ටිකක් ඉස්සරහට යමු තව තවත් කට්ටියගේ ආධාර උපකාරය ඇතුව සම්මා සම්බුද්ධාම සම්මා සම්බුද්ධාමේ ඔබතුමාද බොහොම හොඳට ඔබතුමා ඒ කොටස් ප්‍රකාශ කළා විශේෂයෙන්ම ඔබතුමාගේ අදහස් ඇටියට ප්‍රකාශ කළේ ඒක ඒ බොහොම වැදගත් මොකද විශේෂයෙන් කියනවා ඔබතුමා ඉදපත් කරලා අවසන් කාරණාව ගැන කියනවා නම් ඒකට විවිධ අදහස් තියෙන්න පුළුවන් සමහර අයට මොකද අපි හිතනවා නම් දැන් අපි ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා කියන ප්‍රදේශයේ එතනින් නම් අපි සිඩ්නි කියන ප්‍රදේශයට යනවා නම් මම සිඩ්නි වලට යනවා කියලා අවබෝධය ඇතුව මම යනකොට මේ මග තොට අහු වෙන දේවල් දැන් අපි පහු කරනවා ගෝල්ඩන් පහු කරනවා ලිවර්පූල් පහු කරනවා තියෙනවානේ ඒ තියෙන තල මේ මග මාර්ග ලක්ෂණය දන්නකොට දන්නව අඩු ගන්න හරි පාරේ යනවා කියන ඇතිකුත් එහෙම එක්කෙනෙක් දන්නව වෙන්න පුළුවන් එහෙම නැතුව සිඩ්නි කියලා ගියාම සමහරලාට මේ වැඩි පාරකම යනවත් දන්නේ නැහැ සිඩ්නි යනවා කියලා හිතාගෙන. එහෙම කියලා එහෙම යම් කෙනෙකුට එහෙම කියන්නත් පුළුවන් හිතන්නත් පුළුවන්. ඒ නිසා මේ ඒ මග නිවර්දි මාවතේ මගදී මෙන්න මේ මේ දැන් පහුවේයි අනකට මෙන්න මෙහෙම මේ දේවල් දකි දැනෙයි මේවා සත්‍යම් වෙයි කියලා එහෙම හිතන පිළිසකුත් දෙනවා. නමුත් ඔබතුමා කියපු දේශා ඔබතුමා ඉදිරිපත් කරපු විදිය බොහොම නිවැරදි. එහෙමද කියන්නේ? ඒකේ බොහොම අර්ථයක් ලොජික් එකක් තියෙනවා ඒක. මේ අර අරවා ඔස්සේ ඉලක්ක ගැන හිත හිත ඉඳලා ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. අර ප්‍රමාද වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මේ නමුත් අර එහෙම වෙනවා අර මේ කියපු දැන් මම කියමු අපි කියමු දැන් ගෝල්බන් මගසීට් යනකොට ගෝල්බන් වල තියෙන මේ දැන් අඳුන ගන්නවා මේක ගෝල්බන් ගැන දැනගෙන යන්නේ ගෝල්බන් පහු වෙනවා කියලා ගෝල්බන් වල තියෙනවා කියලා මේ මේ මේ මල්වත් අතින් ඉතින් එහෙම ගන්නවා. දැන් යනකොට ඔන්න මල්වත්ත පේනවා. ඒකට ආ දන්නවා ගොල්බන් ඔන්න දැන් පහුණා. හරියන්තම් මම මාර්ගේ තමයි යන්නේ ගොල්බන් පහුණා. හැබැයි ඉතින් ගමන හරියට යන මනුස්සයා සිඩ්නි යන්න ඕන මනුස්සයා ගොල්බන් ඔන්න මොන ගොන්න ගොල්බන් කියලා එතන නතර වෙලා මල්වත්තේ තියෙන ලස්සන බල බල කෙරකි කෙරකි එතන හිටියොත් ගොල්බන් ගමන ප්‍රමාද ප්‍රමාද වෙනවා. ඒකට සිඩ්නි ගමන ප්‍රමාද වෙනවා. රොබතුමා කිව්වා වගේ. නමුත් හරි පුද්ගලයා මේ මේක ගොල්බන් තමයි කියාගෙන ඒක නතර වෙන්නේ නැහැ. ඒකත් බල බල ඉන්නේ නැහැ. මල්වත්තේ එන්ජොයි කරගෙන ඉන්නේ යනවා. ඉතින් එහෙම තමයි විය යුත්තේ. ඉතින් එහෙම කතාවකුත් තියෙනවා. ඒ නිසා බොහොම පිං ડોક્ટર මාධව ඔබතුමාගේ අදහස් ඇතුළත ඒ කාරණා ඉදිරිපත් කරා. ඉතින් ඒ දේවලුත් සමග අපිට පුළුවන් යොමු වෙන සාකච්ඡාවේ ඉතුරු කොටසට මොකද ඒකත් සම්බන්ධයි මේ අපි ඉතුරු ගාතාවත් ඉතුරු ගාතාවේ කියවෙන්නේ උත් අපි ගාථා දෙකක් ගන්නවා කිව්වා මේ දෙවෙනි සාකච්ඡා දෙවෙනි පැයට අපි ඉතුරු ගාථා සම්බන්ධ කරගමු මට පාලි කියන්න බැරි නිකම් නිසා මම කවුරුත් පුළුවන් කෙනෙක් ඊගාට පාලින් කියන්න පුළුවන් කියන්නම තන් බ්‍රෝමි උපසන්නේතාති කාමේසු අනපෙක්කිතං කන්තා තස්ස න විජන්ති අතරින් සෝ විසත්තිකන් වගේ කියන්නේ. ඒකේ කියවෙන්නේ මොයි වස්තුකාම ක්ලේශකාමයන් මේ අපේක්ෂා රහිත වූ ඒ රහත් වූ උපසාන්ත යයි කියනවා. ඒ ඔහුට අවිද්‍යාකායදී ග්‍රන්ථියෝ විද්‍යමාන වෙන්නේ නැහැ කියලා. හෙතෙම තෘෂ්ණාව තරණය කළා කියන කාරණාව. එතකොට ඒක තමයි ගාථාවේ අර්ථය. ඉතින් ඒ ගාථාවේදී කියවෙනවා මේ කාම කියන්නේ උද කාමයේ දෙදෙනෙක් ඉන්නවා කියලා වස්තු කාමයේද ක්ලේශ කාමයේද කියලා ඉතින් ඒ ආකාරයේ කාරණාවන් කියනවා. මේ ගාතාවක් කැටි කියවන්න ගන්න ඇති. ඒ වගේ මේ ගාතාවේ ගන්තා තස්සන විජත්ති කියනකොට ග්‍රන්ථය හතර දෙනෙක් ගැන කියනවා. අවිද්‍යාකාය ග්‍රන්ථය, ව්‍යාපාදකාය ග්‍රන්ථය, සීලබ්බත පරාමාසකාය ග්‍රන්ථය සහ ඉදම්සත්පබ්බිකාය මිසරන්තිකාය. මම මේක ඒ කියපු වැදගත් කොටස් ටික මතු කරලා පමණයි සාකච්ඡාව ආරම්භ කරන්න ගාථා කට්ටි කියව ගන්න ඇති. කලින් අපලා කතා නිසා ඒ ගාථා පිළිබඳ කතාවට යොමු වෙමු. මොකද්ද මේ කාම කාම වස්තු කාමෝ කියන්නේ මොනවද? කේත් ක්ලේශ කාමෝ කියන්නේ මොකද්ද? ඒ වගේම ගණිතයෙන් කියන්නේ මොනවද? ඉස්සෙල්ලා අපි කාමයන් දෙක ගැන කතා කරමු. මොකද්ද මේ වස්තු කාමය, ක්ලේශ කාමය කියලා කියන්නේ? කාමේසු අනුපෙක්ඛින. ඒ ගැන කතා කරමු. කාට අපිට සාකච්ඡාට ඉස්සෙන්න පුළුවන්. චිත්ත මහත්මිය පුළුවන් දේ ගැන මතක් කරගන්න. කුමක්ද වස්තු කාමය කියන්නේ? කුමක්ද ක්ලේශ කාමය කියන්නේ? නිර්වාණ සත්‍යයි වස්තුකාමය කියලා තේරුම් ගත්ත විදිහට වස්තුකාමය කියලා කියනකොට අපිට ඒක විස්තර කරන්න තරම් අවශ්‍ය නැහැ. මොකද ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න ඒ අරමුණු ඔස්සේ අපි මේ ඇලීම තමයි වස්තුකාමය කියලා මම තේරුම් අරගෙන තියෙන්නේ. ක්ලේශකාමය කියනකොට දැන් අපි වස්තුකාම දැන් කාර් වලට බස් වලට මේ දරුවන්ට ගෙවල් දොරවල් වලට ඒවට ඇලුනේ නැති වුණාට ඒව හොඳ නැහැ කියලා තේරුම් අරගෙන යම් කිසි වෙලාවක අපි ආරණ්‍යකට මුලකට කොහෙට හරි නිදහස් තැනකට ගිහිල්ලා වාඩි වෙනවා අපි දැන් මේ අපිට වස්තුකාමයේ නැහනේ දැන් හොඳයි කියලා හිතාගෙන වාඩි වුණාට නමුත් අරවා හොල්මන් කරන මනසක් අපිට තියෙනවා. වචන වලින් නොකියුවට ඇතුලේ කතා කරන මනසක් තියෙනවා. ඒ ඒ ඇලීම තියෙන්නේ ඇත්තටම අර වස්තු වල නෙමෙයි. නමුත් මේ මනස තුලයි කියන එක තේරුම් යනවා. ඒ හැම වෙලාවකම හිතෙනවා මේ තමයි ක්ලේශකාමී කියන්නේ. අර වගේ අයින් වෙලා ආවට ඒව නරකයි කියලා තේරුම් ගත්තට නමුත් මෙතන තාම ඉවරයක් නැහැ. මේ ඇතුලේ ඒ කතාව තාම වෙනවා. ඒ ඇලීම බැඳීම තාම තියෙනවා කියන එක විදියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. බොහොම පිං. හොඳයි. ඒ ගැන අපිට තවත් අයට කතා කරන්න පුළුවන්. චන්දන මහත්මයාත් කතා කරමු. තිරුවන් සරණයි දල්වත් මහත්මයාදලු සියලුම දෙනා තම මේ අද ක්ලේශකාම වස්තුකාම මම අර නෝන මහත්මයා කිව්වනේ දැන් ඇත්තටම අපි කෙලස් වලට බැඳිලින් එකයි මේ මේ ඇහෙන් කනින් නාසයෙන් බැඳිලා ඒ විදිහටම තමයි මමත් හිතන්නේ මේ වගේ මම අහන්න කැමති කලින් අර සක්කායදිට්ඨිය කතා කරපු වෙලාවේදී මේ කිව්වා දැන් අපි හිතමු මෙහෙම දෙයක් මේ අපි දැන් වැඩ එකක් තමයි මම වැඩ එකක් කිව්වේ ඒක තමයි ඉතින් අපිට පාසෙම මේ හිතන්න පුළුවන් දෙය කියලා ඒක. එතකොට දැන් ඒක ඛණ්ඩ පටන් ගත්තාම දැක්ක වෙලාවෙම අපිට රූපේ දැක්ක වෙලෙම ඒකට තණ්හාවයි ඒ ඒ විෂයාකාර සක්කායදිට්ඨියම ඇති වෙනවා මේ මේ ඒ වැඩේක කටට යන වෙලාවට සුවඳ දැක්කත් සුවඳටත් බැඳෙනවා එතකොට ඒ ඒකේ අර පරණ රහා ඒ විදිහට හැදෙනවා. එතකොට මේ සක්කාය දිට්ඨි කියන එක ඇති වෙන්නේ මේ එක චිත්තක්ෂණයක් තුල කියන එක බොහෝම සුළු කාලයකදී නේද කියන ඒ කාල පරාසයක් නේද කියන එකත් මට නිකන් මගේ අදහසක් මගේ අදහසක් නෙවෙයි මට හිම හිතුණා. ඒක ගැන පොඩ්ඩක් අදහස් දක්වන්න සියලු දෙනාටම පිරුවන් සරණයි. බොහොම පිං බොහොම පිං. හොඳයි අපි සරත් මහත්මයාට එක තියෙන පුළුවන්ද? හොඳයි සරත් මහත්මයා මයික් සම්බන්ධ නැති ඇති ශාන්ති මහත්මියට පුළුවන් එක තියෙන ශාන්ති මණ්ඩලනායක මහත්මිය පෙරවන් සර්ණයි හිමතුම මේ මට මේකට එකතු කරන්න කියලා දැන් හිතාගන්න බැහැ දැනට සමහරවිට හොඳයි කමන්නේ. හොඳයි අපි මේ වස්තුකාමයේ ක්ලේශකාමයේ ගැන කතා කරගෙන හිටියේ. ડોක්ටර් මාධව මොකද ඇත්තටම වස්තුකාමයේ ක්ලේශකාමයේ කියලා කියන්නේ? ඒ වගේම මම චන්දන මහත්මයාව ප්‍රශ්නයක් උත්තරයක් දෙන්න. මොකද වස්තුකාමයේ ක්ලේශකාමයේ කියලා කියන්නේ? මට තේරෙන විදිහට වස්තුකාම නම් අපිට ඇත්තටම අර මේ ඉතලා මේ නෝන මහත්මිය මේ මේ කරා වගේ වස්තුන්ට තියෙන ආසාවයි කියලා මේක ඇත්තටම මේ අන්තිමට ගත්තම ඉතින් අර ඔක්කොම මේ රූපයන් නිසා ඇතිවන පසු සංඥාවල් ඒ කියන්නේ මම කෙලෙස් විදියට ගන්න මෙතන අර ඒ මහත්මිය මතක් කරලා දුන්නා වගේ ඒ වයින් ඇති වෙන දේවල්. ඒ කියන්නේ අපි අර වස්තුපොන් සූත්‍රය ගත්තොත් ඒ 16 ආකාරයේ අර අවිද්‍යාව ව්‍යාපාදය ඒ 16 ඊර්ෂ්‍යාව මක්කේ පරාසය ඒ 16 ආකාරයේ කෙලෙස් මේ ඔක්කොම ඇති වෙන්න හේතුව ඇත්තටම ඉතින් සක්කාය දිට්ඨිය තමයි. ඒ කියන්නේ මේ දේ අර දරුවත් මහත්තයා මතක් කරලා දුන්නා වගේ මේ දේ එක්ක සුබයි එක්ක සුඛයි එහෙම නැත්නම් මගේ එහෙම නැත්නම් නිත්‍යයි කියන විශේෂයෙන්ම මේ නිත්‍ය කියන එක මට ගොඩාක් වදින මේ ධර්මතාවක් තමයි මේ අපි හැම දෙයක්ම මේ දැන් මෙන්න මෙහෙම හිතන්නකො මේක මේ අපේ මේ సంతාන තුල ඇත්තටම කියන්නේ මේක මට දවසක් මතක් වෙච්ච උදාහරණයක් මේ අපි මේ ෆොටෝ එක ගහයි ඉන්නේ. අපි ෆොටෝ දිහා බල බල ඉන්න කට්ටියක් විදිහටයි මට මේ හැඟුණ එක දවසක්. මොකද අපිට අතීතය මතක් කරන්න පුළුවන්. අර ස්නැප්ෂොට් එක අර ඉබෙන්ද ගත්ත ස්නැප්ෂොට් එක තමයි. අපිට ඒ ඒ කෙනාව, ඒ රහ එවෙල නැති වුණා කියන එක අපිට මේ විද්‍යමාන වෙන්නේ නැහැ. අපි එවෙලේ ඒ මිනිස්සයා ඒ විදිහටම ඉන්නවා. එවෙලේ මගේ ඇහත් ඒ විදිහටම තියෙනවා. එහෙම නැත්නම් ඒ රස ඒ විදිහටම තියෙනවා කියන. අපි මේ ස්නැප්ෂොට්ස් අරගෙන මෙන්න මේ సంతාණය තුල ඒවා සංඥා විදියට සංස්කාර විදියට දේවල් විශේෂයෙන් මේ සංඥා විදිය. මසුබ සංඥා මේ දුක් සංඥාවල් එහෙම නැත්නම් අදුක්කම සුඛ විදියට අපි ඒව ගබඩා කරගෙන කියනෝ වගේ මේ දෙයක් තමයි මම දැක්කේ. ඔය ඔක්කොටම හේතුව තමයි අපි මේ අනිත්‍ය භාවය වටහා නොගැනීම කියන එක තමයි මට ඒ වෙලේ ආවේ මේ මොකද හේතුව තමයි ඒ වෙලේ ඒ වෙලේ ඒක මේ නිශ්චල වෙලා ගියා කියලා අපි කොච්චර බණ භාවනා කරත් අපි කොච්චර දේවල් මේ කිව්වත් අපි ওই අතීතයක් හිතලා බලන්නකො අපි ඒක නිත්‍යයි කියලා අනන්ත කියන නිසා තමයි ඒක ඒ වෙලේ ඒ වෙලේ නිස්සරණය වුණා කියන එක ඒක ඒ වෙලේ ඒ වෙලේ නැති වුණා කියන එක අපිට හිතේ තිබුණා නම් අපිට ඒ දේ සිදුවීමක් විදියට බලන්න පුළුවන්. ඒ දේට කාමයට හෝ ද්වේෂයට හෝ දුක්ඛම සුඛ විදියට ඇලීමක් ගැලීමක් නැතුව මේ අපිට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ අතීත සිදුවේ මතක් කරන්න පුළුවන්. ඔතන වැඩේ තියෙන්නේ අපි ඒක සුඛ වේදනාවක් විදියට මතක් කරනවා නම් අන්න අපිට සංස්කාරයන අපෝස හැදෙනවා. අපිට මතක් කරගන්න සිදුවීමක් විදියට මතක් කරන්න පුළුවන් හැකියාව ඇති කරගන්න මේ උත්සාහ ගන්න කියන එකයි මගේ අදහස වෙන්නේ. අර මහත්ය මතක් කරා මේ අපි ක්ලේශයන් ක්ලේශකාම ගැන එහෙම තේරුම් ගන්න බලමු. අර වස්තුපම සූත්‍රය කියන එක 16 ආකාරයේ කියන්නේ මේ වස්තුව නිසා ඇති වෙන දේවල්. වස්තුව නිසා මට යම් කිසිසක් ඇති වෙනවද යම් කිසි ලෝභයක්, අවිජ්ජාවක් ඇති වෙනවද? එහෙම නැත්නම් ඉච්ඡාවක් ඇති වෙනවද? මක්කය, පලාසය ওই 16 ආකාර දේවල් ඇතිවීමම තමයි කෙලස්කාම කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න භාවනාවේ ටිකක් දුර මේ කරගෙන යනකොට මේක දැනට තේරෙන්නේ නැතුනට නිකන් හිතේ පැත්තක තියාගන්න මේ රූපයන් නිසාම තමයි ওই දේවල් ඇතිවලා තියෙන්නේ. අන්තිමට ඒ රූපයන්ට සංහා වීම නිසා තමයි මේක වෙන්නේ කියන එක සම්බන්ධ යම්කිසි අවබෝධයක් ඒ ඉස්සරහට දිගටම තියාගෙන යනකොට මේ මේක මේකත් ගැටෙන්න එපා මේ රූපයන් නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ කියන වගේ තැනකට එන්න බලාවි. අන්නේ ඒකටම තමයි අපි මේ කරන්නේ මේ රූපයන් පැවතීම නිසා. මේ රූපයන් කියන්නේ මේ මේ මේ තියෙන මේ බාහිර රූපයන් නෙමෙයි රූපයන් අපි කියන්නේ ශබ්ද රූප, ගන්ධ රූප, ජීවහා රූප ඔය ඔක්කොම රූපයන්. ඒ කියන්නේ මේ ජීව ඇස කරන නාසය දිව ශරීරය කියන මේ පහෙන් අරගන්න දේවල්ම තමයි. ඒ රූපම තමයි අපිට මේ කවද හැම වෙලෙම කෙලෙස් වෙලා තියෙන්නේ. ඒ දේවල් නිත්‍ය විදියට ගන්නවා, ඒ දේවල් මම විදියට ගන්නවා, ඒ දේවල් අසුබයි සුඛයි කියලා ගන්නවා එහෙම නැත්නම් අසුබයි කියලා ගන්නවා අසුබයි කියලා ගන්න හැම වෙලාවෙම Taman හිතාගන්න මම හැමදේම කියන්නේ අසුබයක් කියලා යම්කිසි දෙයක් අපිට හිතෙන්නේ එක්ක අපි පරණ විදියට දැන් බෙලෙක් හඩක් කියන්නකෝ බෙලෙක මම ඕක ඇත්තටම මේ උදාහරණ කියන්නේ අත්දැකීමෙන් කරපු දෙයක් තමයි බෙලෙක් හඬ බෙලෙක් හඬ බෙලෙක්යකට ගහන හඬ මේ නරකයි කියන එක අපිට මේ මොනවාද අපිට අසන්න අනිහිරිය කියන චිත්තයක දෘෂ්ටියක අපි බැඳලා හිටියොත් තමයි ආයෙ අපිට මෙලක හඬක් අහන්න මේ අහනකොට දේශයක් ඇති වෙන්නේ. ඕක පළවෙනි වතාවට මම මේ අද පළවෙනි වතාවටයි මේ මෙලක හඬ අහන්නේ කියලා මේ හිතක් අරගෙන දෘෂ්ටියක් අරන් ඕක අහන්නකො මට අර එක ටිකක් දුර අහනකොට සමහරක් වෙලාවට මට මේකෙන් නිකන් කන පුපුරලා යනවා වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ඒ වුණාට අර ද්වේෂය මුලදී ඇති වුණ ද්වේෂය මට අර පෙර පෙර මගේ දෘෂ්ටිින් නිසා ඇති වෙන දෘෂ්ටිය මේ නැති වෙලා යනවා ඒ දේ ඉවසීමෙන් අහගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි අර මහත්ය මතක් කරා මේ වඩේ කන කතාවක් ඒ වඩේ කතාවේදී මතක තියාගන්න මේ දැන් අපි ඔතන එකක් ගැඹුරට විශ්ලේෂණය කරගෙන ගියොත් ඒ වඩේ එක ගැන මගේ පඩේ රසයි කියන එක මගේ හිතේ තිබුණා මගේ දෘෂ්ටියක් විදියට අර පෙර කාපු වඩේ එක පෙර කාපු කවදක හරි මම කාපු වඩේ එක එහෙම නැත්නම් මම අහලා තියෙන මේ මම කාපු නැති දෙයක් කියන්නකෝ මේ වඩේ එක හොඳයි කියන දැන් අපි සුද්දෙකුට ගන්නකො සුද්දෙකුට ওই වඩේ එකක් ගැන කතා කරාට යාට කෙලුණන්නේ නැහැ යාට ගැන තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ කාලත් නැහැ දැකලත් නැහැ ඒ වුණාට අපිට අපි කවුරු හරි අපේ යාළුවෙක් කියනවා ඒ කියන්නේ මේ බාලයෙක් අපි කියන්නේ ධර්මයේ විදිහට ගත්තොත් මේ බාලයෙක් කියනවා මෙන්න මේ වඩේ කරහයි ඔයා කාලා බලන්න කියලා. ඉතින් අපිට කටටත් කියලා වුණොත් මේ වඩේ කවදාකරි කන්න ඕන කියලා අපි ඒක සොයාගෙන යනවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා. හැබැයි මේ හැම වෙලෙම හිතේ තියාගන්න මේ අපිට එවෙලේ පහළ වෙලා තියෙන දේ එක්ක අපි වඩේ එකක් කාලා මේක හොඳයි මේක සැපයි කියන දෘෂ්ටිය Tamange ඇතුලේ ඇතුල් වෙලා තියෙනවා. ඒ ඇතුල් වෙලා තියෙන නිසා තමයි අපි ඒක අපෝ හොයන්නේ. ඒක හොඳයි සුඛයි කියන දෘෂ්ටි අපිට ඇතුල් වෙලා තියෙනවා. මේ වඩේක රසයි කියන මේ වඩේක රසයි ওই රසත් එක්කම මේක මට පවත්වන්න පුළුවන් මේක මම කැමති මේ දේ මට ලැබේවා ඉස්සරහට ලැබේවා හැබැයි මට උතන අමතක වෙන දේ තමයි ඒ වඩේ ඒ වඩේක ආයි කවදාවත් ඒ වඩේක මට හම්බ වෙන්නේ නැහැ ඒ වඩේක ආපු දිව මට ජීවහා ආයතනයක් විදිහට මගේ පවතින්නේ නැහැ මගේ ජීව ආයතනෙ එන්නේ නැති වෙලා නැති වෙලා වයස 70ක් 80ක් යනකොට මට ඔක රස බලන්නවත් විදියක් නැති වෙලා යනවා මට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඒ චක්කු ඒ මේ ජීවහා විඥානය, ජීවහා විඥානයත් එක එක විදියට. ඒකයි අර මේ අපි ගොඩක් වෙලාවට කියන්නේ මේ දැන් උදාහරණයක් විදිහට තව උදාහරණයක් ගන්නකො මේ මේ එකක් මොකද්ද සෙල්ලම් කාර්යයක් කියනකො අපිට පොඩි කාලේ සෙල්ලම් කාර්යයකට හරි ආසයි. මේ මම කියන්නේ විඥානයන්ගේ අපි මෝරන කොට අපි ජීවිතයේ එක එක අවස්ථා ගෙවනකොට අපේ අගයන් වෙනස් වෙනවා. අපි වේදනාවට දෙන අගයන් වෙනස් වෙනවා කියන එක පෙන්වන්නයි මේ මේ මේ මේ උදාහරණ ගත්තේ පොඩි ලංකාර වලට අපි හරි ආසයි පොඩි කාලේ. සමහරක් වෙලාවට නිදා ගන්නකොට ඔක ළඟ තියාගෙන නිදා ගන්නවා. දැන් අපි දැන් ශ්‍රී ලංකාරයක් එක්කොත් මේ විඥානනේ දැන් අපිට වෙන වෙන දේවල්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපිට තණ්හාව නැති වෙලා කියලා. අපි වෙන වෙන දේවල් දැන් අගය කරනවා ළමයි. මේ ළමයි ඉස්කෝලේ යන එක, ළමයි කවදක හරි um, හොඳ ඉස්කෝල වලට ගිහිල්ලා හොඳ යුනිවර්සිටි වලට ගිහිල්ලා um, මේ සමාජයේ හොඳ uh, මේ ප්‍රෝග්‍රෑමින් වෙන එක බලන්න. අන්න ඒ වගේ එක එක මම කියන විඥානයේ වෙනස් වීම යන අවස්ථාව. ආය අපි අර වැඩේ කතාවට આવත් හොඳට මතක තියාගන්න. ඒ වැඩේ කතාව එතන නිත්‍ය වෙලා මේ රස මට ඕන කියන මේක සුඛයි කියන හැඟීම ඇති වෙච්ච නිසා තමයි අද මට වැඩේ කන්න හිතුනේ. අද මට වඩේ එකක් දකිනකොට වඩේ සුවඳ එනකොට මම දන්නවා ඔන්න සුඛ දෙයක් ලැබිලා සුබ දෙයක් ලැබිලා මේක මේකත් අනිත්‍යයි කියන සිතුවිල්ල මගේ මේ සිතුවිලි సంతානෙට අතුල් වෙලා නැහැ මේකේ සුඛයක් තියෙනවා මේක නිත්‍යයි කියන මේක මට පවත්වාගෙන ඉන්න පුළුවන් කියන හැඟීම තමයි තියෙන්නේ එහෙම නොතිබුණා නම් එහෙම නොතිබුණා නම් මම මේකත් මේ වඩේ මේ වඩේ මං කාලා දිනවා මේ සංසාරේ මං කොච්චර වඩේ කාලයක්ද කොච්චර මේ මේ මේ මොනවාද කොච්චර මම මේකේ ජීවිතේ ගිහිල්ලා ඇද්ද කියන එක තමන් හිතනවා තමන් හිතපු ගමන් තමන්ට ඒකට තියෙන ආසාව මම මේ බඩේ කන්න නම් මම මාස 9ක් මේ අම්මගේ බඩේ ඉඳගෙන පොට්ටිල කරේ තියාගෙන පොට්ටික කරේ බැඳගෙන ඉස්කෝලේ ගිහිල්ලා තමයි මේ වැඩේ රහ ලබන්න වෙන්නේ අන්න ඕවගේ දුක කියන එක මේ ලෝකෙම තියෙන දුකයි කියන එක මේක ගන්න දෙයක් නැහැ කියන එකේ අවබෝධය ලබා ගන්න එතකොට අර වැඩේ එක ඒ විදිහටම රස කර කර කත හැකි. හැබැයි ඒ ගැන තියෙන බැඳීම මේකත් අනිත්‍යයි. මම මේව විඳින්නද? මගේ මේ දිව මේව විඳින්නද මම මේ ජීවත් වෙන්නේ කියන කේ අදහස Tamanට ඇති වෙනවා නම් ඒකට තියෙන ආසාව, ඒකට තියෙන අර ඇල්ම, ඒක පැතීම, තවත් අර තවත් දිවක් සැදීම වගේ දෙයක් කියන එක නැති වෙනවා. ඒක නිසා බොහොම පිං ඒ අදහස් ටික එකතු කරලා දුන්නා. සම්මා සම්බුත් සරණයි. ආ තෙරුවන් සරණයි දලගබ්බ මහත්තයා මේ මම මෙතනදී මට ඉස්මතු කරන්න උවමනා වුණේ මේ ඇහෙනවද දන්නේ මම කියන්නේ තෙරුවන් සරණයි ඔව් ඔව් ඔව් ඇහෙනවා ඇහෙනවා දිලොක් මහත්තයා කතා මේ පින්වත් මහත්මයාණෙනි මට කියන්න මට අවශ්‍ය වුණේ මෙතනදී ඉස්මතු කරගන්න මෙන්න මේ සක්කාය දිට්ඨිය ඇති වෙන කාලපරාසය මේ කොච්චර දැන් අර වැඩේක අරගෙන මෙතෙන්ට යනකොට එතන 20 ආකාර සක්කාය දිට්ඨිය එක චිත්තක්ෂණයක් තුලද ඇති වෙන්නේ. අන්න එහෙම අදහසක් තමයි මට ඔබතුමාගෙන් මේ එලි කරගන්න උවමනාව දෙනවා සම්. මම අපි දිනුක් මහත් දිනුක් මහත්වෝ මම අභිධර්මය ගැන නම් එච්චර මේ දුරට දන්න කෙනෙක් නෙවෙයි අභිධර්මයේ චිත්තක්ෂණ ගැන. හැබැයි මම හිතන විදිය මම කියන්නම් මම හිතන්නේ මෙන්න මෙහෙමයි මම මට පේන විදිය මට භාවනා විදි වැටහෙන විදියක් ගැන මම කියන්නම් මේ පළවෙනියට දකින විඥානයේ හරි අහිංසකයි. පළවෙනියට දකින විඥානයේ කියන්නේ අපි අර දිත්තේ තමත්තන් කියලා අර දාරුචීරියට මේ බුදුහාමුදුරු කිව්වා වගේ දිත්තේ තමත්තන් වලින් නමත්තන්න කියන එක. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් බලන විදිහට ඒ රූපේ ගැන අදහසක් ගන්න නැතුව ඒ රූපය මෙන්න මෙහෙමයි හොඳයි නරකයි මම පෙරදි දැල්ලා තියෙනවා හරි මේ මට මේකෙන් සුඛයක් ඇති වෙලා තියෙනවා එහෙම හිතන්නේ නැතුව මට චිත්තක්ෂණ ගැන කියන්න තරම් අවබෝධයක් නැහැ ඒ ගැන සමාවෙන්න මේ මේක කරන්න පුළුවන් දෙයක් මෙන්න මෙන්න මෙහෙම ගත්තොත් පළවෙනි විඥානයේ මේක කරකවලා ඒ වඩේක ගැන මේ වෙනකොට මට ඒ ගැන අන්නර මම කියපු විදිහට මේකත් අනිත්‍යයි මම පෙර කාලා තියෙන විදිහට මට ඊටත් ආපහු ගන්න බෑ කියන එක Tamanට චිත්තක්ෂණයට එනවනම් ප්‍රඥාව විදිහට මේකත් තියෙන්නේ මේ සමුදය ධර්මයක් මේකේ අස්තංගමයක් තියෙන්නේ කියලා හිතවිල්ල Tamanට එනවනම් අන්න ඒකයි එතනයි නවත්ත ගන්න ඕන නැත්තම් අර සක්කාය දිට්ඨිය කියන්නේ තර මම මගේ කියලා ගන්න එකමනේ මේ මට මේ මේක තිබුණා මට මේ වැඩේ එක රසයි මට මේ වැඩේ එක කන්න පුළුවන් ඔන්න ඔය ටික ආපහු එන්න ඉස්සර වෙලා අර තමන්ගේ මේක අනිත්‍යයි අනාත්මයි කියන ධර්මතා ටික තමන්ට දාගන්න පුළුවන් නම් අන්න එතනමයි මේකේ මේ දිනුම තියෙන්නේ නැත්තම් අර දෙවෙනි වතාවට මේක දැන් මේක පරිණත වදිනකොටම Tamanට හිතුණා නම් පළවෙනියට මේ වඩේ එක දකිනකොටම හරි එහෙම නැත්නම් සුවඳක් Tamanට දැනෙනකොටම හරි මෙන්න මේ වඩේ එකයි කියලා ඒකට මෙන්න මේ වඩේ එක මම කාලා තියෙනවා කියලා ඔන්න ඔයගේ චිත්ත පරම්පරාවක් ඇති වෙච්ච ගමන් අන්න සක්කාය දිට්ඨියෙන් මේක මම මගේ කරගෙන ඉවරයි. අන්න එහෙම වෙන්න ඉස්සර වෙලා මෙන්න මේ ධර්මය වටහා ගන්න බලන්න. ඒක ඒක ආව කියන්නේ Tamanට මේ වඩේ පිළිබඳ සක්කාය දිට්ඨිය Tamanට තියෙනවා කියන එක. මම හිතන්නේ මට පුළුවන් තරමින් මම ඒක විස්තර කරන්න බැලුවා දුන්න මාත්‍ය සම්මා සම්බුත් සම්මා බොහොම පිං කෙරුවන් සර් සමාවෙන්නේ මම නෙවෙයි චන්දන මහත්මයා මේ ප්‍රශ්නේ ඇහුවේ පෙරවන් සරණයි ආ චන්දන මහත්මයා සෝරි මේ <laughs> දිලොක් මහිත දිලොක් කියලා මට කතා කරන්න අනේ මේක Taman කවුරු හරිවත් තමන්නේ ප්‍රශ්නෙන්නේ සමාවෙන්න දෙවියන් සරණයි කියලා දෙනවා. අපේ දරුවත් මාත්‍ය පොඩ්ඩක් අයිනට ගිහිල්ලා වගේ මේ ඒක නිසා අපේ තව කවුරු හරි අදහස් දක්වන්න මේ මෙතන කවුරු හරි තව කවුරු හරි ඒ ගැන අදහස් දක්වන්න තියෙනවද නැත්නම් අපි තව පොඩ්ඩක් ඉදිරියට යමුද මේ ගාථාවල දරුවන් සර්ණයි අර ඉස්සෙල්ලා අර මේ සේන මහත්මයා තිබුණා නේද නැතේ බවහට්ටමං ආදියන්ති කියන ඒ ගාථාව ඒකට මේ කියන්නේ තේරුමක් දන්නවා නම් කියන්නේ කියලා මේක තියෙන්නේ මේ වේරුකානේ නායක ස්වාමීන් වහන්සේගේ පොහේ දින්නේ කියන පොතේ 173 වෙනි පිටේ මෙන්න මේකයි ගාතාව. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේ හොಂತಿ බුසප්පමත්තා නතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හෝති මෙන්න තේරුම දීලා තියෙනවා ගැඹුරු ප්‍රඥාවක් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් මනවින් දේශනය කරන ලද ධර්ම ගම්බීර චතුස්සත්‍ය ධර්මය සත්‍ය අවබෝධයට බාධක වූ මෝහාන්ධකාරයේ දුරුකොට මනවින් අවබෝධ කරගත්තා වූ සෝවාන් පුද්ගලයෝ මරණින් මතු බොහෝ සම්පත් ඇති මිනිස් පවුල්වල හා දෙව්ලොව ඉපදීමෙන් රහත් වීමට බොහෝ පමද. ඔන්න දැන් ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ හැටියට තියෙන්නේ. සත්ජාතියක මිස අටවන ජාතියක නුපදනාහ සත්වන භවයේ අන්න නැති භවං කියන එක තමයි මේ සත්වන කොට සසර දුකින් මිදී නිවනට පැමිණෙන්නාහ සෝවාන් පුද්ගලයාගේ මේ ගුණ විශේෂය සංගරත්නයේ ඇති උතුම් ගුණ රත්නයකි එය පරම සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ සියලු රෝග වහා දුර වේවා මම හිතනවා මහත්මයාට තේරෙන්නේ නැති කියලා ඒක. එතන එතන බව කියන්නේ නැවත උප්පත්තියක් අටවෙනි ආත්ම භාවයක්. එතකොට ওই වචන ඉතින් සම්මුති වචන පාවිච්චි කරන්න ඕන. එතකොට මහත්මයා ඇහුවා මේ කියන්නේ පටිච්ච සම්පාදේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා. මේ හාමුදුරුවන්ගෙම පටිච්ච සම්පද විවරණය කියන පොතේ ඔන්න ඔක පැහැදිලි කරනවා. පැහැදිලි කරන්නේ එතන උපාදාන කර ගැනීම නිසා අල් ගැනීම බදල අල්ලා ගැනීම නිසා තෘෂ්ණාවනේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානනේ තණ්හාව හේතු කොටගෙන මේක අල්ල අල්ල ගන්නවා බදල. ඒ කරලා භවය එතන උපාදානේ වුණහම උපාදානපච්චය භව කිව්වහම උපාදානයේ හේතු කොටගෙන භවයක් කියන එක නෙමෙයි. උතන භව කියන එක කම්ම භවය, උප්පත්ති භවය කියලා භව දෙකක් සඳහන් කරනවා. එතකොට කම්ම භවය තමයි මෙතන ළඟින් යන්නේ. උපාදානයේ හේතු කොටගෙන ඒ පුද්ගලයා තව කර්ම කරනවා. කුසල් අකුසල් සියල්ලක්ම. එකම වර්ගයක් නෙමෙයි. ඒ හේතුව ඒක හේතු කොටගෙන ඒ එතකොට කිව්වේ කම්ම මේ කර්ම භවය. ඊළඟ භවය තමයි උත්පත්ති භවය. එතකොට ඒ කර්මයේ හේතු කොටගෙන දැන් උපාදාන පත්‍ය භව ඉසෙල්ලා කර්ම භවය තමයි මෙතන උපාදානයේ කෙලින් කිට්ටුව යන්නේ අනික් භවය තමයි නැමතු උත්පත්තිය කියන එක. එතකොට උපාදාන පත්‍ය ජාති. එතකොට මේ කියන්නේ මෙතනදී අර භව කියන එකට ගන්නේ කර්ම භවය. නැත්තම් උප්පත්ති උප්පත්ති කියලා කියන්න වෙනවනේ. කම්ම භව, උප්පත්ති භව, ආයිපාදාන පච්චයා භව, භවපච්චයා ජාති කියනකොට අන්න ඒක ටික හිතලා බලන්න. අන්න ඒක හොඳටම පැහැදිලි කරලා කියනවා. දැන් මම හිතන්නේ ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන් ඇති. පටිච්ච සම්පාද විවරණ කියන මම හිතන්නේ 100 හරි 143 වෙනි පිට හරි කුණහුම් පිටක මම දැක්කේ ඒක. මට දැන් හරියට මතක නැහැ. අන්න ඒක බැලුවනම් මහත්මයාට ඒක තව තේරුම් ගන්න පුළුවන්. තේරුවන් සරණයි. බොහොම පින් සානායක මහත්මයා තේරුවන් සරණයි. ඒ ඒ පොත් එක ගැන පොඩ්ඩක් මට තව කියනවාද? ඒ පොය පොය දින මොකද? පොය දිනය මේක පිටුව 100 මේක රත්න සූත්‍රය ගැන සම්පූර්ණම විස්තරයක් තියෙනවා. හරි හොඳයි ඒකේ මේ වේරුකාණේ නායක ස්වාමීන් වහන්සේගේ 173 වෙනි පිටුව ඒ කියන්නේ මේ කියන්නේ රතන සූත්‍රයේ නැති බවන් අට්ඨමං ආදියන්ති කියලා. එතන භවය කියලා කියන්නේ නැවත උප්පත්තියක් කියන්නේ නැවත භවයකට. නැවත උප්පත්තියකට කියන එක තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට පාද පොත කියවන්න හරියටම වටිනවා. හරියටම වටිනවා පටිසම්පාද විවරණය කියලා තියෙනවා රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ. බොහොම පිං ලිසනක් මහත්තයා බොහොම පිං. මම පෙරවල් කරන්නේ. හරි සනායක මහත්මිය ඔය මේ පටිච්ච සමුප්පාද විවරණය මේ විවිධාකාරයෙන් කරලා තියෙනවා. මේ මම නම් ඔය මේ තුනකට දාලා කරන විවරණය මම නම් ඒක තේරුම් ගන්නේ නැහැ. මට නම් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මම ඕක දැකලා තිනවා මේ මට නම් හිතෙන්නේ මේ භවය කියන එක මෙතනම හැදෙනවා කියන එකයි. ආයි ඒක මේ මරුණා මරණයෙන් පස්සේ හැදෙන භවයක් ගැන නෙමෙයි ඔතන කියන්නේ. ඔය කර්ම භවය ඔය ඔය වර්ගීකරණය ගැන මට නම් එච්චර දැනීමක් නැහැ. එහෙම ඒක ඒක ඒක තේරුමක් නැහැ. මම නම් හිතන්නේ ඔය ටික ඔය හැමදේම මේ පටිච්ච සමුප්පාදයේ මේ දැන් මේ මොහොතට අදාළ වෙන කාරණා කොටසක් විදිහට තමයි මට දැනෙන්නේ භවය වුණා. දැන් අපි හිතමු දා භාවනාවක් කළා රූප ඥානයක් ලබා ගත්ත කියලා එතනම භවයේ තියෙනවා. භවය හදාගත්තා. ආයි ඒකට කර්ම භව මේ දාගන්න දෙයක් නැහැ. ඉතින් මම දන්නේ ඒක විදිහට විවෘත කරලා තියෙනවා. ඒතකොට මහත්මයා අර කර්මයේ දැන් භාවනා කරලා අපි ලබනවා මේ ඉහළ තලයක්. ඒ කියන්නේ රූප හරි අරූප ධානයකට යනවා. ඒ මොකද්ද? කර්මය නෙමෙයිද? කර්මය තමයි. කර්ම භවය කියන්නේ ඒකයි. කර්මය හේතු කොටගෙන. දැන් අපි මෙතනින් මැරිලා අපි රහත් නෝන අපි කොතනක හරි උප්පත්තියක් ලබනවානේ. ඒ ලබන්නේ අපිට අන්තිම මොහොතේ මේ මේ කියන්නේ මේ ධර්මය ධර්මානුකූලව කියන කතාව. එතෙන්දී මේ කියන්නේ අර මේ කියන්නේ Tamanට පෙර කරන ලද කර්ම හරි ඒ වෙලාවට මුණ ගැසුන එකක් හරි මොකක් හරි අරමුණක් යෙදෙනවා. කරේ ඒ කර්මය ඒක හේතු කොටගෙන ඒ ඊළඟ සිත මෙතනින් බිඳෙන සිත ඒ ෂණයෙන්ම අර ඉතලා මහත් එක්ක ඇහුව චිත්තක්ෂණය නේද කාලය කියලා ඒක ඇත්තයි චිත්තක්ෂණයයි චිත්තක්ෂණය කියන්නේ අපිට ඒක බෙදන්න බෑ අපිට දන්නේ ඒක කියන්නේ ඒ තරම් වේගවත් ඒතකොට මෙතන බිඳෙන සිත තමයි මෙතන චුතිසිත. තව තැන ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත එනකොටම ප්‍රතිසන්දි සිතියත් කැඩෙනවා, වැටෙනවා. ඒක භවංගයට යනවා. ඒ සිත තමයි කියන්නේ ප්‍රතිසන්දි සිත කියලා කියනවා. ඒ භවංග සිතේ ඒක තමයි අර දිගටම ලයිෆ් කන්ටිනියුම් කියලා කියන්නේ අවසාන වෙන කලින් මේ ජීවිත කාලයේ මැරෙනතුරු ඒ භවංග සිත දිගටම යනවා. ඒකත් යන්නේ මේ කෝටුවක් නිකන් එහෙම දිගට එකක් නෙමෙයි. ඒකත් ක්ෂණයක් පාසාම මෙරි මෙරි මෙරි මෙරි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. මින් නැති දෙමින් විපරිණාමයටපත් වෙනවා. කෙලින්ම යන දේවල් කිසිම දෙයක් ඇත්තේ නැහැ. එකම දේ නිර්වාණය පමණයි. ඒ කියන්නේ සංස්කාර ඔව් හරි. ඒ සංස්කාර තේරුම් ගන්නයි සමාවෙන්න මේ සාකච්ඡාවේ ડોક્ટર මාධව කතා කරගෙන ඉන්න අවස්ථාවේදී මට එළියට යන්න සිද්ධ වුණා මම පස්සේ චන්දල්සන කුමාරනේ කතා කරනකොට යාවේ සම්මත මිස් වුණා ඒ කතාව ගොඩක් දා මම රෙකෝඩින් අහන්නම් මේ නමුත් පසු අන්තිම කොටසේ මට තේරෙනවා මේ අභිධර්මයේ පැත්තේ ගැන කතා කරනවා හොඳයි අපි ඒ ප්‍රශ්න දිනානම් කරනවා වාසි සම්බන්ධ වුණාන් පස්සේ දවසකට අහගමු ඒ වගේම චන්ද්‍රීම හාමුදුරුවෝගේ පොත් ගැන කතා කරපු කට්ටිය ඇහිච්ච නිසා මම සම්දුවිම සාමුලික පොත් අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා සවන් සිස් වෙබ්සයිට් එකේ ඒකේ ලින්ක් එකේ වල තියෙනවා උදේ කට්ටියට ඒකත් අහගන්න පුළුවන් බලා ගන්න පුළුවන් ඒක මිතයට මේ භවය ගැන කතා කරපු නිසා මේ මට මතක් වුණා අපි ඒක මේක මේ කතාවත් නිතරම කියලා තියෙනවා මාත්‍ර ශ්‍රී නානාරාම මහ ඒ නායක හාමුදුරුවෝ මද්ව සංඥාව කියලා දෙයක් ගැන සඳහන් කරා කීප වතාවක් උන්වහන්සේගේ දේශනාවල ඒ අපි යම් අවස්ථාවක යම් කිසි දෙයක් ගැන කල්පනා කරනවා නම් ඊගාව මොහොතේ කරනවා හිත කරනවා ආද මේ වැඩසටහන ඉවරලා මම ගිහිල්ලා හදාට ලාද දවල්ට කෑම ගන්නවා එහෙම නැත්නම් ලබන සති සාකච්ඡාවට මේක ගන්නවා එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ඊගාව මොහොතක් ගැන කල්පනා කරලා කල්පනා කරනවා නම් එතෙන්දී තමයි භවයක් හදා ගන්නවා කියන කාරණාව. ඒ පටිච්චසම්පන්නව ඒක මේ මේ මෙතනම සිද්ධ වෙනවා කියන දේ. ඉතින් පොඩි මඩ මතක අපේ ශිෂ්‍ය ගන්ධානි මතක් කරනවා කිප්සයක් අපි යම්මක් ගිහලා ෆ්‍රිජ් එකේ දානවා නම් අත්තේ එතන භවයක් එතනම හදාගත්තා කියන කාරණාව. ඉතින් ඉලිවින් දේවල් නොකරනවා නොකරන්න කියන එක නෙවෙයි අර්ථය තියෙන්නේ. ඉලිවින් දේවල් කරනවා නමුත් අර ඒ කරනකොට තමන්ගේ හිතේ හිතේ හිතේ තියෙන අවබෝධය වැදගත් වෙන්නේ. මේ දාන්නේ මම හෙට මේක කන්න ඉන්නවා කියන අර්ථයෙන්ද එහෙම නැත්නම් මම මේ මේක මේ දැම්මට මේක දාලා අත අත ගන්න මොහොතක වෙන්නේ ඉස්සලා මගේ ජීවිතේ මෙතන නැති වෙන්න පුළුවන් කියන අවබෝධය හිතේ තුළ තියෙනවාද කියන කාරණාව. ඉතින් මේ භවයක් කියන දේ හදාගන්නේ කොහොමද කියන දේ මම හිතන්නේ ડોක්ටර් මාධවට එහෙම මතක් කරන්න පුළුවන් ඇති මේ භව ආශ්‍රය කියන දේ සම්බන්ධ කරගෙන කොහොමද මේ භව ආශ්‍රය ඇති වෙන්නේ මේ භව ආශ්‍රයක් ඇති වෙන්නේ ලක්ෂණ තුනක් මේ පොතපොතේ සඳහන් වෙනවා ඒවත් ලොකු මාදුර මතක දන්නේ කොහොමද මේ භව ආශ්‍රවයක් යම් කෙනෙකුට හැදෙන්නේ ඒ කියන්නේ ලොකු මාදුර පුළුවන් මතක භවශ්‍රවය ගැන කියනකොට මේ ඇත්තටම අර භවශ්‍රයේ ලක්ෂණයක් ඒ දලුවත් මහත්තයා මතක් කරන්න බැලුවේ ඒ කියන්නේ ප්‍රාර්ථනෙන් ග්‍රන්ථෙන් අபிසංකාර අபிසංකාරය සංකරන්ති කියන එකයි අපි ප්‍රාර්ථනා කරනවා දැන් මෙතන කතාවනේ අපි භවය කියන එක අපි ප්‍රාර්ථනා කරනවා ඕක නොකර ඕක නොකර දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට අපි අර ඕක ගන්න දැන් අපි පොඩි ළමයෙක් දකිනවා ඉංජිනේරුවෙක් පාලමක් හදනවා එහෙම නැත්නම් දොස්තර ගාවට ගියාම දොස්තර කෙනෙක් වෙනවා කියන එක අපි ඒක ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ ඒක අපිට ග්‍රන්ථ වෙනවා ග්‍රන්ථ වෙනවා කියන්නේ මේක අපි අර දික්කියෙන් ග්‍රන්ථ වෙන විදිහට අපි නිකන් මේ සැහැල්ලුවෙන් මේක ගමුකෝ ඒ කියන්නේ ඒක ඒක හොඳයි කියන එක අපිට මේ ග්‍රන්ථාරූඪ කරනවා කියන්නේ ග්‍රන්ථ වෙනවා කියන්නේ මේක හොඳයි කියන එක අපේ හිතට බැහැ ගන්නවා. ඒකෙන් තමයි අපි අර අபிසංඛාරාකාය සංකරන්ති කියන්නේ අපි ආපහු මේක හොඳයි කියලා ඒ සංස්කාරය හදලා ආපහු ඒ භවයකට ගන්නවා. දැන් මෙතන කතා වුණා මේ මම භාවනාවේදී මට තීරිච්ච කොටසක් ගැන කියන්න මේ අපි කතා කරනවා මේ භවයන් ගැන. ඒ භවයන් ගැන ඇත්තටම අපි මේ මේක මේ කවුරුවත් මේ මට මට යම් කිසි අවබෝධයක් ලැබිච්ච දෙයක් ගැනයි කියන්නේ මේ කවුරුවත් අපි මේ අපායට තල්ලු කරන්නේත් නෑ කවුරුත් අපි දිව්‍ය ලෝකයට තල්ලු කරන්නේත් නෑ කවුරුවත් අපි කොහේකවත් මේ තල්ලු කරන්නේ නෑ මේ අපි අපිමයි මෙන්න මේ දේවල් හදාගන්නේ කියන එක පළවෙනි අවබෝධය ලබා ගන්න ඒක හරි වැදගත් මොකද මේ මේ පව් කළා අපි අපාය යනවා කියන එක එහෙම නැත්නම් පින් කළා අපි දිව්‍ය ලෝක යනවා කියන එක නිත්‍ය වශයෙන්ම සිදු වෙන්නේ නැහැ කියන එකත් අපි අර බුදුහාමුදුරුවෝ කියනවා මම විතරම මතක් කරන දෙයක් තමයි කර්ම කර්ම විපාක ගැන කර්ම කර්ම විපාක ගැන අධ්‍යයනය කරන්න යන්න එපා මේ මුතු වෙනවා කියන එක. ඒ කියන්නේ ලෝක ලෝක විශ්ය බුද්ධ බුද්ධ විශ්ය ධාන ධාන විශ්ය ඔය ගැන අවබෝධ කරගන්න ඒ කියන්නේ ඕක ගැන පරීක්ෂණ කරන්න යන්නේ මොකද ඒවා එච්චරට ගැඹුරුයි එච්චරට මේ මේ අනපේක්ෂිතයි ඒ කියන්නේ අර මසුම් මරණ මස් මරණ මිනිස්සෙක් මස් කරන මස්කාරයෙක් මස්කඩකාරයෙක් දිවිලෝක ගිහිල්ලා ඉන්න පුළුවන් අර අන්තිම තික්ෂණයේ ඒ කියන්නේ යාගේ විඥානය හැදුණා නම් හැබැයි ඒකෙන් කියෙන්නේ නැහැ අපි මස් මරමර ඉන්න ඕන කියන එක. මස් මරමර ඉන්න එකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒක දිවිලෝක ගියත් ඒක පොඩි කාලයයි තියෙන්නේ අපි ඒක මතක තියාගන්න ගොඩක් වෙලාවට අපේ ධර්මාශෝක රජුරෝ අර කාලිංග කොච්චර 84000ක් විහෙර විහාර හැදුවත් අන්තිම මොහොතේ අර කාලිංග යුගයේ කාලිංග යුද්ධය මතක් වෙලා තිමුරු පැටි එක්කලා ඉපදුනා එක් දෙක නැවතුණා කියන එක අපි හිතේ තියාගන්න මේ වගේ. අන්න ඒකයි මේ අර අපි හැමෝම බලාපොරොත්තු වෙන මේ සෝතාපන්න ඵලයට පත් වෙන එකේ වැදගත්කම අන්න ඒකයි. මේ අපි හිතන්නේ එතකොට අර මේ තමන් මේ මේ මොනවාද මේ සතර පායෙන් වැළකීලා කියන එක මේ කන්ෆර්ම් කරනවා. ඉතින් මේක අර බව 7යිද බව 8යිද ඒ බව බව ගැන ඇත්තටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන අපේ තියෙන ඥානය අනුව අපිට ඒක තීරණය කරන්න අපිට ඒක බෑ ඇත්තටම බව 6යි බව 7යි එහෙම කියන එකේ බුද්ධ වචනේ අපි පිළිගන්න ඕන බුද්ධ වචනේ ශ්‍රද්ධාවෙන් අපි ඒක ගන්න ඕන මේකේ දික්තිය කපා ගන්න කෙනා, ඒ කියන්නේ සෝතාපන්න වෙන කෙනා මේ බැතිමුණත් බව හතයි යන්නේ කියන එක ඒක නම් අපිට එච්චර ඒක එහෙම වෙන්නේ මොකද ඇයි බව අටකට යන්නේ නැත්තේ කියන එක අපි ඇත්තටම මේ මට පැහැදිලිමත් නෑ ඇයි එහෙම වෙන්නේ කියන එක මම හිතන්නේ අර මම කියන්න ගත්තේ මෙන්න මේ විඥානයන් අපි කවදක හරි පුරුදු කරලා පුරුදු කරලා තියෙනවා නම් දැන් අර ධර්මාශෝක රජුරවන්ට උනේ ඇත්තටම එයා අර මම ඒක විශ්ලේෂණය කරගත්තේ ඇත්තටම එයා අර කවුරු හරි කෙනෙක් ගිල ගන්න කවුරු හරි කෙනෙක් අත්පත් කර ගන්න තමයි හිතේ ඒ විඥානය සකස් කර කර සකස් කර කර තිබුණේ අර ධර්මානුකූලව අන්තිම කාලේ ධර්මානුකූලව කොච්චර හැසිරුණා අර තමන්ගේ තිබිච්ච අර ග්‍රන්ථ වෙලා තිබිච්ච අපි මෙතන මේ අර ප්‍රාර්ථනෙන් ග්‍රන්ථයෙන් අபிසංකාරකයි සංකාරාන්ති කියනවා වගේ මේ ග්‍රන්ථ වෙලා තිබුණේ අන්න අර අනිද්දේශයන් අල්ල ගැනීම අනිද්දේශයන් ගිල ගැනීම අන්න ඒකෙන්ම තමයි විමුක්ත කියලා එකතුනේ කියන එක වගේ දෙයක් තමයි මට පැහැදිලිමකට ආවේ. ඒ වගේම අපි දන්නවා අර මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය කොච්චර මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණත් මේ අපායේ ගිහින් ඉපදුනාට දෙයකට පස්සේ අර මේ රජුරෝ ඇවිල්ලා මේ බුදුහාමුදුරුවෝ අහනකොට කොහෙද ඉපදුනේ කියලා බුදුහාමුදුරුවෝ ඒක අමතක වෙන්න පිළියම් යෙදුවා ඒ සති දෙක මේ හා මේ එහෙම කියලා අපි බණ පොතේ මේ කියවලා තියෙනවා. ඉතින් මේ වගේන් අපි ආදර්ශයට ගන්න ඕන මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා ඉස්සරහට සිද්ධ වෙනවා. ඒක තමම කොහොම හරි මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන එක නැති කරගන්නවා සම්මා දිට්ඨිය ඇති කරගන්න මම උත්සාහ ගන්නවා කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ විඥාණය නිතර නිතර අපි මේ විඥාණය එතන පවත්නවා නම් දැන් මෙතන කතා වුණා අර ධානය වලට ගියාට පස්සේ ඒ අරූප ධාන මේවා සම්සිද්ධානය කර ගියාට පස්සේ ඒ ධානයේ අපේ හිත තියෙන එකම භවය හැදුනා කියන එක මේ සම්මුති මරණය ගැන කල්පනා කරොත් අපි එතන භවය ඒ විඥාණයම අපි වරුදු කරලා පුහුණු කරලා තිබුණොත් ඒ විඥාණයම අපි ආසයි ඒ විඥාණයටම අපි අවස්ථාව ලබා දීලා තිබුණොත් අන්න ඒ කලවල ගිහිල්ලා අපි උපදිනවා හැබැයි ඒක නිශ්චිතම නැහැ මොකද අපිට බැරි වෙලාවත් මේ මරණය කියන එක හරීම අත්දැකීම් ලබන්න ඕන දැන් අත්දැකීම් ලබන්න ඕන දෙයක් අතර මේ මරණය කියන එක මැනලා උපදින්න පුළුවන් නම් එච්චර වාසනාවක් මම නම් හිතන්නේ නෑ මේ කාටවත් ලැබෙයි කියලා. ඒ මරණය පිළිබඳ මතක් කරලා තමන්ගේ තමන්ට මේක මේව කරන්න පුළුවන් නම් ඒ කියන්නේ තමන්ගේ අසිත භාවයක් වගේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් තමන් කොහොමද රැකියුනේ තමන් කොහොමද ඒ මේ අවස්ථාවට පත් වුනේ කියලා මොකද මේ තීරණය තමයි ඕනම කෙනෙක් තමන් කූඹියෙක් වේවා කනකොත්තෙක් වේවා තමන් ඉන්න ඒ කරපුතු භවය අතහැරලා වෙන භවයකට යන්න මේ මැලි කරනවා. ඒක මම හොඳටම දන්න දෙයක් මේ ඒ කියන්නේ තමන් ඉන්න භවය. මොකද මේ අපි මේ හැම වෙලේම අපි කොච්චර හිතුවත් දැන් ඌර හිතුවොත් ඌර හිතන්නේ නැහැ මේ මිනිස්සු හරි හොඳට ජීවත් වෙනවා කියලා. ඌර හිතන්නේ ඌර තමයි මේ හොඳම සත්‍යය හොඳම ජීවිතය මේකයි මම මෙහෙමයි ජීවත් වෙන්න ඕන කියලා එයා මාන්නයක් ඇති කරගෙන එයා ඒකට කැමති වෙලා ඉන්නවා ඒක අතාරින්න ඒක අපි දැන් දැක්කට ඌරා අපි හිතනවා දැන් ඌරා අසුචි කරනකොට මේ අනේ මූ කන දේවල් මේ මේ කොච්චර නරකයිද කොච්චර මේ මේ මේ මොනවාද කොච්චර මේ දුකදයිද කොච්චර පිළිකුල්ද මේක කන එක කියලා. දැන් අපි හිතන්නේ නෑනේ දෙවියෝ අපි දිහා බලලා මේ අපි කන්නේ බ්‍රොකොලි අපි කන්නේ මේ ගස් කල් වගේ දේ ගස් වගේ දේවල් කියලා දෙවියෝ අපි දිහා බලනවා කියන එක අපිට හිතෙන්නේ නෑ අපි මාන්නයක් ඇති කරගෙන අපි ඉන්න එක තමයි හොඳ මේ මිනිස් භවයේ තමයි හොඳම භවය අපි මාන්නයක් ඇති කරගෙන අපි මේකෙන් නොමෙරී ඉන්න අපි මේකෙන් දිගට මේ යන්න වගේම හැම සත්‍යයක්ම හැම ඉපදෙන හැම සත්‍යයක්ම ඒක හැමති වෙලා උපදින්නේ ඒ ඉපදිච්ච දේවල් වල ඒ ඉපදිච්ච භවය ඒ ඉපදිච්ච ජීවිතය නැති කරගෙන වෙන ජීවිතයකට යන්න අපි බයයි අපි අර බයෙන් අගතියට යනවායි කියලා කියන්නේ අන්න ඒකයි. ඒ ඔය ඔය භවයන් හදන ඒක දැන් අර දලුවත් මහත්මයා මතක් කරා වගේ මේක හරිය වැදගත් අපි අපේ චිත්තයන් හොඳ පැත්තට හොඳ පැත්තට යොමු කරලා තිබීම කනස්සල්කටපත් වෙන්න බෑ මම මේක හැම වෙලෙම කියන උත්සාහ ගන්න කුප්පුච්චේ කියන එක කුප්පුච්චේ කියන එක නවත්තන්න කුප්පුච්චේ කියන එක ඇති කරගන්න එපා එපා එපා මොකද අපි මෙන්න මේකට මම ගන්න හොඳම උදාහරණ තමයි මේ අඟුලිමාල හාමුදුරුවෝ. අඟුලිමාල හාමුදුරුවෝ කවදාත් හිතාගෙන හිටියේ නම් මම මිනිස්සු 999ම මරලා. දැන් මම අනේ මට මේ කරගත්ත මේ පාප කර්ම නිසා මම කොච්චර සංසාරේ දුක් විඳිනද කියලා හිතී සිටින නම් කවදාවත් rahat වෙන්නේ නැහැ. අපි කවුරුවත් අඟුලිමාල තරම් මේ වරදවල් කළා නැහැ. ඒක නිසා ඒ ගැන පසුතැවී ඉන්න එපා මේ මේ ලබාගත්ත මේ මනුස්ස ජීවිතේ ලබාගත්ත මේ බුද්ධෝත්පාද කාලේ මේක කොහොම හරි කුක්කුච්චේ නැතිලා මම මේක පුළුවන් තරම් මේ මේ පංචශීලයේ රැක ගන්නවා දසශීලයේ ඉන්නවා දස කුසල් වල දසශීලයේ නෙවෙයි දස කුසල් වල මම ගැවසෙනවා මට මේකෙන් මම මේ පශ්චාත්තාප වීම නෙවෙයි මට මේක ඉදිරියට ගෙන යාමයි වැදගත් වෙන්නේ කියන කීම ඉන්න බලන්න කුජුත්තරා වගේ අර මල් හොරකම් කරපු ඒ කට්ටිය මතක් කරගන්න ඒ කට්ටිය තරම් අපි පාප කර්ම කරනවත් නැහැ අපිට කරන්න බලාපොරොත්තුකුත් නැහැ ඒ කට්ටිය රහත්භාවයට මේ මේ මාර්ගඵල ලබන්න රහත්භාවයට ගියා නම් අඟුලිමාල වගේ කට්ටිය රහත්භාව ඇති කරගත්තනම් මේක මට කරන්න පුළුවන් පුළුවන් කියන අදිස්ථානය ඇති කරගන්න අන්න ඒ වගේ භවවලට ඒ වගේ භව පිළිබඳව ඒ වගේ භවයන්ගේ ගැවසීම ඥාන තත්වයන් මේ මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ඛාව වගේ මේ අප්‍රමාණවල හිත තියන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල හිත නිතර නිතර දියුණු කරන්න අපිට මේ මේ භවයේදී මේ ආත්මෙදී මේක කරගන්න බැරි වුණොත් හොඳ දැනක ගිහිල්ලා හොඳ ආත්මයක් ලබලා මෙන්න මේ වැඩේ මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය ඇතුව මේක මේ ඒ තැන්වල මේ බුද්ධ බල දැන් අපි මනුස්සයෙක් කියලා ඉපදෙන්න පුළුවන් මුස්ලිම් වෙලා මනුස්සයෙක් කියලා ඉපදෙන්න පුළුවන් ඉරාකි ඉරානි වගේ තැන්වල එහෙම නොවි මෙන්න මේ සද්ධර්මයේ තියෙන තැන් තියෙන කාලේ අපි කොහෙට හරි ගියත් අපිට මේ කල්යාණ මිත්‍රයන් අතරේ මේක මේ ඉපදිලා මේක කරගන්න පුළුවන්. මම මේ කියන ටාගට් එක අඩු කරන්න නෙවෙයි. රහත් භාවයට තමයි ටාගට් එක තියාගන්න ඕනේ. ඒක බැරි වුණොත් මම කවදක හරි ගිහිල්ලා මෙන්න මේ වගේ තැනකවත් මේ මොකද අපි ටාගට් එක වැඩි කරොත් අපි ටාගට් එක වැඩි කළා රහත් භාවයට try කරොත් අපි අතරමැද තියෙන කොහේ හරි ගිහිල්ලා හරි මේ මේවි ඒකෙන් අපිට මේක අවබෝධය ලබා ගන්න පුළුවන් වෙවි කියන දැඩි අදිස්ථානය මගේ තියෙනවා. මම හිතන්නේ කවුරුත් ඒ වගේ අදිස්ථාන කරගන්න එක තමයි මේ මේක තියෙන්නේ කියන එකයි මට කියන්න බලාපොරොත්තු සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. මාදව මට පැහැදිලි කරන්න පුළුවන්ද මේ විභව තණ්හාව පෙරවන් සරණයි. මම විභව තණ්හාව ගැන වැඩි තේරුම් ගන්නේ. පෙරවන් සරණයි. ආ මේ ડોક્ટર මාදව කොහොම හරි හොඳට පැහැදිලි කරන්න ඕනේ මේ අපේ මේ මේ කතා කරන්න නැති මල්ලිකාක්ක තමයි ප්‍රශ්නේ හැබැයි. විභව තණ්හාව ගැන මට තේරෙන විදිහට මල්ලිකාක්කේ මේ විභවය කියන්නේ දැන් අපි උතන දෙපැත්තකට යනෝනේ මේ මේ අපි කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ කියන එක මම අවබෝධ කියන්නේ මට තේරෙන විදිහටයි මේ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක මේ මධ්‍යම කතාවක් නෙවෙයි මෙතන මේ කියන්නේ. මේකේ තියෙන්නේ අර අපි හැමෝම දන්නවා මේකේ තියෙන්නේ සමුදයක් අස්තංගමයක් තියෙන්නේ කියන එකයි. ඒ කියන්නේ මැද පිළිවෙත. මේක ශරීරයට දුක් දීලත් මේක බෑ. ශරීරයට මේක මේ සැප දීලත් මේක බෑ කියන එකයි. අත්ත කිලමතාණු යෝගයයි කාමසුකල්ලිකාණු යෝගයයි දෙකෙන්ම මේක කරන්න බෑ කියන අවබෝධය මේක තියෙනවා මේක තමයි මධ්‍යම ප්‍රතිපදාවේ කියන්නේ භව තණ්හාවය ගැන අපි කියනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා භවයකට ඇති ආසාව ඒ කියන්නේ මේක පැවැත්වීමට මේක භවය පැවැත්වීමට ඇති ආසාව අපි ඇති නැති කරන්න ඕන ඒ කියන්නේ භවයක් කියන්නේ මේකට මේ නැවත ඉපදීමක් නැවත මෙන්න මේ විදිහට මම ඉපදේවා කියන එක මේ නැති කරන්න තමයි ඒ භව තණ්හාව කියන එක මේ කියන්නේ මම මම බ්‍රහ්මයෙක් කියලා ඉපදේවා මම දිව්‍යයෙක් කියලා මම මෙහෙම කරනවා මම මිනිසෙක් කියලා මෙහෙම කරනවා අපි ඉතින් සතර අපායේ ඒ පැත්ත තිරසං වෙලා ඉන්න එක නම් අපි පටන් නැහනේ කොහොමද මේ විභව තණ්හාව ගැන මම ලිගාත්තේ මට තේරෙන විදිහට මට මේක භවයක් එපා කියන එක අනිත් පැත්තට යන එක ඔය කට්ටිය ගොඩාක් ගිහිලා උපදින්නේ ඔය මට මේක එපා කියන කට්ටිය ඔය අර උපදාන කලවල ඒ කියන්නේ ආකාර සංඥායතන අට සංඥායතන වගේ එකක් බැලුවොත් එහෙම තේරෙවි ගොඩාක් මේ කට්ටිය ගොඩාක් ඈත් වෙලා ඒ කියන්නේ කිසිම කතාවක් බහක් නැති කට්ටිය. ඒ කියන්නේ බොහෝම නිස්කලංකේ ඉන්න මේ ඉන් තමන්ගේ පාඩුවේ දැන් මනුස්සන්ට තියෙන ඔය මේ ගොඩාක් ඒ වගේ කට්ටිය ඉන්නවනේ කියන්නේ නිස්කලංක ඉන්න කිසිම කෙනෙක් කතා කරනවට කිසිම කෙනෙක් මේව කරනවා. ඒ කියන්නේ මේ භවය එපා කියන කට්ටිය. මේ භවය මට එපා කියන අනිත් අන්තයට ගිහිල්ලා තියෙනවා. මේක වැඩේ තියෙන්නේ මේක මේ භවය එපා කිව්වට භවයක් නැති වෙලා ඉන්නේ නැහැ. භවය එපා කිව්වා හරි එපා වෙලා හරි. ඒ කියන්නේ අසත්සඤ්ඤාසනය වගේ ගොඩාක් දුරස් වෙලා ඉන්නවා. ඒ කියන්නේ විඤ්ඤාණ විඤ්ඤාණාසන එහෙම නැත්නම් අකිඤ්ඤාණාසනේ නියම සංඥා නාශනයකට හොඳ උදාහරණයක්. ඒ කියන්නේ පෙර සංඥාව තියෙනවා පසු සංඥාව පසු සංඥාවක් නැහැ. එයා දන්නවා මේක අනිත්‍යයි. මේක ගන්න දෙයක් නැහැ කියන එක මේ සංස්කාර විදිහට අනිත් පැත්තට සංස්කාර හැදෙන්නේ නැහැ. ඒ වගේ නියම සංඥානාසන. ඒ කියන්නේ මේ භවයක් පතන්නේ නැහැ. භවය එපා එපා කියලා. මේක නොදකින් නොදෝමකින් කියපු කට්ටිය අන්න ඒකයි විභව තණ්හාව කියලා කියන්නේ. විභවය කියන්නේ මේක මේකේ අවබෝධ කරගන්න ඕන මේකේ ඇත්ත කියලාත් නැහැ නැත කියලාත් නැහැ මේ අන්ත දෙක නැහැ කියන්නේ. හේතුන් නිසා හටගෙන හේතුන්ගෙන් නැතිවෙන ධර්මතාවක් මෙතන තියෙන්නේ. ඇත කියලා කියත් මේකේ අනන්තයක් නැහැ. නැත කියලා කියත් මේකේ අනන්තයක් නැහැ. නැත කිව්වත් මේක නොදකින් නොදෝනකින් කිව්වත් උපදිනවා. මේක අපි දන්නවා ඉතින් කාම කාම තණ්හා මේ භව තණ්හා වුණොත් එහෙම මේ මේ ලෝකේ උපදිනවා කියන එක ඒ වගේම තමයි අනිත් පැත්තත් එපා කියලා කිව්ව කට්ටිය ගිහිල්ලා වෙන වෙන තලවල උපදිනවා මේක එපා කියන එක. මෙතන මෙතන අවබෝධ කරගත යුත්තේ මල්ලිකාගේ මේ මේකේ නිත්‍යයක් නැහැ කියන එක. දැන් අර කට්ටිය මොකද කියන්නේ? ඇත කියන කට්ටිය කියන්නේ මේකේ ඉඳගෙන මෙහෙම ජොලි කරගෙන මේක මේව කරගෙන මම මල් පහන් පූජා කරගෙන මම මේව කරගෙන මම ඉන්න එක නිත්‍යයි කියලා තමයි මේ කට්ටිය හිතන්නේ. අර කට්ටිය හිතන්නේ මොකද මට රූපයෙන් වෙන් වෙලා මට මේ රූප tattයෙන් වෙන් වෙලා භව tattයෙන් වෙන් වෙලා මට ඉන්න තරමට මට ඉන්න පුළුවන්. මට ඉන්න මේ කල්ප කාලාන්තරයක් මට මේක නිත්‍යයි කියලා හිතන්නේ. මට මෙන්න මෙහෙම ඉන්න එක සැපයි. අන්න එතන තමයි වෙනස තියෙන්නේ. මම හිතන්නේ තේරුණා කියලා මල්ලිකාට තව තේරුණේ නැත්නම් මේ ඇත්ත නැස අංශ දෙකයි මේ කියන්නේ. විභවයක් කියන්නේ ඉබේටත් ආසාවක්. මට මෙන්න මෙහෙම ඉන්න එක හොඳයි. මට මේ කට්ටියගෙන් වෙන් වෙලා ඉන්න එක හොඳයි. මට නැත්නම් මේ සංඥා වලින් වෙන් වෙලා ඉන්න එක හොඳයි. මේ වේදනාවන් මට නැතිනම් හොඳයි. මොකද ඒක අන්න එතන තමයි නිත්‍යභාවය. එහෙම නැත්නම් ආත්ම භාවය. මම ඉන්නවනේ. මම මෙහෙම ඉන්න එක හොඳයි. අන්න ඒක තමයි විභව තණ්හාව කියලා කියන්නේ. මට හිතෙන්නේ මල්ලිකාත් මට තේරෙන මට තේරුම් යන විදිය කියන මට තේරෙන විදියට මම විස්තර කරන්න අදහස් මේ මේ උත්සාහ ගත්තා ඒක අසාර්ථක නම් තව පොඩ්ඩක් මතක් කරන්න සම්මා සම්බුත්සම මම හිතන්නේ මට තේරුණා ඒ ටික මට විභව තණ්හා පැහැදිලි නැති වෙන දැන් ටිකක් තේරුණා කොහොම පින් ડોક્ટર මාදව ආ බොම් පින් ડોક્ટર මාදව මේ දිනුක් මාත්මත් කියලා තියෙනවා මේ ග්‍රේට්ලි එක්ස්ප්ලেইন කියලා හොඳයි. තවත් කාට හරි තියෙනවද යම් කිසි අදහසක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් තව අපි සාකච්ඡා කරු විදියක් ඉස්මතු කරන්න. ස්ටෙෆන් සර්ණයි මට පොඩි පැහැදිලි කිරීමක් මම මට මට අහගන්න කැමති මේ බවාංග චිත්තය කියලා මම අහලා තියෙනවා. ඒ මොකක්ද මේ බවාංග චිත්තය කියන්නේ? Eh, එතකොට මෙතන මේ මේ eh, රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු පොතේ කියන එකේ 70 වෙනි පිටුවේ මෙහෙම කියලා තියෙනවා. භවාංක චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එය සත්‍යයේ කුහට එක ආත්මයකදී ඇතිවෙන්නේ එකම වර්ගයේ භවාංග සිත්ය. ඒකේතාව කියලා තියෙන උප්පත්තියෙන් අඳුරු භවංගසිත ඒ විදිහටම තියෙනවා වෙනස් වෙන්නේ නැහැ කියලා මහලු වුණා. ඉතින් මේක පොඩ්ඩක් කාතර කියවල හරි කාගෙන් හරි අහගෙන හරි මට කියලා දුන්නොත් බොහොම පිං මම දන්නවා කාල වේලාව නැහැ කියලා. මට බොහොම කනගාටුයි මට අපේ හාමුදුරන්ගේ අභිධර්ම පන්තියට එන්න බැරි වීම ගැන කාට හරි මට මේක කියලා දෙන්න පුළුවන් නම් බොහොම පිං හොඳයි තෙරුවන් සරණයි. අපි මේ චන්දදිසාමි මහත්මිය තමයි මම හිතන්නේ මෙතන ඉන්න අයගෙන් එකට ගැලපෙන යමක් කියනවා නම් එතුමියට යොමු වෙනනම් එතුමියට පුළුවන් විදිහට එක්ස්ප්ලෝර් කරන්න මතක් ගන්න. එහෙන් බැරි වුණොත් අපි මේ ජිනාලංකා ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ යොමු කරලා අපි උත්තරයක් ලබාගෙන ඒක රෙකෝඩින් එක දෙන්න ඔබතුමාට අහන්න. හොඳයි චන්දදිසාමි මහත්මිය. මහත්මයා හැබැයි මේ කියන්නේ මේ භවංග සිත ගැනද පොඩි දැන් ටිකක් මතක් කරන්න මට මම කියන්නේ ඒක. තිරුවන් සරණයි මහත්මයා මේ ඒ පොතේ කියලා තියෙන මේ විදිහට භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක සත්‍යයකු හට එක් જાතියකදී ඇතිවෙන්නේ එකම වර්ගයේ භවාංග සිත්ය. හරි. හරි පැහැදිලි. ඒක හරියටම හරි අපිට කියලා දුන්න විදිහට දැන් අපිට තියෙනවානේ මේ කියන්නේ ජීවත් වෙන්න කාලෙදී අවසාන චුති සිතට අවයි කියමුකෝ අවසාන සිත. ඒක කම්ම කම්ම නිමිත්ත ගති නිමිත්ත කියලා නිමිති තුනක් තියෙනවා. මේන් කොයි එකක් හරි කර්මානුරූපව අපිට ඕන හැටියට නෙමෙයි. කර්මානුරූපව ඉදිරිපත් වෙනවා. එතකොට තමන් මොකක් හරි දැන් පෙර කරන ලද කර්මයක් මේ ඒ මොහොතේදී කවුරු හරි සද්ද කරලා එහෙම නැත්නම් අර දැන් අශෝක රජුන්ට ආවයි කිව්වේ හිතට මල්ලිකාවට ආවයි කිව්වේ කොච්චර පින් කරපු අයද මොකක් හරි මේ මොහොතේදී තමන්ගේ සිතට ඇති වුණා නම් ඒක තමයි දැන් හැම ඉන්ද්‍රියක්ම දුර්වල වෙලා මන යන්තම් ඒකත් ඉවර වෙන්න ඔන්න මෙන්න ධර්මයට තියෙන්නේ ඒ සිත තමයි අල්ලගෙන ඉන්නේ ඒ ඒ සිතට කැමති වෙනවා. රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතකම තියෙනවා අවිද්‍යාව හේතු කොටගෙන. දැන් කෙනෙක් අහන්න පුළුවන් එතකොට අපායට යන්නේ කෙනත් ඒකට කැමති වෙලා දින්නේ කියලා. අපායට යන්නේ කෙනත් ඒකට කැමති වෙනවලු. ඒක වැහෙනවලු. ඒක මම කියන්නේ මෝහයෙන් වැහෙන අවස්ථාවක් කියලා එතන කියන්නේ. එතකොට අපි මෙහෙම ගමු දැන් අවසාන චුතිසිත. සිතක් කියන්නේ ක්ෂණයයි. ක්ෂණය කියන එක අපිට හිතා ගන්නවත් බැරි වේගවත් කාලයක් ඒ එක්කම ඒක බින්දෙනවත් එක්කලම ඊට පස්සේ ඇති වෙන්නේ ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිතට කියන සිත කියලා හිතන. ඒ ප්‍රතිසන්දි සිත හැදෙනවා. ඒක බින්දෙනවා. අර බින්දි බින්දි බින්දෙනවා ඇති වෙනවයි නැති වෙනවයි මේක යන්නේ. ඒතකොට ප්‍රතිසන්දි සිත බින්දුනා භවංගයට ගියත් ඒ භවංග සිත පෙර කරන ලද කර්මයක විපාක වශයෙන්නේ දැන් මේ මේ කියන්නේ චුතියට පස්සේ ඇතිවෙච්ච ප්‍රත්‍යන්සිත ඇතිුනේ ඉතින් ඒ දෙකම එකයි ඒ දෙකම ප්‍රත්‍යන්දි සිතයක් භවංග සිතක් කියන්නේ සිත දෙකම එකයි ඒ සිත තමයි අපි මේ ආත්ම භාවයේදී දැන් චන්ද්‍ර මරණයි කියමුකෝ තව හෙට හෙට ඒ මරණ මොහොත වෙන කලින් ඒ භවංග සිත තමයි මං ගෙනියන්නේ ගෙනහිල්ලා එතනදී ආයි කම්ම කම්ම නිමිත්ත මම මේ කරගෙන හිටිය පින්පව් දෙක අනුව කම්ම කම්ම නිමිත්ත ගති නිමිත්ත මොකක් හරි එකක් එවුවා කර්මානුරූපව ඉදිරිපත් වෙන එවුවා ඒක ඉදිරිපත් වෙලා ඒ අල්ලගත්ත සිත ඇති වෙනකොට ආයි අලුත් භවයට අනිත් භවයට යන්නේ වෙන වෙන සිතක් නේ දැන් අරක කැඩුනා වෙන ඒකට වෙන කරපු කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් ඒ සිත ඇති උනේ ඒ භවාංග සිත තමයි ඊට පස්සේ ඒ ආත්ම භාවයේදී අපි කියමු තවත් මිනිස්සෙක් වෙලා උපන්නේ කියලා. ඒක දිගටම යනවා ඒකත් දිඳිබිති යන එකක්. ඒක කොයි වෙලාවකවත් එකක් හැටියට යන එකක් නෙමෙයි. ඔය ප්‍රශ්නේ විතර කලින් බොහෝම උගත් හාමුදුරුවමක් කියනවා මම අහගෙන හිටියා මේ මෙගොල්ලේ එයා තර්ක කරා. අපි ධර්මයට කැමතිත් නැති එක්කෙනෙක්. එයා තර්ක කරා කොහොමද භවංග සිතක් තියෙන්නේ? මම ඒක නිසාම අපේ මේ කියන්නේ මේ නිව්සීලන්ත ස්වාමීන් වහන්සේගෙන් ඇහැව්වා මේ ප්‍රශ්න අපේ පන්තියේදී මේ මේ වගේදීම බවාංග සිත එක දිගට යන තනි සිතක්ද නැත්නම් මේක කැඩි කැඩි යන්නේ කියලා. ඒකට උන්වහන්සේ කිව්වේ නෑ බවංග සිතත් අනික් සිත් වගේ බිඳි බිඳි යන සිත. ඒක නිසා වේරුකාණේ නායක ස්වාමීන් වහන්සේගේ පොතේ තිබුණ ඒ කොටස හරියටම හරි ඔයක තමයි මටත් කියන්න තියෙන්නේ. ඒ බවංග සිතයි ප්‍රතිසන්දි සිතයි දෙකම එකයි තවත් ඔයිට වඩා ටිකක් දුරට මම තවත් ස්වාමීන් වහන්සේ නමගෙන් ඇහුවා. එතකොට කිව්වා ඒ භවාංග සිත අපි දැන් මොනවා හරි අපේ චරිතයක් තියෙනවනේ. දැන් කෙනෙක් දෝෂ චරිතයක් වෙන්න පුළුවන්, මෝහ චරිතයක්, අඥා චරිතයක් වෙන්න පුළුවන්. අර අවසාන චුති සිතට පස්සේ ප්‍රතිසන්දි සිත ගන්නවනේ අරමුණ ඒගත් අරමුණ අනුව ඒගත් අරමුණ හේතුක කුසල සම්පත්තියක් හෝ හේතුක කුසල සම්පත්තියකින් හරි ඒ පුද්ගලයාගේ චරිතය පෙන්වනවා කියුවා ඊට පස්සේ. එයා ඉපදි දැන් ඉපදෙනවා ඉපදින කෙටි වෙතත් ලොකු වෙලා එයා නපුරු එක්කෙනෙක් නම් තරහ යනවා නම් එයා එයාගේ එයා ගත්ත බවාංග මේ ප්‍රතිසන්දි සිත කුමක්ද කියලා කියන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ එයා අර අවසානට අරගෙන තියෙන්නේ ඒ බවාංග සිතෙත් අභිධර්මයේ කියලා දෙනකොට කියලා දෙන්නේ නැහැයි කිව්වා ඒ භවංග සිතේ චෛතසික තියෙනවායි කියලා. ඒ භවංග සිතේ චෛතසික තියෙනවායි කිව්වා මේක හොඳම ප්‍රශ්නයක් අපිට ඊළඟ පාඩමේදී අපේ ස්වාමීන් වහන්සේගෙන් අහන්න. පෙරුවන් සරණයි. එතකොට ඩිමෙන්ෂියා ඇල්සයිමර් වගේ ලෙඩෙක්ට කොහොමද භවංග සිතක් ඇති වෙන්නේ? අන්තිමට යා කල්පනාව නැහැ. ඔව් ඒ කල්පනාව නැතුව මැරුණත් එයා කරන ලද එයාගේ අනුශය කෙලෙස් තියෙනවා. අපේ හැමෝගාවම තියෙනවා මේ බෑක්පැක් එක. ඒක නෑ කියලා කියන්න බෑ. අනුශය කෙලෙස් හරි ඒ කෙලෙස් මතුවලා එනවා ඒ වෙලාවට. ඒක ඇවිල්ලා හිටන් ඒක ඒ ඒ සිතක් තමයි ඊට පස්සේ. ඕකත් අපි අහමු මමත් ඔය ප්‍රශ්නේ අහුවා ස්වාමීන් වහන්සේගෙන්. අනුශය මේ කියන්නේ අල්සයිමර් පේෂන්ට්ස්ට කොහොමද වෙන්නේ කියලා. මම අහුවේ වෙන විදිහකට. ඇයි ඒගොල්ලන්ට එහෙම වෙන්නේ? ඒක ශරීරයේ දුර්වලතාවක් කියන්නේ මේ ඒක හේතුක ධර්මයක් නෙමෙයිනේ බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ බොහෝ හේතු වලින් බොහෝ ඵල බොහෝ ඵල වලින් බොහෝ හේතු. එක හේතුවකින් එක ඵලයක් කියලා නෙමෙයි කියලා දීලා තියෙන්නේ. එක ඵලයකින් එක හේතුවක් ඒ විදිහට නෙමෙයි බොහෝ හේතු. ඒකෝට මේ අල්සයිමර් patient කෙනෙක්ගේ ඒකට බොහෝ හේතු තියෙනවා. පෙර කරන ලද කර්මික විපාක වෙන්න පුළුවන් යාට ඒ වගේ තත්වයක් උනේ. එහෙම නැත්නම් එයාට මේ මොනවා හරි දුන්න බෙහෙතක වරද්දක්ද එයා ගත කරපු ජීවිතයේ විදිහේ වෙනසක් නිසා සිද්ධ වුණාද කියන එක ඒක කියන්න බෑ. නමුත් අපේ ඒ වෙලාවට සිතක් ඇති වෙනවා ඒක ඒක අන්න ඒකයි කියුවේ කර්මානුරූපයි කියලා. අර අපේ තියෙන බෑක්පැක් එකේ තියෙනවනේ අනුශය කියලා කියලා කොටසක් තියෙනවනේ. අන්න ඒ ටික තමයි ඒ බෝලින් එකක් ඉදිරියට එනවා. අනිත් එක අපි මේ නිවන් දකින්නවා කියලා කියන්නේ මොකද්ද? නිවන් අවබෝධ කරනවා කියන්නේ. අපේ ඉංග්‍රීසි ස්වාමීන් වහන්සේ ඔක පැහැදිලි කරා අපිට සිතේ තියෙන කුණු අස් කිරීම. සිතේ තියෙන කුණු කියන්නේ අන්න රානුෂය කෙලෙස්. ඒව අයින් කරන එකයි. අමුතුවෙන් අනිත් එක අපේ නිව්සිලන් ස්වාමීන් වහන්සේ කිව්වා සිත වඩන්න බෑ. සිතේ ඇතිවෙන චෛතසික. ඒව තමයි අපි අයින් කරන්න ඕන. නරකේ වුණා ඉක්මනට අයින් කරන්න ඕන. හොඳත් ඕනේ නැහැ නරකත් ඕනේ නැහැ නිවනට කියලා හිතන. අන්න ඒ විදිහට හිතන්න ඒක අනුශය කෙලස් ඉදිරිපත් වෙනවා මේ වෙලාවට. දරුවන් කරන්නේ. දරුවන් සමත් සර්වන් සර්ණයි සමාවෙන්න ඇහුවට මේ දැන් මට තිබුණ ප්‍රශ්නේ දැන් එකම භවාංග සිතක් නම් තියෙන්නේ එක જાතියකදී කොහොමද ඒ අපිට මේ ආත්මෙදිම මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්ද මොකද එකම භවාංග සිතක් තියෙන නිසා ඒකයි මට පැහැදිලි කරගන්න අවශ්‍ය වුණේ බොම්පින් ඒ සිත මහත්මය මෙහෙමයි. ඒක බවාංගගත වෙලා තියෙනවා. ඒක අපිට ලොකු කරන්නෙත් නෑ, අපිව පොහොසත් කරන්නෙත් නෑ, අපිව කර්ම හදන්නෙත් නෑ. ඒක ඒ විදිහම තමයි. අපි ජීවත්ව ඉන්න කලින් අපි මොනවා හරි කර්මයක් කරනවා නම් ඒ කර්මය අපි චේතනා පූර්වක කරනවා නම් යම්කිසි කර්මයක් ඒ කර්මයට විපාක තියෙනවා. විපාක තියෙනවා කියන්නේ ඒක කෙටියෙන් කියනවා දැන් අර ඒකනේ බුදුරජාණන් වහන්සේ දාරුචීරියට කියන්නේ දිත්තේ දිත්ත මත්තන් දැක්ක දැක්කයින් අත්තරින්න. මොකද ඒ වෙලාවට පෙර කරන ලද කර්මයක විපාක වශයෙන් තමයි එයාට ඒ දර්ශනය ඇති වෙන්නේ. චක්කු විඥානය කියමුකෝ අපි අපි දේශිත ගම චක්කු විඥානේ ඒ එතෙන්දී යාට කර්මයක් කිසිම කුසල අකුසල කර්මයක් වෙලා නැහැ. පෙර කරන ලද කර්මයක විපාක. විපාකයෙන් තව කර්මයක් හදන්නේ නැහැ. එතකොට ඒ වෙලාවට දැක්ක දැක්කෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක් නෑ ඒ කර්මෙන් තව එකක් හැදිලා තියෙනවා නම් ඉතා සුළු ප්‍රමාණයේ ට්‍රේස් එකක් තරම්වත් ට්‍රේස් එකක්වත් ඇති වෙලා තියෙනවා නම් උන්වහන්සේ දේශනා කරන එකක් නෑ ඒ වෙලාවට පෙර කරන ලද කර්මයක විපාක වශයෙන් දකින්න හොඳ දේ හෝ නරක දේ හෝ දකින්න දේ දැන් ඇස් වහගත්තොත් පේන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇහැ ඉදිරියට આવොත් ආලෝකයේ තිබුණොත් මේ කියන්නේ ආපాతගත වෙන රූපේ තිබුණොත් මේ කියන්නේ එතෙන්ට කියන්නේ අර ඉන්වර්ටින් තව චෛතසිකයක් තියෙනවා එතෙන්ට ඒ ඒ ටික ඔක්කොම එකතු වුණාම තමයි දර්ශනය වෙන්නේ. දර්ශනය වෙනකොට එතන තියෙන්නේ චක්කු විඥානය කියන එක කොට. ඔන්න ඕක තව පොතක් තියෙනවා හොඳටම රාහුල ස්වාමීන් වහන්සේගේ ඉත බද්ද බුද්ධ ටෝට් කියන පොතේ මම හිතන්නේ මට page එක number 50 වගේ ඔන්න ඔය වගේ area එකකේ ගැත්තේ අන්න ඒකේ බලන්න. ඒ දකින්නවා කියන්නේ අඳුනාගත්තා නෙමෙයි. යන්තම් ඡායා මාත්‍රයක් ඇති වෙන්නේ. ඒ වෙලාවට කුසල ලකුසල ඇති වෙලා නැහැ. ඒක අන්තිම දුර්වලයි. විඥානය කියන්නේ විඥාණයට පුළුවන් දැක්කී දැන දැකීම පමණයි. දැකීම දැනගැනීම ඒ ටික විතරයි. එතනින් එහාට යන්න බෑ. ඊට පස්සේ එකතු වෙන්නේ වේදනා සංඥා සංකාර. එබ්බ ඔක්කොමල් එකතු වෙලා වේදනාව සංඥාව වේදනාව දෙනවා සංඥාවට සංඥාව කියනවා මෙන්න මේ මිනිස්සයා හරි අම්මා හරි තාත්තා හරි සංඛාර තමයි සංඛාර කියන්නේ සංස්කරණය කරනවා එඩිටින් එයා අරගෙන එයාට ඕනේ හැටියට හිතත් එක්කලා සංස්කාර කියන්නේ මොනවද චෛතසික ඒව දානවා කියන්නේ අනිත් එක අපිට ඉගැන්වුව එකක් තමයි එකට ඉපදෙන්නේ එකට නැති වෙන්නේ එකම අරමුණ ගන්න එකම අරමුණේ රසය විඳින්නේ කියලා චෛතසිකයි සිතයි දෙයකට වෙන් කරන්න බෑ. සිතට තනියෙන් නැගිටින්න බෑ. සිතට චෛතසික වුණා. එතකොට අතෙන්දි චෛතසික ඇවිල්ලා නැහැ. දැක්කා දැක්කා විතරයි. උන්වහන්සේ කියනවා දැක්කා අතාරින්න. ඇහුණා අතාරින්න. දැනුණා අතාරින්න. දැනගත්තා අතාරින්න. ඔබ එතනත් නැහැ මෙතනත් නැහැ. කොතනත් නැහැ කියලා හිතන. අන්න ඒ ටික තේරුම් ගන්න මේ කියන්නේ භවාංග සිත කියන එකට. ඒක ඒ ගත්තු සිත තමයි. ඒ මොකක් හරි ප්‍රතිසන්දියේදී ගත්ත සිත ඒක තමයි බවන්ගත වෙලා තියෙන්නේ. අපි මෙතෙන්දි කරන කර්ම හොඳ ඒව කරනවා නරක ඒව කරනවා මධ්‍යස්ථ ඒව කරනවා. නමුත් එතෙන්දි චේතනා පූර්වක වෙන්න ඕන. දැන් කවුරු හරි කාර් එකක් එලවගෙන ගිහිල්ලා හිටන් ස්ටියරින් එක පිටිපස්සේ ඉඳගන්නේ කවවත් මරන්න නෙමෙයි. හැපි වෙනවා. ඒක නීති අනුව නම් නෙග්ලිජන්ස් ඒකත් මේ කියන්නේ එතකොට එතෙන්දී කර්ම විපාකයක් නැහැ. එයාට කර්ම විපාකයක් නැහැ. එයා මරණ අදහසින් ගියේ. නමුත් එයා මරණ චේතන ගලක් ගහලා කුරුල්ලෙක් මැරුවා මැරුවා නම් මිනිහෙක් මැරුවා නම් ගලක් ගහලා ගල ගහන්නේ කාර් එකක් ගිහලා නෙමෙයි. අන්න චේතනාව එතන තියුණා. ඒ වගේ අපි කරන කුසල් අකුසල් ඒව වලට විපාක තියෙනවා. එයන් කොයි තිස්සලා තවත් ප්‍රශ්නයක් මට ඇහුණා අහනවා කොහොමද අපි මේ උප්පත්ති ඇති වෙන්නේ කියලා. කර්මය තියෙන්න ඕන, තෘෂ්ණාව තියෙන්න ඕන, අවිද්‍යාව තියෙන්න ඕන. මේ තුන තියෙන්න ඕන. මේ කියන්නේ ඒකයි පොතක තියෙනවා මේක මම හිතන්නේ සම්මාදිතේ මේ තවත් මේ අපේ මේ කවුද උන්වහන්සේගෙන් අහන ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා මේ පොතේ මේ තුන තියෙන්න ඕන. කර්මය නැත්තම් තව තැනක උප්පත්තියක් නැහැ. තෘෂ්ණාව නැත්තම් උප්පත්තියක් නැහැ. මේ කියන්නේ නොදැනීම නැත්තම් අවිද්‍යාව නැත්තම් තව තැනක උප්පත්තියක් වෙන්නේ මේ තුන කියේ උප්පත්තිය ලබන්න නොදැනීම හේතු කොටගෙන තමයි තෘෂ්ණාව තියෙන්නේ නොදැනීම හේතු කොටගෙන තමයි අපි කර්ම රැස් කරන්නේ ඒකයි කර්ම සුදු කර්ම හෝ කළු කර්ම හෝ දෙකම නිවනට අවශ්‍ය නැහැ කියලා කියන්නේ මම හිතනවා මහත්මයාට තේරෙන්නේ නැති දැන් ටිකක් වෙලක් ගියා වගේ හොඳයි ඔව් පෙරවන් සරණයි බොහොම හොඳයි මම හිතන්නේ හොඳ තැනක් සාකච්ඡා කරන්න ගන්න මොකද අපි සාකච්ඡා කරපු ගාථාවේ කියවෙන්නෙත් ඔය ඔබතුමා අන්තිමට මතක් කර දෙමයි නේ මොකද වස්තුකාම ක්ලේශකාමයන් අපේක්ෂා රහිත වූ ඒ රහත් වූ උපසාන්ත දෙම කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ අභිද්‍යා කාය ආදී ග්‍රන්ථෝ විද්‍යාමාන නොවන තැනක ඉන්නේ එතම තෘෂ්ණාව තරණය කළා කියන කාරණාව. ඉතින් ඔබතුමා කිව්වා ඒ තෘෂ්ණාවක් නැත්නම් අවිද්‍යාව නැත්නම් කර්මයන් නැත්නම් ඒ රහත් භාවයට පත් වෙනවා කියන්නේ මම හිතන්නේ ධාතයි තේරුමත් එහෙමයි. ඉතින් අද ධාතයි අපි කතා කරේ නැහැ මේ අවිද්‍යා කාය ගන්ත්‍රේ ව්‍යාපාද කාය ගන්ත්‍රේ ඒ සීලබ්බත පරාමස් කාය ගන්ත්‍රේ සායිදන් සබ්බ සත්‍යබ්බිනස් කාය ගන්ත්‍රේ කියන කොටස ගන්තා තස්ස න විජ්ජන් විජ්ජන්ති කියන පදේ විස්තර කරන තමයි කොටස් තියෙන්නේ. මම හිතනවා අපිට මේ කොටස් සම්බන්ධ කරගන්න පුළුවන් තවත් එක් සාකච්ඡාවකට දීර්ඝ වශයෙන් කියලා. මොකද මේ බොහොම ගැඹුරු කොටස් කියලා මම හිතනවා යා විද්‍යා කායගන්තේ ව්‍යාපාද කායගන්තේ වගේ දේවල් විශේෂයෙන්ම සාකච්ඡා ආරම්භයේදීම දිල්ලුක් මහත්මයා වේදනාව සම්බන්ධ කරලා කතා කරා. ඉතින් ඒවට සම්බන්ධ කරගන්න පුළුවන් බොහොම ලේසියෙන් ව්‍යාපාද කායගන්තේ වගේ දේවල්. ඉතින් අපි දන්නවා මේක අපි ඉගෙන ගන්න තියෙන අපිට උපදේශය මේවා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ කාරණාවන් සම්බන්ධ කරලා අපි ලබන සතිය සාකච්ඡාව කරමු කියලා යෝජනා කරනවා මම වෙන ගාතාවක් ගන්නෙ නැතුව. මොකද ඊගා ගාතාවේ තියෙන එක ඇත්තටම මේ මේ සාක්ෂි දෘෂ්ටිය දෘෂ්ටි වෙන දේවල් මේක මේ අපි පසු දවසක සතිය තුල සම්බන්ධ වෙන පස්සේ පොට්ටපල් සූත්‍රය වගේ දැක අරගෙන ඒක සාකච්ඡා කරමු. එතකන් අපිට පුළුවන් මේ විද්‍යාකාය ගන්තේ එන ඒ ව්‍යාපාර ග්‍රන්ථයන් හතර ගැන සාකච්ඡා කරන්න ලබන සතියේදී. ඉතින් මම හිතනවා සාකච්ඡා නිමාකාන කාලය ලැබිලා තියෙනවා. මම ඊට ඉස්සෙල්ලා ડોක්ටර් ડોක්ටර් මාදවට යොමු වෙනවා. සමහර. මම හිතන්නේ බොහෝ හොඳ සාකච්ඡාවක් ඇති වුණා. ඉතින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම හිතන්නේ මමත් ගොඩක් කන්ට්‍රිබියුට් කළා කියලා හිතනවා. ඒ කියන්නේ මේක හැම වෙලේම අපි මතක් කරලා දෙන්නේ මේ අපි ගුරුවරු නෙමෙයි අපි නෙමෙයි මම සමහර ගැන කතා කරනවා මම ගුරුවරයෙක් නෙමෙයි මම කරන දේවල් මම හැම වෙලේම කියන්නේ මේක මේ පොතකට සීමා කරන්න එපා තමන් ප්‍රායෝගිකව මේවා වඩන්න ඒකෙන් ම ඉදිරියට යන්න එක ගාතාවක් එක ධර්මයක් හොඳටම ඇති මම මේ කියන්නේ මේ පොතකට බලන්න එපා කියන එක නෙමෙයි කියන්නේ මේවා අධ්‍යයනය කළම තමා තුලින්ම මේක දකින්න බලන්න පොත්පත් වලින්ම විතරක් මේක කරගන්න බෑ කියන එක හොඳට අවබෝධ කරගන්න තමා තුළින්ම මේ ධර්මය දකින්න බලන්න තමා තුළින්ම අවබෝධ කරගන්න බලන්න තමන්ගේ තමන්ගේ කෙලෙස් තමන් විතරයි දන්නේ ඒක නිසා බොහෝම කරු තමන්ට තමන් කරුණාවන්ත වෙන්න තමන්ට මේවා තියෙනවා කියලා අර මම විශේෂයෙන්ම කියන ධර්මයක් තමයි මේ සමුදය ධර්මයේ සමුදය ධර්මයේ විදියට බලන්න මේක සමුදය ධර්මයේ අතරමඟදී කඩන්න එපා. ඔය භාවනා කරන ගොඩාක් කට්ටියගේ තියෙන සුපතාවක් තමයි ඕක. මේක මේ මට මෙහෙම වෙන්න හොඳ නෑ. මට මේ ද්වේෂය ඇති වෙන්න හොඳ නෑ. ඔක කවදාවත් ඔක කෙරෙන්නේ නැහැ. මේ ද්වේෂය ඇති වෙන විදිය තමන් අවබෝධ කරගන්නේ නැත්නම් මට ඊර්ෂ්‍යාව ඇති වෙන විදිය අවබෝධ කරගන්නේ නැත්නම් තමන්ට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ ධර්මය මොකද අපි අර මම කියන්නේ මේ මුලදී දැන් අපි මේ යම් කිසි කොටසකට භාවනා කරපු යම් කිසි දුරකට භාවනා කරපු කට්ටිය අපිට අපේ අතින් මේ වචනයෙන් කයෙන් වැරදි සිදුවීම අඩු කරගෙන ඉන්න කට්ටිය ඒක නිසා බය වෙන්න එපා ඒ ධර්මයේ මට මෙන්න මේ දේශය ඇති වුණා කියන එක ඒ සමුදය ධර්මයේ දකින්න උත්සාහ ගන්න ඒ සමුදය ධර්මයේ දකින්නේ නැතුව කවදාවත් ඒ නිරෝධ ධර්මය නිරෝධගාමී ප්‍රතිපදාව මේ වර්ධනය කරගන්න බැරි වෙනවා ඒක නිසා මේ අද දවස තුළ මම හිතන්නේ අපි ගොඩාක් මේ ගැඹුරු ඒ වගේම ගොඩාක් ව්‍යාප්ත වෙච්ච මේ මාතෘකාව ගැන කතා කරා මේ මට බොහොම සතුටුයි. ඒකෙන් මේ මම වෙන කාට හරි ආරාධනා කරනවා මේක මේ අපේ දලුවත් මහත්තයාට විශේෂයෙන්ම ඒ දලුවත් මහත්තයාට දලුවත් මහත්තයාගේ ඒ ගෙදර මේ ෆැමිලි එකේ කට්ටියත් ඒ වගේම මේ දලුවත් මහත්තයා ගොඩාක් මේ ලොකු කමක් ටිකක් සිං අනුමೋದනා කරලා අපි අපේ නෑදෑ හිත මිත්‍රයන්ට මලගේ ඥාතින්ට සිං අනුමෝදන් කරලා මේ සාකච්ඡාව නිමා කරන්න වෙන කාට හරි ආරාධනා කරනවා සම්මා සම්බුත් සරණයි. සම්මා සම්බුත් සරණයි අපි චන්ද්‍ර මහත්මිය යොමු මේ කාරණා සඳහා ඉතින් අපි හෙට දවසේදී හෙට කිව්වේ සඳුදා නේද සඳා අභිධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා මම මෙතන ඉන්න අභිධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පිටුපතුන්ට මතක් කරනවා වැරදිලාවත් හෙට සාකච්ඡාවට මම කෝල් එක ආවේ නැත්නම් සාකච්ඡාව පැවතෙන්නේ නැති වෙයි කෝල් එක આવොත් තමයි පවතින්නේ කියලා කල්පනා කරනවා මොකද ඇත්තටම හෙට මට මෙඩිකල් ප්‍රොසීඩියර්ස් වගේක් තියෙනවා දවසම ඉතින් ඒවා ඉවර වෙලා આવොත් මේ විතර සාකච්ඡාව කරමු එන්න නැත්නම් සාකච්ඡා කරන්නේ ඒ නිසා ලොකු මෙඩිකල් ප්‍රොසීජර්ස් මේ මේ අතරම මේ කවුරුත් දන්න දේවල් කොලනොස්කෝපි ඉන්ඩොස්කෝපි දෙයක් කරන හැටි ඒ නිසා මේ සාකච්ඡාව මේ ඉවරයි දැන් මම නිකන් හිතෙන්නට කියන්නේ. ඉතින් ඒ නිසා හිත ඒකට කටු දෙලා ඔත් වෙන සාකච්ඡාවක් ගොඩක් තමයි නැතුම ඒකට ස්කිප් කරන්න මේ ඉඳන්නේ මම කියන කතා කරා. හොඳයි මම අපි ඉන්න සම්බන්ධ සාකච්ඡාවක් මාත් කියන්නේ සාකච්ඡා කරනවා. පෙරවන් සරණයි දලුවත් මාත්මය සුදු සියලු දෙනාටම අපේ පැන වෙලාවක් දැන් මේ ධර්ම සාකච්ඡාවට ගත කළා. ඉතින් හැමදාමත් කියනවා වගේම බොහෝම කාලයක් තිස්සේ දලුවත් මහත්තයාගේ මේ මහා ප්‍රයත්නය නිසා අපි අද අලුතරමින් මේ කියන්නේ වාක්‍යයක් ප්‍රශ්නයක් ගැට ගහ ගන්නවත් දැනීම අපිට ලැබුණා අනන්ත ප්‍රමාණකින් මම හිතනවා ගතේ විදිහටම ධර්ම දානේ තමයි උතුම්ම දානේ අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ වාසනාව ලැබිලා තියෙන්නේ අපි මේ සුදුසු කාලේ ඉපදිලා ඉන්නේ. ඉතින් මේකෙන් අපි ප්‍රයෝජන ගමු. මේ වෙලාවට දැන් තව කොච්චර දෙනෙක් ඉන්නවද? අන්‍යාගම් කාර්යය ගැන හිත කතා කරන්නේ බෞද්ධ කියලා කියන අය කොච්චර ඉන්නවද? නමුත් එකතු වෙන්නේ නේද? ඉතින් එතනම හිතා ගන්න පුළුවන් මේ යමක් සොයමින් යන විපාකයෙන් යන මේ ඒ කියලා. ඉතින් ඒකට අතහිත දෙමින් අනන්ත ප්‍රමාණ කුසල් දරුවත් මහත්යට නිරෝගී භාවයෙන් ලැබෙන්න කියනවා. දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ඔබතුමාට පමණක් නෙමෙයි ඔබගේ ස්වාමි දුවටද දරුවන්ටද ඔබගේ ඥාතීන්ටද ඔබ දන්න දන්න අඳුරන හැම දෙනාටමද ඒ කුසලයේ අයිති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථානෙට ඇවිල්ලා අපිට ධර්මයේ කියා දුන්නේ හැම දෙනාම අපිට ධර්මයේ කියලා දුන්නා. හැමෝම කියන්නේ මම ගුරුවරයෙක් නෙමෙයි ඇත්තයි. අපි මේ ගමන යන අය කවුද ගුරුවරයා? අපිට ඉන්නේ එක ගුරුවරයයි බුදුරජාණන් වහන්සේ. දන්නවනේ අපි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට වැරදුණයි කියලා. ඉතින් ඒක නිසා කවුරුත් අහංකාර ආඩම්බර වෙන්නේ නැහැ. සමහර යමක් කියලා බලලා පස්සේ මම පසුතැවෙන වෙලාවල් තියෙනවා. ඇයි මම මෙච්චර කතා කරේ? මොකටද මට ඒකම මට කියනවා. ඇයි එහෙම හිතන්නේ? don't be selfish. කියලා මම මටම මම මටම දැනගන්නවා මටම අවවාද කරගන්නවා නෑ ඒ කිව්ව එකේ වචන වැරදුනායි කියලා මොකද මේ ලැජ්ජ වෙන්න දෙයක් ඒකෙන් කවුරු හරි ඇහිඳ ගන්න පුළුවන් එක වචනයක් හරි ඒක ලොකු දෙයක් හැමෝම ඉදිරිපත් වෙන්න හැමෝම කතා කරමු හැම අපි ජීවත් වෙන්න කලින් ඒකයි කියන්න තියෙන්නේ ඒ වගේම මේ වෙලාවේ රැස් කරගත්තා වූ යම් කුසල සම්භාරයක් නැත්තම් ඒකම තව එකක් මට කියන්න ඕන දැන් බලන්න මෙතන ඉඳගෙන අපි කියමු එක එක්කෙනාගේ හිත් කියවන්න බෑ කාටවත්. නමුත් මේ කියන්නේ වීතික්කම කෙලෙස. කියන්නේ පරිඋත්ථාන කෙලෙස. අදුතරමින් මේ දෙක හරි තැන්පත් වෙලා වීතික්කම කෙලෙස් පරිඋත්ථාන නෙමෙයි. වීතික්කම කෙලෙස් යටපත් වෙලානේ අපි ගහ ගන්න දේවල් කතා කරන බැරි දේවල් ටීවී බලන්නේ ඒවා ඒ වලින් අපිට කෙලෙස්මයි ඉතින්නේ. ඒ ඒක හරි ඒ එක ඒ ටිකෙන් හරි අපි සිල්වත් වෙලානේ කය වචනේ දෙක සංවර වෙලානේ අපි හිත කියන එක අපිට කියන්න බෑ ඒක එක මොනවා මොනවා මේ අතරට හිතනවාද කියලා නමුත් ඒක හිතන්නේ නෑ කියලා මම හිතනවා ඉතින් මේ රැස් කරගත්තා වූ යම් කුසලයක් නැත්තම් ඉස්සෙල්ලාම අපි අනුමෝදන් කරන්න ඕන අපිට මේ අවස්ථාව ලබා දුන්නා වූ මෙතෙන්ට අපේ දෙමව්පියන්ට අපිව මේ මේ උප්පත්තිය අපිට ලබා දුන්න අපේ වටිනා ඒ දෙමව්පිය අද ජීවිතුන් අතර නැති අය ඇති ඒ අයට පින් දෙන්න අත දුන්න අය කවුරු හරි ඉන්නවනම් දෙමව්පිය පමණක් නෙමෙයි අපිට හරියට අත දුන්න අය අපි මේ පිටරටවල් වල ඉන්නේ මේ රටවල් වලට ආපුවම වචනකින් හරි අපිට අත දුන්න අය ඉන්නවනම් ඒ හැම දිනම මතක් කරගෙන පින් අනුමෝදන් කරන මාතකාමිත්වේ නෑ කියන්නේ නැත්තම් ප්‍රශ්නාවයි මගේ අම්මට පින් දෙන්න මගේ තාත්තට මම කවදාවත් දන් දීලවත් කොයිම පිනක් කරලවත් මම කියන්නේ මගේ මේ මේ අයට පින් දෙන්න කියලා මම කියන්නේ පින් බලාපොරොත්තු යම් තාක් සත්‍යය ඇත්තම් මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ පින් අනුමෝදන් කරන්නේ අන්න එහෙම පින් අනුමෝදන් කරනකොට අර එතනක් કૃષ્ණාව කියන එක ඇලිලා නැහැ අම්මට ඇලිලා නැහැ ඔය ඔක්කොමලා අම්මලා හැම දිනම අපේ අම්මලා තාත්තලා සහෝදරයෝ ස්වාන් පුරුෂයවරු භාර්යාවන් මේ හැම දිනම එහෙමයි කියලා හිතනත් අපිට තරහකාරයෝ ඇත්තේ නැහැ. තරහකාරයෝ ඇති විතර ගන්නත් එපා. හැම වෙලාවෙම හැමදෙන කිසි කෙනෙක්ගේ හිත වේදනාව වෙන විදිහට වැඩ කරන්නත් එපා. ආයි මන් නැවත ගියා පල්ලෙහාට. දැන් අපි රැස් කරා වූ සියලුම කුසල්. ඉස්ලාම අනුමෝදන් කරන දෙමව්පිය ඇතුළු යම් තාක් පින් බලාපොරොත්තු සත්වයේ ඇත්තන්. ඒ ඇත්ත මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් ඒ අය වහ වහා නිවන් අවබෝධ කරගනිත්වා. ඒ වගේම අපි රැස් කරා වූ යම් කුසල සම්භාරයක් නැත්තම් ඒ සියලුම කුසල් මේ ලෝකපාලක දෙවියන් ඇතුළු යම් තාක් පින් බලාපොරොත්තු පින් අනුමෝදන් කර ගැනීමට කැමැත්තෙන් ඉන්න සම්මිය දෘෂ්ටික දෙවිවරු ඉන්නවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා ඒ දෙවියෝ කොයි කවුරු අනුමෝදන් වී ශාසනයත් අපත් මේ තුන්ලොවත් ආරක්ෂා කරත්වා මේ වගේම මේ රැස් කරා වූ සියලු කුසල බලයෙන් සලවත් මහත්තයාට තවත් බොහෝ කාලයක් විසට 220ක් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තවත් මේ වගේ පින්කම් කරන්න. ඒ වගේම මෙතන එකතු වෙලා ඉන්න මේ අනික් හැම දෙනාම නම් වශයෙන් කියන්න බෑ. නම් දන්නෙත් නෑ සමහරක් වෙලාවට මේ පින් බලයෙන් යම් යම් සිත් වේදනාත්මක තත්ත්ව ලෙඩ දුක්ද, හරදරද, රැකියා ප්‍රශ්නද මොනවාම හරි තියෙනවා නම් රටේ ප්‍රශ්නද පිටරට තමන්ගේ ඉන්න ලංකාවේ ප්‍රශ්න තියෙනවා. ඒව සියල්ලක්ම සියල්ලක්ගෙම මිදිලා දැන සිල්ලක්ම ඇති වෙන්න කියලා හිතාගෙන සාදුකාව දීලා සාදුක් නැවත තුන්වතාවක් සාදුකාව දීලා සියලු දෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මොකටද තෙරුවන් සරණයි. කාලිත් මල්ලිගේ ඔක්කොම මේ ටෙස්ට් නෝමල් වෙලා හොඳට සනීපෙන් දීර්ඝායස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තම මේකෙන් එහෙම වෙන්න ඕනනේ මේ වගේ දේවල් කරනකොට නේද? මේ මේ සාකච්ඡාව ඉවර සාකච්ඡාව ඉවරයි උනාට මෙහෙම වෙන්න ඕනේ මේ වගේ දේවල් කරනකොට කියපු එකට මම මේ වෙන ටිකක් එකතු කරන ධර්ම ධර්ම තමයි හැබැයි සාකච්ඡාවේ උනාට කමන්නේ කමන්නේ නේද මම ඊ අහු මේ දෙයකට මේ හොඳ කරන මිනිස්සුන්ට බෑ යන්නේ මේ කරදර කියලා ප්‍රශ්නේ කවුරු ඇහුවොත් ඕකට මොකද උත්තරේ කියන එකට මේ හාමුදුර කෙනෙක් බණක් කිව්වා මම ඒක අහගෙන හිටියා මට නිකන් හිතුවා මට නිකන් මේ හොඳ මමත් හිතන් ඉන්නවනේ මමත් මේ යම් ඔයගොල්ලෝ කවුරුත් කියනවා. ඉතින් මමත් මේ හොඳ කරනවා. හැබැයි ඉතින් ඉවරයක් නැහැ කරදර නම්. මේ ලෙඩ දුක්ද තියෙන එක එක තියෙනවනේ. තව පටලවාගත් දේවල් ප්‍රොපර්ටිස් වගේ දේවල් ඕවල කරදරද, රස්සාවේ කරදරද ඉවරයක් මොකද මේ කියන කපස්නේ. ඉතින් ඔබ ඒක හම්දුගේ බණක් තිබුණා. ඒ බණේ ටයිටල් එක තිබුණෙත් ඒකයි. ඇයි මේ හොඳ කරන වෙන්නේ සුළුම කරදර කියලා. ඉතින් මම කියන්නේ මම ගොප්ම හොඳ කරන හොඳම හොඳ මේ කියලා. නමුත් අපි කියන හැම දැනට ගමුකෝ. එහෙම බණ ඇහුවා. ඉතින් බලන් ඊපස්සේ හාමුදුරු විස්තර කළේ මේ වගේ කතා මම කියන්න නිකන් වන්න. මේ ඉස්ලාම් හාමුදුරු විස්තර කළේ කියන්නේ පැත්ත හැබැයි මේ සමහරවිට අපිට හිතන්න පුළුවන් ඇයි මේ මේ නරක කරන උන්ටම හරියන්නේ කියලාත් එහෙම කතා කියනවනේ. ඒ පැත්ත ගැන මේ ඉස්සලා කියලා අනිත් පැත්ත ගැන පස්සේ කිව්වේ. හාමුදුරු කෙටියෙන් මම කියන්න උත්සාහ කරනවා ඔයගොල්ලෝ සාකච්ඡා කරන නිසා මේ ගලිගම් විශ්වාසනාතික දේශනාව ගලිගම් යනන්ත හාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේ අපි හිතමු යම්කිසි කෙනෙක් පවුමයි කරන්නේ. පවු වැඩම කරනවා. ඉතින් 180ක් 90ක් පවුම වැඩ තමයි කරන්නේ පවුකාරේ. ඒ වුණාට ඉතින් ඒ කොච්චර පවුකාරේ වුණත් සමහරවිට ඉතින් ඔය පන්සලට එහෙම යනවා එහෙම නැත්නම් නමට හරි දානයක් දෙනවනේ නම ගන්න හරි. ඒ වගේ වැඩක් කිතුම ඉතින් පුංචි පුංචි පින් අතේ වැඩක් පොඩ පොඩ කරලා තියෙනවා. ඒ වුණාට අර පවු ප්‍රබල නිසා පවුපත් වැඩි නිසා මේ මනුස්සයා මරණ පස්සේ කොහෙද යන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරලා තින්නේ උන් ඒ මනුෂ්‍ය මරණම. ඉතින් ඊට තමයි යන්නේ. අපායට නිරේට යනවා. එතකොට ඉතින් අපායට නිරේට යනවා. ඉතින් අපායට නිරේට ගිහිල්ලා එතන ඒ අපායේදී ගෙවන් නිරවලදී මේ කුසල් පැත්ත පළ දෙන්නේ නැහැ. අකුසල් පැත්ත තමයි පළ දෙන්නේ. එතකොට එයා ඉතින් අකුසල් ගෙවනවා. ඒ ගෙවලා ඉතින් ඒකෙන් ඉවර නැහැ. ඊට පස්සේ තවත් නිරේකට වැටෙනවා. ඒ කියන්නේ නිරේකෙන් තව නිරේකට වැටි වැටි ඉතින් ස්වල්ප ගණන් නිරේ ගත කරනවා එක නිරේකින් තව නිරේකට වැටි වැටි අර ඉතින් කරපු තරම් පවුනේකනේ කළා ඒ පවු ගෙවනවා. ඒ පවු ගෙවනවා ගෙවනවා කල්ප ගණන් ඉඳලා ඉඳලා තමයි මේ පවු ගෙවනකොට දැන් මොන පවු ගෙවලා ඉවර වෙනකොට එයා ගැන ඉතුරු වෙච්ච අර 105ක් විතර තිබිච්ච පින් ටික තමයි තියෙන්නේ. දැන් ඔන්න පින් ටික ප්‍රබලයි එයාගේ. එතකොට මේ මිනිස්සයා මේ පින් ප්‍රබල වෙච්ච නිසා දැන් අර කල්ප ගණන් පවු ගෙවලා ගෙවලා එයා මේ පින් වල හේතුවෙන් මිනිස් ලෝකේ ඉපදෙනවා. මේ මනුස්සයා මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ පින් ප්‍රබල தත්ත්වයේ කියලා. එතකොට මේ පින් ප්‍රබල தත්ත්වයේ ඉපදෙන මේ මනුස්සයා ඉපදෙන්නේ මේ බොහොම ලස්සන වෙලා. එහෙම නැත්නම් සමහර විට. එහෙම නැත්නම් බොහොම හොඳ සල්ලි තියෙන පවුලක. එහෙම නැත්නම් ඒ වගේ. ඉතින් බොහොම හොඳ තමයි පින්නේ ඉපදෙන්නේ. ඉතින් එයා කරන කරන දේවල් හරියනවා. දිස් ව්‍යාපාර කරත් හරියනවා. මේ ප්‍රශංසා ලැබෙනවා තැන් වල පිළිගන්නේ. ඉතින් බොහොම හොඳ තත්ත්වයක තමයි. ඉතින් අපි ඉතින් ඒ වගේ අය දැකලා තියෙනවා. එසේ නමුත් එයාගේ පුරුද්ද සංසාරගත පුරුද්ද තියෙන්නේ මේ ඉඳලා ආවේ අපාය අවුරුදු කල්ප ගණන්. එයාගේ පුරුද්ද තියෙන්නේ හිත විඥානේ සකස් වෙලා තියෙන්නේ මේ නිරේ යන්න අපාය යන ඒ විදි ගමනක තමයි තියෙන්නේ. ඒ නිසා එයාගෙන් අර දැන් මෙහෙම ආවත් කෙරෙන්න සම්භාවිතාවය වැඩි, හැකියාව වැඩි, අකුසල් පැත්තේම කාරණාවල්. අකුසල් පැත්තේම දේවල් තමයි කෙරෙන්න ඉඩ වැඩි කෙරෙන්නේ. ඉතින් එතකොට තමයි අපිට අර ප්‍රශ්නෙට උත්තරේ වගේ පේන්නේ මේ පිරිමිසු කරන තරමක් වැරදන්ටත් වැරදි කරන බව තමයි පේන්නේ. නමුත් ඔය හොඳට ඉන්නේ. හොඳ ලස්සනට සල්ලි කොට ලක්ෂයට කොඩි දාලා ඉන්නේ කියලා මිනිස්සු කියන්නේ. ඉතින් අන්න ඒ වගේ අයගෙන තමයි ඒ අර්ථකථනය තියෙන්නේ. ඊට පස්සේ ඔක අනිත් පැත්ත. අනිත් පැත්ත ඉතින් දැන් ඉතින් හිතා ගන්න පුළුවන් අර යම් කිසි කෙනෙක් හොඳට පින්දහම් කරන පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කොච්චර පින්තාම් කරත් අර අපි අර දැන් වස්තුකාම ක්ලේශකාම ගැන කතා කරා. ක්ලේශකාමයන් එහෙම ඇති වෙනවනේ හිතේ. හොඳට පින් කරනවා මේ හොඳට ධර්ම දාණය දෙනවා මම. මේ කරනවා එහෙම නැත්නම් වෙනත් දේවල් කරනවා දාන දෙනවා ඔක්කොම කරනවා. ඉතින් ඒ වුණාට මේ හිතේ ඉතින් ඔය ඉරිෂියා තරහා කෝධ එහෙම ඇති වෙන්නේ නැති නෑනේ වස්තුකාගේ ක්ලේශකාම අනුසුන්ද ඇති වෙනවා. එහෙම කෙනෙක් ගැන හිතන්නේ. ඒ පුද්ගලයා මැරෙනවා. මැරුණාන් පස්සේ එයා එයාගේ අර කුසලයේ ප්‍රබල නිසා ඒ කුසලයේ ප්‍රබල වීම හේතුවෙන් උපදින්නේ මේ මේ සුගතිය වල. ඉතින් සුගතියක ඉපදිලා ඉතින් එතනින් ඒ එක සුගතියකින් නික්මලා තව සුගතියකට ගිහිල්ලා ඒ නිර්මාණ වතිය පරිණිමනසවති ඒ ආකාරයට දිගින් දිගටම ගිහිල්ලා මේ කල්ප ගණනාවක් ඉතින් දිවි ලෝකවල සැප විඳිනවා අර තමන්ගේ කුසලයේ ප්‍රබලකම නිසා එසේ නමුත් අර 105ක් ඇතුළු චක්ෂල් ටික කිසි පළ දෙන්නේ නැහැ. අර කලින් කිව්වා වගේම. එතකොට මේ කල්ප ගණනක් සුරවේ ඉඳලා ඒ කාලේ නිවුණාට පස්සේ එයාගේ ප්‍රබල වෙන්නේ මොකද්ද? ඉතුරු වෙච්ච අකුසල් ටික. එතකොට ඒ අකුසල් ටික හේතුවෙන් එයා එතනින් පල්ලෙහාට වැටෙනවා. මොකද්ද පල්ලෙහාට? මනුස්ස ලෝකෙට එනවා වෙන්න පුළුවන්. ඒ මනුස්ස ලෝකෙට එන්නේ බොහෝම දුක්පත් පවුලක. එහෙම නැත්නම් බොහොම ජීවිතේ කරදර ඇති දෙනක. මොන දෙයක් කරත් හොදක් අහන්න ලැබෙන්නේ නැහැ. නරකමයි. රැකියාවක් කරත් ඒකේ ප්‍රශ්න. ඒක දුක් ඉවරයක් නෑ. ඉතින් එන්න එහෙම අර්ථකථනයක් තිබුණා. මම හිතනවා මේ මං ගැනද කියන්නේ කියලා. කොහොම හරි මේ ඒක තමයි කතාව. <laughs> මට ඒක කියන්න හිතුණා. දැන් මොකද හිතන්නේ? ඒ කතාව කතාවක් කිව්වා. මට ඒක හොඳයි කියලා හැමෝටම දේශනාව. මේ මේක මම හිතන්නේ මේ අපි දැන් කතා කරන වෙලාවක් නැතුවෙත් මේ වෙනම මාතෘකාවක් වශයෙන් කතා කරනවා වගේ දැන් භාවනා කරනකොට මේ දැන් අපි දන්නවා ඔය සාමාන්‍යයෙන් අපි සම්මත වශයෙන් කියන ප්‍රාර්ථනාවක් තියෙනවා අපි මේ මගේ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා මම මේ මම මේ අහලා තියෙනවා මේක මම ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙනුත් මේ ඒ කියන්නේ මේ මට තරහක් කවුරුරි මං ගැන වෛරයක් තියනවා නම් ඒක නැති වෙන්නයි සමාව සමාවාදී වශයෙන් ඉල්ලන ඒවා. ඒකට ඇත්තටම මේ එක මේ සූත්‍ර දේශනාවක තියෙනවා බුදු මට මතක නැහැ හරියටම බුදුරජාණන් වහන්සේ කියන්නේ භාවනාවක් කරනකොට ප්‍රාර්ථනා වෙන්න ඕන මට මොනවා හරි අකුසල කර්ම තියෙනවා නම් මේ කරලා තියෙන ඒවා මේ ආත්මයෙන් පළ දෙන්න කියලා දැන් මේ මම මේ මතු ආත්මවල අකුසල කර්ම පළද නොවේවා මේ ආත්මය පදින තියෙනවා පළ දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලායි භාවනාවට ඉස්සෙල්ලා කියලා තියෙන මම හිතන්නේ ඒක වෙනම කතා කරන්න ඕන දෙයක් ඉතින් සමහරවිට මේ ඒ වගේ දේවල් ඒවා එහෙම ගෙවිලා යන එක හොඳයි කියලා හිතෙනවා ඊළඟට ඊළඟට භාවනා කරනකොට වගේ වගේ බාධක කොටක් එනවා වේදනාවල් මේ නැති නැති අමාරු නැති කැක්කුම වෙනවා ඉතින් ඒ වාර විනිවිද දකින්න ඒක පුළුවන්කමක් තියෙන්න ඕන ඒකට ඒකටම තමයි ඒව ගුරුවරු වශයෙන් වගේ එන්නේ පෙරවන් සරණයි ඔව් පෙරවන් සරණ ඒක සත්‍යම ඒ මටත් වෙලාවකට හිතනවා දැන් මේ මේ මේ දැන් මේ දැන් මට හිතනවා මේ දැන් මේ ආත්මේ පුළුවන් තරම් ඔය දේවල් එන්නේ මම නිසා වරදවා තේරුම් ගන්න එපා වෙන දෙයක් කියනවා නෙමෙයි මේ මේ ආත්මෙන් ගොඩක් දේවල් ඉවර කරන්න තමයි සිදේවල් මට සිදුවීමෙන් පවතින්නේ කියලා හිතෙනවා. ඉතින් ඒක මට හොඳ පොසිටිව් හිතීමක්. මට හිතෙන්නේ මේ ආත්මෙත් තව කුදුතුමා කිව්වාගෙම කරදර දෙනවා, පළ දෙනවා. දසමයි. මොකද මේ මේකෙන් ඉවර වෙන්න තරමට දේවල් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මට හිතෙනවා මට දේවල් සිදු වෙන්නේ මේ විදිහටම තමයි කියලා. ඉතින් ඒක මේ සාදු සාදු කියලා මම පිළිගන්නවා. ඒ වගේම සමාජලාට දැන් දැන් මම හිතනවා මට කරදර කරන කට්ටිය ඉන්නවා, රස්සාවල කරදර කරන ප්‍රශ්න ඇති කරන මේ කට්ටිය ඉන්නවා දැන් ඔය ඊපෙදේ ගෙදරක් ඉන්නා ඒ ගෙදර ඊට කට්ටිය කරදර කරලා ගෙදරට ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න ඇති කරනවා. ඉතින් මේ වගේ මේ එහෙම දේවල් වෙනකොට මට හිතෙනවා මේ මිනිස්සු මේ මේ කාතකට මගේ තියෙන අපිට වුණා වූ අකුසල් ගෙවන්න උදව් කරන කට්ටිය කියලා. එහෙම නැත්නම් වෙනත් උඩ වෙඩි නරක විදිහට ඒ අකුසල පරිදෙන්නේ තිබුණා. නමුත් මේ අය මේ වෙනි මේ වෙනි පොඩි පොඩි කෙනෙහිලි කරලා මේ මට හිත තමනකම් ඇති කරනවා, දෝමනස් ඇති කරනවා. ඒ තුලින් මගේ අර මේ අකුසල් ගෙවන්න මේ කටට උදව් කරන කට්ටිය කියලා. කියලා ඒ අය ගැන හොඳින් හිතන්න ඕනි කියන කාරණාවක් මතක් වුණා. ඉතින් ඒ ඒ කාරණාවත් එකතු කරනවා. මේ සමායන අපි අනිත් සාකච්ඡාවකට වුණා වගේ මේ ડોક્ટર මාધව ඔබතුමා මොනවද හිතන්නේ ගැන? සත්‍ය හිතන විදිය මම හිතන ආකාරය ගැන ඒ කියන්නේ කාටවත් මෙහෙම හිතන්න කියන එක නෙවෙයි මේ මේක අදහස් කරන්නේ අපි දැන් කවුරුත් කාගෙත් අදහස් කවුරුත් භාවනාව දිනක මේ මේ ජීවිතේදීම මේක ඉවර කරගන්න පුළුවන් මේ මේ මම මට මම try කරනවා කියන එක අර ටාගට් එක පොඩ්ඩක් ඉහළින් තියාගන්න එක කියන එක මම හිතන්නේ කවුරුත් එක්ක ඒක වෙනවා මේ ඔය මොන දැන් අපි කියපු කතාව මම දරුවත් මහත්තයා මේ මේ තරහ ගන්න මේ තරහ ගන්න මේ මේකට මම මේ මේ විතාක විතාව ඉදිරිපත් කරනවා ටික ඔය හැම දෙයක්ම අපි කරන්නේ මට තේරෙන විදිහට අපි හැම දෙයක්ම මේ අර මම හැම වෙලෙම කියන්නේ මේ අපි සැටින් අපි සැප්පල් ඉඳලා මේ නිවන් දකින්න කැමති කට්ටියෝ ඉතින් අර සාමාන්‍යයෙන් කෙනෙක්ගේ සාමාන්‍ය ජීවත් වෙන කෙනෙක් කර්මම කියන්නේ උස්ම ටික නැති වෙනවට කැමති නැහැ. ඒ කියන්නේ දැන් මම කැරපොත් එක වගේ ගත්තොත් උදාහරණයක් විදිහට දැන් ඒ කැරපොත්ත කැමති නැහැ කැරපොත් ජීවිතේ කියන අපිට කරගන්න. හැබැයි ඒකෙන් මැරලා ගිහිල්ලා හොඳ තැනක උපදිනවා කියන එක ඊට වැඩිය හොඳ පස්සෙක උපදිනවා කියුවත් ඒකට කැමති නැහැ ඒක අතාරින්න. ඔන්න ඔතනම තමයි මේ වෙන්නේ දැන් Tamanට ඔය මේ කර්ම කර්මඵල වෙනවා කියන එක මොකද අපි හොඳට හිතන්න මම ඔයක හිතන්නේ මෙන්න මෙහෙමයි මම සංසාරේ කොච්චර අබුද්ධ උපාද්ද කාලවල අපායේ සංලෝකේ ඉඳලා ඒ වගේ අබුද්ධ කාලවල මේ ධර්මය නැති කාලවල කොච්චර පව් කරලාද ඒ දැන් බුදුහාඳුරු කියන්නේ කර්මය ඒ කියන්නේ කර්මය ගෙවෙන්නේ නැතුව මේක ඉවර කරනවා කියන එක දකින්නේ නැහැ කියන එකනේ ඒ කියන්නේ ඒ කර්මය කොහොම හරි ගෙවෙන්න ඕන ඒ කර්මය ගෙවලම තමයි මේක ඉවර කරගන්න ඕනේ. ඒ කර්මයක් යම් කිසි දෙයකින් ගෙවෙන්න පුළුවන් නම් ගෙවෙන්න මේ ගෙවා ගන්න මේ ඒක ගෙවෙන්න ඕන. හැබැයි මේකට අර ක්‍රමයක් තියෙනවා අපි හැමෝම ඉගෙන ගන්න ඕන මේක මෛත්‍රිය කරුණාව මුද්‍රාව උපකාරින් ඉන්නවනම් ඒ මෛත්‍රියෙන් ඉන්නවනම් අර අපි ගලක් වතුරට දැම්මොත් ඒ ගල යට යනවා. ඒ වගේම අපි මේ ලැවක් හදලා අපිට ගල් ටොංගානක් ඒ වතුරෙන් අනිත් පැත්තට උඩ කරන්න පුළුවන්. ඒ ගල් කියන්නේ අකුසල් නම් අපි මෛත්‍රියෙන් යුතුව අපි මෛත්‍රිය වඩලා මෛත්‍රිය මෛත්‍රිය කියන්නේ මොකද්ද මේ හැමෝම ඉන්නේ දුකේ දැන් අර මේ දලුවත් මහත්මයා මතක් කරා අර ගෙදර කට්ටියක් කරදර කරනවා කියලා එතනින් මේක අපි අය එහෙම හිතන්නේ ඕක තියෙන්නේ මගේ හිතේ ඔය කට්ටිය කරදර කරනවා කියලා හිතේ තියෙන්නේ මට ඒ මිනිස්සුත් ඒ විදිහට හිතනවා නම් මට කරදර කරනවා කියලා මේ මේ මට කරදර කරනවා කියලා ඒ කට්ටිය හිතන්නේ නැහැ ඒ කට්ටිය හිතන්නේ බාලයන් වශයෙන් බාල කට්ටිය වශයෙන් ඒකක්තිය ඒකක්තියට ලාභය පිණිස තමයි ඒකක්තිය කටයුතු කරන්නේ. ඒකෙන් දැන් බාලයාගේ ක්‍රියාකාරීත්වය නිසා මම ඒකට අර බල්ලා හොඳට හිතන්න බල්ලා මම කකුල් ගෑවට මම බල්ලා කකුල ගන්න යන්නේ නෑනේ. අන්න එහෙම මේක හිතන්න බාලයාගේ උද්දීපනයක් නිසා මම මම ද්වේෂය ඇති කර ගන්නවා නම් මම චිත්තය වෙනස් කර ගන්නවා නම් අර ඉදිරිපාද වගේ චුට්ටක් වඩා උත්සාහ ගන්න මෙන්න මේ මගේ චිත්තය මම වෙනස් කරගන්නේ නැහැ මම සත්‍විස් බෝධිපක්ෂයට බාලයන්ගේ ක්‍රියාකලාපය නිසා බාලයන්ගේ වචන නිසා බාලයන්ගේ සිතිවිලි නිසා මම මේක මගේ සිතේ වෙනස් කරගන්නේ නැහැ මම සත්‍විස් බෝධිපක්ෂික ධර්ම වල මම මෛත්‍රී හැමෝම හිතන්නේ මේ උත්තර ප්‍රශ්නේ එන්නේ අපිට ගොඩාක් වෙලාවට අරය සැටින් අරය මත දුක ඇති කරන්න හදනවා අරය සැටින් කියන ධර්මතාව තමන්ගේ හිතේ තාම තියෙනවා ඔන්න ඕකයි දැන් අපි අර මාත්‍ය මතක් කරලා දුන්නා වගේ කවුරු හරි පව් කරන කෙනෙක් හොඳ සැපින් ඉන්නවා කියලා. ওই සැප මොකද්ද? සාදු මහරජියත් එක්ක පරණිමිතත් එක්ක මොකද්ද මේ සැපේ? ඉහළ ගිය බ්‍රහ්ම ලෝකයේ අකනිත හිරිය දුකයි. ඒ මේ ලෝකේ කොහෙද ඉපදුනා නම් ඒක දුකයි කියන ධර්මතාව තමයි හිතට කාවදිලා අඩුකම නිසාම තමයි අනු සැපයක් විඳිනවා කියලා තමන් හිතන්නේ. ඉපදුනා නම් ඒ මනුස්සයා දුකේ. මොන සැපේ වින්දා මම මේ සැපේ වින්දලා දිනවා මම කල්පගණන් වල මම කල්ප ගණන් වල නියුතන සංඥායතනයේ ඉඳලා තියෙනවා කල්ප ගණනක් ඒ වගේම ඒ වගේ දේවල් හිතන්න මම මේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා දැන් අර බුදුහාමුදුරුවෝ කෝඹි රළක් පෙන්නලා කිව්ව මෙතන සක්විති රජ වෙන්නේ එක්කෙනෙක් නැහැ කියලා. මෙන්න මේ අපිට ධර්මතාව දැන් අර කට්ටිය මේ මොනවාද කට්ටිය ඒ සැපින් සැපක් විඳිනවා කියලානේ මට මේ මට කරදර කර කර ඒ කට්ටිය සැප විඳිනවා කියලානේ හිතන්නේ. එයා ඉපදුනා නම් දුකයි. ඒ දුක් දුක්ඛ සත්‍ය අපේ හිතට කාරණා වෙදී තියෙන නිසා අනේ මේ සත්‍යය මේ ඉපදිලා මේ දුකින් මේව කරනවා හැබැයි එයා සැපක් කියලා හිතන දේ එයා සැපක් කියලා හිතනවා නම් මට දුක් දෙන එක අනේකට කමක් නෑ. එයාට ඒ සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ මහග්ගත හිත සම්මන්ට වඩා ගන්න පුළුවන් නම් මං කියන්නේ මේක කරන්න පුළුවන් දෙයක් කියන එක නෙමෙයි කියන්නේ. අන්න එහෙමයි කරන්න ඕන. අපි හැම වෙලෙම හිතන්න ඕන මේ සියලුම සත්‍යෝ ඉන්නේ දුකෙන්. එයා එයා හිතනවා මේ කරන දේ හරිය කියලා. එයා හරියට ධර්මය අවබෝධ කරගෙන එයා හරියට ධර්මයේ යන කෙනෙක් නම් බාලයෙක් නෙවෙයි නම් එයා මේ මුස්සාවාද පරස්සාවාද විසුණාවාද සම්ප්‍රප්පලාප පානඝාතය අදස්සදානේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ. මේ නොදන්න කම නිසාම අනේ මේ සත්‍යයට කවදාවත් මේ ධර්මය අවබෝධ වේවා මට මේ දෙන දුක මට මේ කායිකව දෙන දුක මානසිකව දෙන දුක මේ පුජ්‍යලයාට නැති වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න උත්සාහ ගන්න කියන එකයි මම අදහස් කරන්නේ සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ ඩොක්ටර් මට බොහොම පිං බොහොම පිං සත්‍යයක්මයි ඔව් ලෝකේ කොතන කුමක් වුණත් මගේ මාවට කුමක් වුණත් මම දස අකුසලෙන් මිදී ඉන්නවා කියන පරමාර්ථය ඇතුව ජීවත් වෙන්න පුළුවන් නම් මොන දේ සිදුනත් ඒක එයින් යහපතක් වෙනවා කියන එක බොහොම පැහැදිලි. බොහොම පින් ඒ කාරණා ඉස්මතු කරලා දුන්නට. එහෙමනම් අපි අද සාකච්ඡාවෙන් මාතෘකාව. දලුවත් මහත්මයා මට එක විනාඩියක් දෙන්න. එක විනාඩියක් ඊට වඩා නෙවෙයි. හොඳයි ඒක තමයි අපි එතුමකින් පස්සේ සාකච්ඡා නිමා කරනවා. හැමදෙනාටම සන්නයි චන්ද්‍ර මහත්මයා. මේ අපි හැම එකම කර්මයට බාර දෙන්නත් නරකයි. කර්මය කියන්නේ එකයි. න්‍යායම න්‍යාම ධර්ම පහක් තියෙනවා. කම්ම න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම, බීජ න්‍යාම, ඔය විදිහට චිත්ත න්‍යාම. ඒකෝට කර්මය කියන්නේ එකයි. ඒ වගේම ඔන්න උදාහරණයකට ගන්න මේ මේ කියන්නේ මේක මේ ත්‍රිපිටකයේ තියෙන එකක් මම කීප වතාවක් අහලා තිනවා හාමුදුරුවෝ බණට කියනවා. මේ මහදන සිතානු කියලා හිටිය බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝම පොහොසත් සිටුවරේ. එයා යාගේ භාර්යාවයි. මේ දෙන්න දුරාචාරයට වැටුණා. වැටිලා ඒගොල්ලෝ අන්තිමට මැරෙන්නේ අග්ගෝක පාරායනේ. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද හාමුදුරුවන්ට මේ ආනන්ද මෙයා මුල් කාලේදී මෙයා ධර්මයට නැඹුරු වුණා නම් මෙයාට රහත් වෙන්න වාසනාව තිබුණා. දෙවනි කාලේදී එහෙම නැත්නම් යාට සිතු තනතුරක් ගන්න තිබුණා. දෙවන කාලේදී අනාගාමී ওই විදිහට ওই විදිහට එනවා පල්ලෙහාටම. අඩු තරමින් සෝවාන් තත්වයට හරි පැමිණෙන්න තිබුණා. නමුත් එයා ඒකට යෙදුනේ නැහැ. ඔන්න බලන්න ඉතින් කර්මයක මිද දීලා බෑ. අපි අපි දන්නේ අපි මොනවද අපේ බැක්පැක් එකේ තියෙන්නේ කියලා. ඒක නිසා අපි කර්මයට මිද දීලා ඉන්න බෑ. අපි කර්මයෙන් ගොඩ යන්න. දැන් අපි තේරුම් අරගෙන කියනවා කම්ම කම්ම විපාක අභිධර්මයෙන් උගන්වන්නේ මේකනේ. මුලින්ම ඉගැන්වන්නේ අකුසල් සිත් 12. එතකොට එයා විතරක් නෙමෙයි අජාසත් රජුව දන්නවන්නේ අද අපායේ. එයා. එතන පෙන්නනවා උන්වහන්සේ මෙයාට සෝවාන් වෙන්න මේ කියන්නේ වාසනාව තිබුණා ඒ භවයේදී. නමුත් දරගේ ආශ්‍රය. අපි අපේ යාළුව තෝරගන්න එක අපි කරන වැඩ අපි හැම එකක්ම අර සතියෙන් අදන් ළමයින්ට කියලා දුන්නේ මයින්ඩ්ෆුල්නස්. නැත්තම් මෙතන අපි හදාගත්තේ නැත්තම් නිවනක් හිතන්නම බෑ. නමුත් හැම එකටම කර්මයට බාර දෙන්නත් බෑ. කර්මයේ කර්මය නැති කර දැන් සමහරක් අය කියනවා කර්මය දුර්වල කරන්න පුළුවන් කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. ඒක මගේ හැඟීමක්. කියන්නේ යමක් සිද්ධ වුණා. ඒක ඉවරයි. දැන් කෝපෙ තිබුණ වුණා කෝපෙ දිවෙන්න කැඩුනා. ඒක ඉවරයිනේ. ඒක පොඩි ලොකු කියලා නැහැ. දැන් ලොකු කෙනෙක් යනවා නගිනවා තාප්පයක් උඩ වැටෙනවා. අතපය කැඩෙනවා. පොඩි කෙනෙක් නගිනවා. වැටෙනවා අතපය කැඩෙනවා. ඒක වෙනසක් නැහැනේ. ඒක ස්වභාව ධර්මයේ කර්මය කියන්නේ. එතකොට කර්මයටම ඉඩ දීලා ඒ විදිහට අපි හැසිරෙන්න ගියොත් අපි හදා ගන්නවා. ඒක නිසා හැමෝම උත්සාහ කරන්න ඕන. අපි දන්නේ අපේ බෑක් පැක් එකේ මොනවද තියෙනවද කියලා. අනුශය කෙලස් කියන්නේ යන්නේ වොල්ට. ඉතින් ඒව තමයි මතුවෙවි එන්නේ. අනිත් එක මේ ආත්ම භාවයේදී දලුවත් මහත්තයා මම මේ හැමෝම ඉදිරියේ ප්‍රශංසා කරන්න ඕන එක කරදරයකින් මම නිදහස් වුණා මගේ දුවගේ තියෙන ප්‍රශ්න. අන්තිමට කිව්වනේ රිසයින් වෙන්න කියලා. දලුවත් මහත්තයා එදා කතා කරලා ඒ වචනයයි කිව්වේ. නමුත් මම මට ඒක කියන්න මතක නැති වුණා. මම එයාට කිව්වා ඔයාගේ කර්මයක් මේ ඔයාගේ පිටිපස්සෙන් එන කර්මයක්. එයාට ගාණක් දෙන්න. සන්තෝෂෙන් යත් එක්ක ඉන්න. එයා ඔයාගේ ඔයාට ඇක්සිඩන්ට් එකක් නොකර, ඔයාට වෙන කරදරයක් නොකර ඔයාට මානසික වදයක් දීලා තියෙනවා. නමුත් ඔයාට ඒක හැන්ඩල් කරන්න පුළුවන් ඒක නිසා ඒ විදිහට ගන්න කියලා. ඉතින් ඒකෙන් අනේ බොහොම අනේක වාරයක් පින් අද තනසිල්ලේ එයා ඒක හිතාගෙන යට කරදර වෙනවා. එයා හිතන්නේ එයා දැන් මාව නෙමෙයි මතක් කරන්නේ. දක්පු දලුවත් දක්පු දලුවත් මේක කිව්වනේ මං කිව්වා ඒක නිකන් මන්ත්‍රයක් වගේ කියාගන්න මේක මගේ කර්මයක් ගෙවන්න එන්නේ කියලා. අන්න ඒකයි අපි කල්යාණ මිත්‍රයෝ වුණාම අපිට කොතනක හරි ওই හමු වෙනවා. නැත්තම් මේ වෙනකොට යාස්සලා. ඒකට රස්සාවක් නැහැ ඊට පස්සේ රස්සාවක් හොයන්න ඕනේ. ඒකට තව තව නහයෙන් හඳනේ වහරීට එනවා ඊට පස්සේ. කියන්නේ රත්නත්‍රේකමින් ආර්ථික ප්‍රශ්න නැහැ. වෙන ඉතින් ගෙදර ඉන්නවා කියනකොට ඉතින් ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා හැම එකම කර්මයට බාර දෙන්න බෑ අපිට. ඒක නිසා අපි කර්ම නොකර පුළුවන් තරම් කුසල් කරමු. සේන මහත්තයට ආරාධනා කරනවා එන්න අමුදරුණු පන්තියට ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. හොඳයි තෙරුවන් සරණයි. අපි එහෙනම් සාකච්ඡා නිමා කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ठेरान साहब में बोमपी ठेरान साहब